එතනදී වැදගත් වන ප්‍රධාන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ කියපු දේ කියපු විදිහට අපි ඉගෙන ගන්න එක. බුදුරන් වහන්සේ පෙන්වා දුන්න දහම අවබෝධය කරා යන ආකාරයට අපට අපේ ජීවිතය තුළින් තේරුම් ගන්නට නම් ඒ වැඩපිළිවෙල ඒ විදිහට ඉගෙන ගන්නට ඕන. අද අපි සියලු දෙනාම පුරුදු වෙලා ඉන්න කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය අපේ කෝණයට අපි වැටහෙන විදිහට තමයි ගන්නෙ. ඒක අපි ඒ විදිහට කරන්නෙම අපේ ජීවිතයේ අපි හරියට මේ ධර්මය අධ්‍යයනය කරන්නේ කුමක් සඳහාද කියන කාරණාව තේරුම් නොගන්නාකම නිසා. බුදුරන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරනකොට අපට ලැබෙන්නට ඕන කාරණාව තමයි අපි තුල තියෙන මේ වැටහීම නැත්නම් අපි තුල තියෙනවා නම් යම්කිසි තේරුම් ගැනීමක් මෙන්න මේක ඉක්මවන්නට ඕන. එහෙම නැතුව අපේ තියෙන වැටහීම අපි දැන් තේරුම් ගන්න ඉන්න කාරණාව හරි කියලා තහවුරු කර ගැනීමක් නෙමෙයි බුද්ධ දේශනාවක් අධ්‍යයනය කිරීමේදී සිදුවිය යුත්තේ. නමුත් පින්වතුනි අද අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි දන්න කාරණාව හරි කියලා තේරුම් ගැනීමකට තමයි මේ බුදු දේශනාව ඉගෙන ගැනීමත් එක්ක යන්නේ. හොඳට ටිකක් කල්පනා කරලා බලන්න පින්වතුනි අපි ඒ විදිහට අපි දන්න කාරණාව හරි කියන දෙයට නම් බුදු දේශනාව ඇසීමේදී යන්නේ. ඉතින් අපි ආයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ නැහැ. මොකද ඇහුවත් නැතත් ඒ කාරණාව හරියනේ. එහෙනම් ඇසීම අපට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් බුදු දේශනාවක් අපි අහන්නට ඕනෙත් ඇයි? අපේ තියෙන රාමුව, අපේ තියෙන කෝණය ඉක්මෝ යන දෙයක් ඒ ධර්මයෙන් ලැබෙන්නට ඕනේ. ඔන්න ඕක අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි. එහෙම තේරුම් ගත්තොත් තමයි අපට තේරෙන ටිකක් දහමින් ගන්න නැතුව බුදුරන් වහන්සේ කියපු දේ විදිහට අපි ඉගෙන ගන්න යොමු වෙන්න. එතනදි තමයි අපට මේ සසර දුක් නිවෙන මඟ හම්බ වෙන්නේ. අපි දන්න ටිකත් එක්ක තමයි අපි සසර පැවැත්මෙන් අරගෙන ආවේ. මෙච්චර කාලයක් සසර ආවේ අපි දන්න කෝණේ එක්ක යන වැඩ පිළිවෙලක. තවත් අපි බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා අපි දන්න කෝණේ නම් හරි කරගන්නේ, තහවුරු කරගන්නේ අපි සසර දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපට ලැබෙන්නට ඕනත් අපි දන්න කෝණේ අපි තේරුම් ගත්ත කාරණාව වැරදි කියන එක. ඒක ඉක්මවන දෙයක් ලැබෙන්නට ඕනේ. නිවෙනකම් ওই ප්‍රතිපදාව තියෙනවා. සත්‍ය දර්ශනයේදී ආ සත්‍ය දකිනවා සෝතපන්න වීමත් එක්ක. එහෙනම් පින්වතුනි ඒ සඳහා අපි බුදුරන් වහන්සේ කියපු දේ ආකාරයට ඉගෙන ගැනීම තමයි සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. අපි බලමු එහෙනම් මේ දක්වා අපි මේ ධම්පරිවි පදනම තුල බුදුරන් වහන්සේගේ අංගුත්තර නිකාය දේශනා සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් අපට මේ බුදු දේශනාව ඉගෙන ගන්න බොහෝ කාලයක් යාවි. නමුත් අපි ටික ටික හරි මේක ඉගෙන ගන්නකොට අපි නොදන්න කරුණු බොහෝමයක් අපේ කෝණයට අපේ රාමුවට නොගැලපෙන අපි විශේෂත්වයක් කරා යා යුතු බොහෝමයක් කරුණු ඒ උතුම් බුද්ධ වචනේදී අපට ලැබෙනවා. අද මේ අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන අටහන පාළිය තමයි විග්‍රහ කරලා දෙන්නේ. අපි ඒ දක්වා කලින් වැඩසටහන් වලදී සාකච්ඡා කරන්නට යෙදුණා. දැන් මම මේ දේශනා පටන් ගන්නදීම පැහැදිලි කරා මේවා බුදුරන් වහන්සේ මෙහිම පිළිවෙලකට කියපුවා නෙමේ. බුදුරන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ රහතන් වහන්සේලා මේවා පිළිවෙලකට මතක තබා ගැනීම සඳහා සකස් කරපු දේවල්. බුදුරන් වහන්සේ ඒ අවස්ථාවේදී කරපු කරුණු තමයි මේ බුදු දේශන හැටියට තියෙන්නේ. අට්ඨානපාලි පළවෙනිම සූත්‍රයේ තියෙන්නේ පුංචි සූත්‍ර මේ හැම එකක්ම අට්ඨාන මේතම් වික්කේ අනවකාසෝ යන් දිටි සම්පන්න පුද්ගලෝ කිංචි සංඛාරා නිච්චතෝ උපගච්ඡේ යන්නේ සංඛාරං විජ්ජති තාලංචකෝ ඒතම් භික්කවේ විජ්ජති යම් පුතුජනෝ කිංචි සංඛාරං නිච්චත උපකජ්ජයං තහනමේතං විජ්ජති. සාමාන්‍යයෙන් කීපක තේරෙන්න ඇති ටික. කවදාවත් සිදු වෙන්නේ නැහැ කියනවා ditthi සම්පන්න පුජ්‍යලේ සංස්කාර නිට්යයි කියලා ගැනීම. නේතං තානං විජ්ජති. නමුත් පුතඥ කෙනා නම් මේ සංඛාර නිට්ය වශයෙන් තමයි ගන්න එක සිදු වෙන දෙයක්. එතකොට දිටි සම්පන්න පුජ්‍යලයාගේ තියෙන කෝණයක් විග්‍රහ කරා. දිටි සම්පන්න කියලා කියන්නේ කවුද? සෝතාපන්න කෙනා. දිට්ඨියෙන් යුක්ත කෙනා. දර්ශනයෙන් සම්පන්න දර්ශනය කියන්නේ දැකීමට පත්වෙච්ච කෙනා ඒ දැකීමත් එක්ක අදාළ දෘෂ්ටියෙන් යුක්තයි. අදාළ දෘෂ්ටියෙන් යුක්ත කියන කාරණා අපි ටිකක් තේරුම් ගන්නට ඕනේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ මවන්නේ කියලා මහා භාග්මය මවන්නේ කියලා එයාගේ දෘෂ්ටිය මොකද්ද? ඒකට අදාළව. එයාගේ චින්තනය ඒකට අදාළව. එතකොට එයාට ඒකින් ගැලවෙන්නට ඒක වැරදි කියලා වෙන දෙයක් ලැබෙන්නට ඕනේ. එතකන් එයාගේ දෘෂ්ටිය ඒක. එතකොට ලෞකික සම්මාදිට්ඨියට එන්නේ ওই කාරණා වැරදි බව තේරුම් අරගෙන මෙලව පරලව පිළිබඳව පිනපව පිළිබඳව තියෙන හැඟීමත් එක්ක අන්න ලෞකික සම්මා දිට්ඨිය. එතකොට යාගේ තියෙන දිට්ඨිය තමයි ලෞකික සම්මා දිට්ඨිය. ලෝකේ සකස් වෙන ආකාරයේ දකින වැඩපිළිවෙලකට යමු වුණාම අන්න දර්ශනීයනි සවිසුද්ධ වෙන්නේ. කල්පනාවෙන් නෙමෙයි දර්ශනේ. සබ්බාසෝත්‍ය පැහැදිලි කරනවා. ආශ්‍රව ප්‍රහාණය වෙන මලවෙනි කාරණාව දර්ශනේ. දර්ශනය කියන්නේ දැකීමක්. දැන් අපි අනිත් හැම එකක්ම දැකීමකින් නෙමෙයි විශ්වාසයකින් තියෙන්නේ. ඇදහිල්ලකින් තියෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ මේ ditthi සම්පන්න භාවය විග්‍රහ කරලා පෙන්වන්නේ දර්ශනයත් එක්ක. දර්ශනයට යොමු වීමට අපට කල්පනාව අවශ්‍යයි. දර්ශනය කියන්නේ කල්පනාව නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. දර්ශනය කියන්නේ කල්පනාව නෙමෙයි. හැබැයි දර්ශනයට යොමු වෙන්න කල්පනාව ඕන. එකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය පාදක කරගෙන මේ ධර්මයන් නුවණින් විමසන්න පටන් ගත්තට පස්සේ මේ ජීවිතේ සකස් වෙන ආකාරය හොයන්න පටන් ගත්තට පස්සේ කොහොමද මේ දුක හටගන්නේ කියලා තමන් තුළ ප්‍රඥාව හට ගැනීමේදී ඒ ප්‍රඥා චක්කුසයට දර්ශනයක් වෙනවා. දැන් අපිට මේ ලෝකේ මස් හැට මනසට එක එක දේවල් දැర్శණය වෙනවා. හැබැයි ඒ දැర్శණය වෙන කාරණාව කවදාවත් සත්‍යම දේ නෙමෙයි. ඒ දැర్శණය වෙන්නේ අපට මායාකාරී ස්වභාවයකින් මිරිගු ස්වභාවයකින්. අපට රූප දැర్శණය වෙනකොට රූප හඳුන ගන්නවා. හැබැයි ඒ දැర్శණය පිරිසිදු නැහැ. ඒකේ අවස්ථාවේ ඒ කෝණයට විතරයි අදාළ. මානසික කල්පනා කරලා අපට යම් යම් දේවල් වටහා ගන්නවා අපට ඒ ඒ කෝණට විතරයි ඒක අදාළ. එතකොට මේ කිසිදු දෙයක් ඒ දර්ශනය කියන කාරණා කිසිම දෙයක් සත්‍ය පදනමක් නෙවෙයි තියෙන්නේ. හරියට මිරිගුව ජලය ලෙස හඳුනගත්තා වගේ. මායාව සත්‍ය වශයෙන් හඳුනගත්තා වගේ තමයි ඒ සියලු දේවල්. මෙන්න මේ කාරණා තේරුම් ගන්න යන තැනදී මේ ලෝකයේ ඇස නැත්තම් කන නාසය දිවකය මන කියන මේ ලෝකයේ එකතු වෙන ආකාරය කොහොමද සිදුවන්නේ කියන වැඩපිළිවෙල හොයාගෙන යනකොට මේ මිරිගුවක ක්‍රියාකාරීත්වය මායාවක ක්‍රියාකාරීත්වය ප්‍රඥාව කියන චක්කුසයට ගෝචර වෙච්ච තැනදී කවදාවත් වෙනස් නොවන සත්‍යයක් අත්විඳිනවා. අන්න ඒ සත්‍ය තමයි මේ දර්ශනයෙන් අත්විඳින දේ. ඒ තමයි මේ සංස්කාරයන් මේ සකස් වෙන ආකාරය අත්විඳින දේ. සංස්කාරයන් කියන්නේ මොකද්ද කියන කාරණාව අත්විඳින දේ. එතකොට සංස්කාර අන්නයා කවදාවත් නිත්‍ය වශයෙන් ගැනීමකට යොමු වෙන්නේ නැහැ. වචනෙම දිටි සම්පන්න. දර්ශනීයෙන් යුක්ත. ඉතින් දර්ශනයෙන් නම් යුක්ත උනේ දෘෂ්ටියෙන් නම් සම්පන්න උනේ දෘෂ්ටිය මොකද්ද සංස්කාරයන්ගේ ස්වභාවය අත්දැකීම. දර්ශනයෙන් නම් යුක්ත වුනේ දිට්ඨියෙන් නම් දෘෂ්ටි සම්පන්න භාවයෙන් නම් යුක්ත වුනේ ඒ දර්ශනය කියන්නේ දෘෂ්ටි සම්පන්න භාවය කියලා කියන්නේ මොකද්ද සංස්කාරයන්ගේ ස්වභාවය දැකීම ඉතින් එහෙනම් කවදාවත් සංස්කාර නිට්ටයයි කියන කාරණාවක් යෙදෙන්න පුළුවන්ද මොකද පුජ්‍යලය යොදන්නේම දිට්ඨි සම්පන්න දර්ශනයෙන් යුක්තයි කියලා අනදිට්ඨි සම්පන්න පුජ්‍යලයා දාර්ශනික යුක්ත කෙනා නිට්යයි කියලා මේ සංස්කාරයන් උපගච්ඡ නියතන් ඒ කරා යොමු වෙන්නේ නැහැ. එහෙම ගැනීමක් සිදු වෙන්නේ ඒකයි සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන කාරණාවත් පැහැදිලි කරන්නේ. හැබැයි පුතඥ කෙනාට එයාට තියෙන්නේ සංස්කාර නිත්‍ය වශයෙන් ගැනීම. මොකද එයා සංස්කාරයක් බව දන්නේ නැහැ. එයාට මේ ලෝකේ ඇති දෙයක් තමයි හම්බ වෙන්නේ හැම වෙලෙම. සංස්කාර කියලා දෙයක් හම්බෙන්නේ ඇති දෙයක් හම්බෙන්නේ. මේ ලෝකේ දකින්න දේ තියෙනවා, අහන දේ තියෙනවා, දකින්න මම ඉන්නවා, අහන මම ඉන්නවා. මෙන්න මේකත් එක්ක ලැබෙන්නෙම ඒ කියමන තුලම තියෙන්නේ නිත්‍ය බව ගැනීම. පුතඥයාගේ කියන විග්‍රහය අපි දන්නවා අහලා තියෙනවා අරියාණං අදස්සාවි අරිය ධම්මස්සක්වවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස් සක්වවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. එතකොට මේ ආර්ය දර්ශනයකට නොයනකම ආර්ය ධර්මයේ දකින්න නැතිකම එහෙනම් මේ සත්‍ය දර්ශනයට සත්‍ය දර්ශනය දැකීමට යන්නේ නැතිකමම තමයි පුතජන භාවය. එහෙනම් ඒ තුලම තියෙන්නේ සංඛාර නිට්යයි කියලා ගැනීම තමයි. හැබැයි යා සංඛාර කියන්නේ මොකද දන්නේ නැහැ. නිට්යයි කියලා ගන්නවා කියන්නේ මොකද දන්නේ නැහැ. එහෙම ගන්නවා කියලා දන්නවනම් එයා ඒක වැරදි කියලා දන්නවනේ. එයා ජීවත් වෙන්නේ ඒ තුල. එතකොට මේ ධර්මයේ කතා කරනකොට ඔන්න කතා කරන කෙනාට හම්බ වෙනවා පුතඥන කෙනාගේ හැඟීම තමයි සංඛාර නිට්ටයයි කියලා ගැනීම. හැබැයි පුතඥය දන්නේ නැහැ මම සංඛාර නිට්ටයයි කියලා ගත්තේ කියලා. මොකද එයාට එයා ගත්ත හැඟීම තුල තියෙන්නේ මේ ලෝකේ තියෙනවා තියෙනවම ඉන්නවා කියලා. තියෙන ලෝකේ තියෙන දේ තමයි මට පේන්නේ කියලා. එයා හිතන්න පුළුවන් ආ මේ සංස්කාර අනිත්‍යයි. ගමුත් එයා සංස්කාර දන්නේත් නැහැ. අනිත්‍ය කියන්නේ මොකද දන්නේත් නැහැ. එයාගේ පැවැත්ම තියෙන පදනමම නිත්‍ය පදනම. එයාගේ පරිකල්පනාව නෙමෙයි පදනම. සේකයාගේ ditthi සම්පන්න කෙනාගේ තියෙන පැවැත්ම තියෙන්නේ අනිත්‍ය පදනම. ඒ තමයි එයාට මේ ලෝකේ ගොඩනැගිච්ච ආකාරය ගැන වැටහීම නුවණ අවබෝධය තියෙනවා. ඒ නිසා සංස්කාර නිත්‍ය වශයෙන් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ සංස්කාර කියන කාරණාව තේරුම් ගැනීමත් එක්ක තමයි පින්වතුනි මේ නිත්‍ය සහ අනිත්‍ය කියන කාරණාව වටහා ගැනීම තියෙන්නේ. අපි කොච්චර හිතුවත් සේක නොවිච්ච පුතඥ කෙනා මේ සංඛාර නිත්‍ය නෑ අනිත්‍යයි කියලා එයාගේ ගැනීම තියෙන්නම නිත්‍යයි පින්වතුනි මේක මානසික සංකල්පෙන් අපි ප්‍රකල්පනයක් නෙමේ දර්ශනයක් වෙන්නට ඕනේ. අපේ මානසික සංකල්පයකින් ප්‍රකල්පණයක් තමයි අනිත්‍යයි කියලා හිතන්නේ. ඒක මානසිකාරයක්. ඒක දර්ශනයකට යෑම සඳහා යොමු වෙන මගක්. දර්ශනය කියන්නේ දැකීම. ඉතින් එහෙනම් මේ දැකීමට අපි යොමු වුණොත් තමයි ඒ දර්ශනය ඇති වෙන්නේ. දෙවැනි සූත්‍රය පැහැදිලි කරනවා අට්ඨාන මේතම් වික්කවේ යනවකාසෝ යන් දීටි සම්පන්නෝ පුද්ගලෝ කිංචි සංඛාරං සුගතෝ උපගච්ඡේ යන් නේතං ඨානං විජ්ජති ඨානංචකෝ ඒතං වික්කවේ විජ්ජති යම් පුතුජ්ජනෝ කිංචි සංඛාරං සුගතෝ උපගච්ඡේ යන් ඨානමේතං විජ්ජති දෙවෙනි සූත්‍රය පැහැදිලි කරනවා මේ කවදාවත් සිදුවෙන කාරණාවක් නෙමෙයි මේ ධිටි සම්පන්න බුද්ධලයාට සංඛාර සැපයි කියලා ගැනීම සැප බව ගැනීම පුතර්ජනයාගේ ලක්ෂණයේ සංස්කාර සැප බව ගැනීම පුතඥය සංඛාර සැප බව ගන්නවා කියන්නේ මොකද්ද? පුතඥයට සංඛාර බව හම් වෙන්නේ නැහැ. ලැබෙච්ච දේ එයාට භුක්ති විඳින්න දෙයක් ලැබෙනවා, සතුටු වෙන්න දෙයක් ලැබෙනවා. ඒ නිසා හැම වෙලෙම යාට මේ ලැබිච්ච දේ ඔස්සේ සතුටු වීමක්, පිහිටීමක් එකයි පැවැත්ම තියෙන්නේ පුතඥයයි. එයාට ආයේ මේක දුකයි කියලා හම්බෙන්නේ අර එපා වුණාට පස්සේ. ඒක Tamanට එපා වෙච්ච දෙයක්. නමුත් මේ සීක නැත්තම් ධිටි සම්පන්න කෙනාගේ ලක්ෂණය තමයි සුඛතෝ කියලා ගැනීමක් ඒක යෙදෙන්නේ නැහැ සංස්කාර කියලා කියන්නෙම සකස් වෙච්ච දෙයක් සකස් වීමක් තුල තියෙන සකස් වීමක් නම් තියෙන්නේ සකස් වීම කොහොමද පවත්වන්නේ සකස් වීම තුල කොහොමද පිහිටන්නේ සකස් වීම තුල පිහිටියලා පිහිටලා Tamanට භුක්ති දින දෙයක් ලැබෙනවා නම් තමයි සැප වෙන්නේ සකස් වෙච්ච දේ තුළ පිහිටලා Tamanට භුක්ති විඳින්නක් තියෙන සැපක් වෙන්නේ කොහොමද? මේ ලෝක සැපක් කියලා ගැනීමක් තියෙන්නේ අපට භුක්ති විඳින්නමක් තිබිච්ච තැනදීනේ. අපට භුක්ති විඳීමක් නොලැබෙනකොට ඒක සැප කියලා ඉවහාරයක් වෙන්න බෑ. සංස්කාරයන්ගේ සකස් වීම දැක්කනම් සකස් වෙච්ච දෙයක් ඒකට සුඛ කියලා යොදන්න බෑ. අන්න ඒකට බුදුරණවහන්සේම විග්‍රහ කරනවා සංඛාර කියන කාරණාවත් එක්ක දුක්ඛ කියලා. ඒකට බුදුරණවහන්සේ විග්‍රහ කරන මේ න්‍යාය දකිනකොට අන්න එයා එතන පිහිටන්නේ පණිහිත වෙන්නේ නේ අපණිහිත වෙනවා. පිහිටීමත් එක්ක තමයි සැප ලැබෙන්නේ. දැන් මේ පින්වත්තුන්ට සමහර ලාවට මේ කියනකොට සමහර කරුණ ටිකක් හම්බෙන්න පුළුවන් මේ වගේ. මේ පින්වතුන් අහලා ඇති සංයුත්ත නිකායේ භික්ඛුනි උපස්සේ කියලා සූත්‍රයක් තියෙනවා. සතිපට්ඨානිය වඩන විග්‍රහ කරනකොට එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සතිපට්ඨානිය වඩාගෙන ඉන්න කෙනෙකුට ඒ නිවැරදිව මාර්ගය යන කෙනෙකුට කායික මානසික දරත සමහල්ලාවට කායනුපස්සන මුල් කරගෙන නැත්නම් විරදනුපස්සනාව, චිත්තාන ධම්මානුපස්සන මුල් කරගෙන ඇති වෙනවා. එතකොට ඒ දරතයක් ඇති වුණේ ප්‍රඥාව මදි නිසා සත්‍ය දැකීමට අවශ්‍ය කාරණාව තව මදි නිසා මෙනෙහි කරනකොට යාට ප්‍රීතියක් එක්ක ලැබෙන්නේ නැහැ. බුදුරණවහන්සේ වෙලේ පැහැදිලි කරනවා ඒක අතහරලා ප්‍රීතියත් ප්‍රීතියෙන් යුක්ත ප්‍රණීත පණිහිත. ඒ කියන්නේ ප්‍රීතිමත් පිහිටපු භාවනාවක් වඩන්න කියන්නේ. එතකොට දැන් අර අර විදිහට සංස්කාරයන්ගේ ස්වභාවය දකිමින් යනකොට යාට හම්බුනේ මොකද්ද? පිහිටීමක් එක්ක නෙමෙයි යන්න උත්සාහ කරේ. පිහිටීමක් එක්ක යන්න උත්සාහ නොකරපු නිසා ප්‍රඥාවෙන් දර්ශනයකට ගියේ නැහැ නිසා අමාරු යන්නේ කියන්නේ ප්‍රඥාව මදි. දැන් අපණිහත කෙනා ගැන ඊට පස්සේ විග්‍රහ කරනවා. දැන් පණිහත කෙනා ගැන විග්‍රහ කරන්නේ ප්‍රඥාව අඩු නිසා. එයා එකකින් අයින් වෙන්න කියනවා. අයින් වෙලා ප්‍රීතියෙන් යුක්ත අන්න භාවනාවක් වඩන්න කියනවා. පණිහිත පිහිටපු භාවනාව. එතකොට පිහිටියට පස්සේ පිහිටීමක් තියෙන්නේ මොකද්ද? පිහිටීමක් ඇති වෙන්නේ පින්වතුනි තියෙන දෙයක් නැත යමක් ඇති බව ලැබුණාට පස්සේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් ප්‍රීතිය ආවට පස්සේ අර කායික මානසික අපහසු දුරු වෙච්ච නිසා දැන් ඒක අතහරින්න. අතහැරලා අපවර වැඩේ කරන්න. හැබැයි තව කෙනෙක් ඉන්නවා අපහණියත භාවනාව. යාට ওই පිහිටලා භාවනාව කරන්න ඕනේ නැහැ. එයාගේ ප්‍රඥාව වැඩි නිසා එතනත් සත්‍ය දැකීමකට යොමු වෙනවා. කායික මානසික දරතයක් ආවහම එතකොට එයා ඒ කායික මානසික දරතයටත් යමු වෙන්නේ නැහැ. ඒතර මෙතනත් මේ විග්‍රහ මම ඒක පැහැදිලි කරලා පෙන්නුවේ මේ ලෝකයේ තුල අපිට සැප කියලා යමක් අපි ගැනීමකට යමු වෙනකොට අපට නිත්‍ය භාවයක් යමක් ලැබීමත් එක්කයි පිහිටීමක් තියෙන සැපකට යමු වීමක් තියෙන. සංස්කාරයන්ගේ ස්වභාවය දකින තැනදී හේතු නිසා හටගන්න ඵලයක් බව නම් දකින්නේ අන්න අනිත්‍ය බව දකිනකොට ලැබිච්ච දේ පිහිටන්න සැපයි ස්ථිරයි මේක මම පිහිටිය යුතුයි කියලා ගැනීමකට යෙදෙන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම පින්වතුනි යෙදෙන්නේ එකට. දකින්න කෝණයත් එක්ක තමයි යා ඒ ආකාරයට දකින්නේ. එතකොට තුන්වෙනි තුන්වෙනි සූත්‍රයේදී අනිත් කාරණාව කියනවා අනාත්ම සම්බන්ධයෙන් අට්ඨාන මේතම් වික්ඛේ අනවකාසෝ යන් දීටි සම්පන්න පුද්ගලෝ කිංචි ධම්මං අතක උපකච්චය නේතං තාණං විජ්ජති තාණංචකෝ විතං වික්ඛේ විජ්ජති යම් පුදුජ්ජනෝ කිංච ධම්මං අතක උපකච්චය තාණ මේතං විජ්ජති ඒ තමයි තුන්වෙනි කාරණා විග්‍රහ කරනවා දීටි සම්පන්න පුජ්‍යලයකින් කවදාවත් මේ ධර්මයන් අනාත්මයි ආත්මයි කියලා ගැනීම සිදු වෙන්නේ. නමුත් පුතඥයාට තියෙන්නේ මේ ධම්මං ආත්ම වශයෙන් ගැනීම. එතකොට මෙතන මේ ධර්මයන් ආත්ම සහ අනාත්ම කියන විග්‍රහයක් විග්‍රහ කරන්නේ සංඛාර නෙමෙයි. දැන් මේ විග්‍රහය කරන්න ගියොත් අපේ සූත්‍රයේ ගොඩක් විග්‍රහ කරගන්න හම්බෙන්නේ නැති වෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය විග්‍රහ කරනකොට අනාත්ම බව විග්‍රහ කරන්නේ සංඛාර නෙමෙයි. අනාත්ම බව විග්‍රහ කරන්නේ හැමතැනම ධම්මානත්තා කියලා. සංඛාරානත්තා කියලා කොතනකවත් බුදුරණවහන්සේ යොදන්නේ නැහැ. මොකද සංඛාර අනාත්තා කියලා යෙදෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟ ඒකකට කලින් මම තව කාරණාවක් කියන්න කැමතියි. මේකෙදි අපි තේරුම් ගන්න. ඒ තමයි සෝතාපන්න, ditthi සම්පන්න, බුද්ධලේ සංස්කාර නිට්යයි සපයි ආත්මයි කියලා ගන්නෙ නෑ. එතකොට අරහත්ත්වයට පත් වෙනකම්ම මේ ලෝකේ සේක කෙනා ලෝකේ විවිධාකාර දේවල් අල්ලගෙන ජීවත් වෙන්නේ නැද්ද? අල්ලගෙන ජීවත් වෙනවා. අනාගාමී කෙනාට තමයි කාමරාග පටිගත දුර වෙන්නේ. එතකන් කාමරාගයේ පටිගයක් තියෙනවා. ඊට පස්සේ අරහත් වෙනකම් අනාගාමී කෙනාට රූප රාග අරූප රාගත් එක්ක ඒ පැවැත්මක් තියෙනවා. එතකොට අපට ආධ්‍යාත්මයේ සියුම් ප්‍රශ්නයක් ඉන්නේ නැද්ද මේ? එතන මේ නිත්‍ය බවක් නෙමෙයි හිතලා තියෙන්නේ කියලා. ඇයි දැන් රාගයක් ඇති වෙන්නේ කුමකටද? දේශයක් ඇති වෙන්නේ කුමකටද? මට යමක් ලැබුණාමනේ. මට පෙනෙන රූපේ හොඳයි නන්නේ රාගය. මට පෙනෙන රූපේ නරකයි නන්නේ දේශය. එතකොට එහෙනම් අනාගාමි වෙනකම්ම කෙනෙකුට රාග ద్వේෂ තියෙනවා. අනාගාමී කෙනාට රූප රාග රූප රාග තියෙනවා. එතකොට එහෙනම් එයා ඒ තුල පැවැත්මක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණාව අපි ටිකක් හිතන්න වෙනවා. ඒ තමයි පින්වතුනි දැන් අපට මේ කාරණා අතර මගෙන් අහපු කාරණාව ප්‍රශ්නයකුත් මේ කාරණාව. මොකද අපි දන්නවා ධිට්ඨි සම්පන්න කෙනා සංස්කාර නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගැනීමක් නැහැ. ඒ කියන්නේ උපගච්ඡනයක් වෙන්නේ නැහැ. මේකට උදාහරණයක්ම තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අර අත නැති කෙනාගේ උදාහරණ. අත නැති කෙනා අත නැති බව හැම වෙලෙම දන්නේ නැහැ. අත නැති බව හැම වෙලෙම දන්නේ නැහැ. මොකද ඒකට සිහි යොමු කර සැනින් තමයි අත නැති බව දන්නේ. නමුත් අත නැති බව හැම වෙලෙම සිහිය නැති වුණාට අත ලියලා නැහැනේ. අත වැඩිලා නැහැ. ඒත් අත නැමයි. නමුත් අතනැති බවට යොමු කරන්නට ඕන. අතනැති බව සිහි වෙන්නට ඕන. එතකොට නමුත් ඒ පුජ්‍යලයාගේ ස්වභාවය අත තියෙන බව නෙමෙයි. ඒ පුජ්‍යලයාගේ ස්වභාවය අත නැති බවමයි. නමුත් පුජ්‍යලයාට සිහි වෙන්නේ නෑ අත නැහැ කියලා. නමුත් ස්වභාවය අත නැති බව. අන්න පුජ්‍යලයා එතෙන් යොමු කරපු ගමන් අත නැති බව හම්බ වෙනවා. එතකොට එහෙනම් අර අත තියෙන බව ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ditthi සම්පන්න කෙනෙක් තමන්ගේ දර්ශනේ දැන් මේ ditthi සම්පන්න බව තියෙන්නේ ඒ තමන්ගේ ඒ අදාළ ඇහෙන් දැකීමනේ. එතකොට ඒ ඇහැ තමා තුළ තියෙන දෙයක්, තමා තුළ ඇති වෙච්ච දෙයක්, පිහිටපු දෙයක්. එතකොට එතෙන්ද සිහිය, ඒ කියන්නේ ඒ දැන් අපි හිතමු අපි S2 අරගෙන හිටියොත් නේ අපර ඇහෙන් පේන්නේ. S2 අරන් හිටියොත් තමයි ඇහෙන් පේන්නේ. නැත්තම් ඇහෙන් පේන්නේ ඇස් දෙක ඇරිය ගමන් පේනවා. ඒ වගේ ප්‍රඥා චක්කුසය ඒ කියන්නේ ඇහැ පේන්නේ ඇහැ තියෙන නිසානේ මාතුල. දැන් අන්ධයාට කවදාවත් අපි හිතමු අන්ධ කෙනෙක් ඇහැ සම්පූර්ණයෙන් අන්ධයි කියලා. එයා ඇස් දෙක ඇරිය කියලා පේන්නේ මොකද ඇහැ නැහැ. ඇහැ තිබුණොත් ඇරිය ගමන් පේනවා. ඒ වගේ තමයි ditthi සම්පන්න පුජ්‍යලයාට ප්‍රඥා චක්කුසයට තමයි සංඛාර අනිත්‍ය බව තියෙන්නේ. ප්‍රඥා චක්කුසයත් එක්ක. නමුත් ලෝකේ ජීවත් වීමක් තියෙනවා. ලෝකේ ජීවත් වෙන්නේ ලෝකයේත් එක්ක. අන්න අර ඇහැට විවර කරපු ගමන් ඒ ඇහැට යොමු වෙච්ච ගමන් ප්‍රඥා චක්කුසෙන් මොකද්ද වෙන්නේ? ප්‍රඥා චක්කුසේටයි සංඛාර අනිච්ච සංඛාර දුක්ඛ සංඛාර අනත්ත භාවය හම්බෙන්නේ. හැබැයි ඒක ඔහු තුල නැති දෙයක් නෙමෙයි. ඒක ඔහු තුල පිහිටපු දෙයක්. ඒකයි අර හැඟීම සහ පැවැත්ම කියන්නේ දෙකක්. දැන් මඤ්ඤණා දැන් අපි ගොඩක් වෙලාවට දැන් අර මූලපරයා සූත්‍රගත තියෙන මඤ්ඤණාව කියන එක සහ හිතන කාරණා දැන් අපි හිතමු පඨවි මඤ්ඤති. යම් කෙනෙක් හිතනවා නෑ නෑ පඨවි කියලා දෙයක් නෑ මේක බොරු කියලා. නමුත් ඒක හිතෙILLක්. නමුත් මඤ්ඤණාව තියෙනවා. හැඟීම තියෙනවා. සේක කෙනාගේ තියෙන හැඟීම නෑ. මේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත හැඟීම නැහැ. නමුත් මේ ලෝකේ පැවැත්මත් එක්ක ජීවත් වෙනවා. ඒකයි මාමඤ්ඤී කියලා කියන්නේ. ලෝකේ පැවැත්මත් එක්ක ලැබෙනවා. හැබැයි අර හැඟීම නැහැ. නිට්ටයයි සැපයි ආත්මයි කියලා හැඟීම නැහැ. ඒකයි මාමඤ්ඤී කියන්නේ ලෝකේදී හම්බ වෙනවා. හැබැයි ප්‍රඥාවේදී හික්මීමක් තියෙනවා. ඒ නිසා මාමඤ්ඤී වෙනවා. එනම් මේ සේකත්වයට පත්වීමත් එක්ක සේක කෙනාගේ ඇති වෙන මේ සංඛාර අනිත්‍ය දුක්ඛ අනාත්ම බව කියන එක පින්වතුනි සිතවිල්ලකින් හිතන එකක් නෙමෙයි. අපි හිතන්නේ කල්පනාවක් කියලා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අත නැති කෙනාගේ අත නැති බව සාක්ෂාත් වීමක්. ඒක අත නැහැ. එයා හිතන්න ඕනේ මගේ අත නැහැ අත නැහැ කියලා. කෙනෙකුට හිතලත් ඕන නම් මනසින් ගොඩනගා ගන්න පුළුවන් නේද? සමහර වෙලාවට හිතලා අපිට දැන් අපි කල්පනා කරන දෙයක් දේවස්සේ අපි ඒ ගැන හිතන්නේ නැතුව ඉතින් අපිට කල්පනා කරලා යොමු කරගන්න පුළුවන්. හැබැයි ඒක සත්‍ය නෙමෙයි හිතවිල්ලක් විතරයි. සෝතාපන්න කෙනාගේ දර්ශනයෙන් සවිසුද්ධ වෙන්න කෙනාගේ සිතවිල්ලක් නෙමෙයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. ඒක එයාගේ දර්ශනය. එතකොට ඒ දර්ශනය මත පිහිටියට පස්සේ එයාට අහපම මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න දෙයක් නැහැ. මනසින් නෙමෙයි ඉතින් යොමු කරන්නේ ප්‍රඥා චක්කුසේ. ප්‍රඥා චක්කුසේ යොමු කරපු ගමන් හිතන දෙයක් නෑ මේක අනිත්‍යයි කියලා. හිතන දෙයක් නෑ දුකයි කියලා. හිතන දෙයක් නෑ අනාත්මයි කියලා. අනිත්‍ය නා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන එක. ඔන්න ඔකයි වෙනස. සීක කෙනාගේ තියෙන්නේ එයාගේ දර්ශනීය යොමු වෙන්නේ. ප්‍රඥා චක්කුසේට යොමු කරගන්නේ මෙන්න මේක තමයි සංඛාර අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දිටි සම්පන්න පුද්ගලයා තුළ තියෙන කෝණේ. එතකොට සංඛාර නෙමෙයි අනාත්ම ධම්මා. මොකද සංස්කාරය කියලා කතා කරනකොට තියෙන්නේ සංස්කාරයක් ගොඩනගන්නේ අවිද්‍යාව පදනමත් එක්ක. අවිද්‍යාව පදනමත් එක්ක ගොඩනගෙන දෙයක් තමයි මේ සංඛාර කියන්නේ. අවිද්‍යාව පදනමත් එක්ක ගොඩනැගිච්ච දෙයට කියනවා දුක්ඛය කියලා. ඒක සංස්කාරයක්. මේ දේ මම ගැනීම වැරදි මිසක් ඕක අනාත්මයි නෙමෙයි. සංස්කාරය අනාත්මයි නෙමෙයි. මොකද සංස්කාරයක් ගොඩනගන්නේ අවිද්‍යාව පදනමත් එක්කනේ. පැවැත්ම සිදුවෙන ආකාරයේ දැකීම අනිත්‍ය දැකීම පැවැත්ම සිදුවෙන ආකාරයේ පැවැත්ම කියන්නේ මොකද්ද? ඒ සකස් වුනේ මොකද්ද කියන එක දුක දැකීම. ඔන්න ඔය දෙයට මම ගැනීම වැරදි. ඒක මම ගැනීම නොකර ඉන්නව නෙමෙයි. ඒකේ මම නැහැ කියන එක නෙමෙයි. ඔහොමනම් වැඩපිළිලා තියෙන්නේ මේ හේතුප්‍රත්‍යක් නම් තියෙන්නේ. ඉතින් එතන මම කෝ? එතන හේතුප්‍රත්‍ය ක්‍රියාකාරීත්වයක් නම් තියෙන එතන මම නෑ මම කියලා ගැනීම වැරදි. ඔය න්‍යාය නොදකපු නිසා මම කියලා දාගත්තා. එහෙම නැතුව සංඛාරය අනාත්ම නෙමෙයි. සංඛාරය අනාත්ම නම් සංඛාරයේ තිවිච්ච දෙයක් නැති වෙලා යන්නේ. ඔය සංඛාර අනාත්මයි කියලා ගත්තොත් ඒ ඒ සකස් වෙන දේ අනාත්මයි කියලා ගත්තොත් ඒක නම් ආත්මයක් තිබිලා නැති වෙලා තියෙනවා. නමුත් මේ සංස්කාරේ ක්‍රියාව ඕක. සංස්කාරයේ ක්‍රියාව තමයි හේතුප්‍රත්‍ය කියන සංස්කාරය කියන්නේ හේතුප්‍රත්‍ය. මේ හේතුප්‍රත්‍ය බව දැකීමම අනිත්‍ය. හේතුප්‍රත්‍යෙන් ගොඩනැගීම තමයි දුක්ඛය හම්බුනේ. ඉතින් මෙතන කොහෙද මම ඉන්නේ? අන්න ඒකයි නේතම් මම නේසවමස්මි නමේසවත්තාති කියලා විග්‍රහ කරන තැන දෙතර මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෙමෙයි විග්‍රහ කරන තැනදී පැහැදිලි කරනවා යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා හටගත්තේ ඒ ආකාරයේ මන දකින තැනදී තමයි නේතම්මම නේසමස්මි නමේසවත්තාති වෙන්නේ. ඒක ප්‍රඥාවයි දැක්මක්. ඒක යාර දැන් අපට හැම වෙලෙම තියෙන්නේ දැන් අපි හිතනවා මම නෑ කියලා අපට පින්වතුනි මම කල්පනා කරනවා නම් මට හිතෙනවා නම් ඒක යෙදෙන්නේ නේද? අපි කොහොමද මම නැති බව මට ලබා ගන්නේ? මම නැති බව මම තේරුම් ගන්නවා කියන කාරණාව යෙදෙන්නේ ඉතින් මම ඉඳලා නේ මම නැහැ තේරුම් ගන්න. මම නැති බව මම තේරුම් ගැනීම නෙමෙයි සිදුවන්නේ. ඒක මේ මාර්ගයේ තුලද යනකොට මේ යන පුජ්‍යලත්වයක් නෙමෙයි හම්බෙන්නේ මාර්ගයේ වැඩිමක් තියෙන. සංඛාර අනිත්‍ය දුක්ඛ වශයෙන් දකිනකොට මේ දාගෙන හිටපු වැඩපිළිවෙල වැරදි කියලා හම්බුණා. අපි දාගත්ත වැඩපිළිවෙලක් මම කියලා. අන්න ඒක වැරදි කියලා හම්බුණා. අපි හිතාගත්ත හිතවිල්ල වැරදි කියලා හම්බුණා. අපට මේ මම ලැබිච්ච මමත්වයේ වැරදි කියලා හම්බුණා. අන්න ඒකට තමයි මේ සංස්කාර අනාත්මයි නෙමෙයි ධම්මානත්තා මේ ස්වභාවය තුළ මේ මම ගත් එක වැරදි. ඉතින් මේක තේරුම් ගන්න ඇත්තටම අනාත්මය තේරුම් ගන්න අනිත්‍ය සහ දුක තේරෙන්නට ඕන. දුකටත් කලින් අනිත්‍ය. අපිට දැන් මුලින්ම දුක තේරුම් අරගෙන තමයි අපි මේ ධර්මයට එන්නේ. මුලින්ම දුක කියලා කියන්නේ මොකද්ද? පුජ්‍යලයක් අපි විඳින දුක. මේක තේරුම් අරන් ඉන්න තැනදී නුවණ තියෙන කෙනාට තමයි මේ දුක ඇති වුණේ ඇයි කියලා හොයන වැඩපිළිවෙලකට යන්නේ. එතනදී තමයි අනිත්‍ය භාවය හම්බ වෙන්නේ. හේතුප්‍රත්‍ය භාවය හම්බ වෙන්නේ. ඒක ලස්සනට පච්චේ පච්චේපන සූත්‍රයේ මිස්මතු වෙලා තියෙනවා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? ඊමස්මින් සති ඉදං හෝති කියන මේ හේතුඵල න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මේ හේතුවත් ඵලයත් දෙකම මේ මේක එකක් නෙමෙයි දෙකක්. හේතුවයි ඵලයයි කියන්නේ දෙකක්. හැබැයි දෙකම මෙය. මේ නම් වූ හේතුව ඇතිකල්ලි මේ නම් වූ ඵලය. මෙන්න මේ න්‍යාය එක හැම වෙනකොට අන්න ඒ ඒ තුල ගොඩනගෙන කාරණාවට කියන පටිච්චසමුප්පන්න ධර්ම කියලා. ඒකේ විග්‍රහ කරලා පෙන්නනවා පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියලා. එතකොට ගොඩනැගිච්ච දෙයට දෙන නිර්වචනය තමයි ස්ථිර නැහැ කියන එක. ස්ථිර නැති උනේ අන්න අර හේතුන් නිසා පැවතිච්ච නිසා. එතකොට එහෙනම් මෙන්න මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව දකින තැනදී අන්න හම්බ වෙනවා මේ අනිත්‍ය භාවය හේතුප්‍රත්‍යයෙන් තමයි මේ දුක හටගත්තේ කියලා. අන්න සකස් වීමක් අවුලම යදනිච්ඡන් තන් දුක්ඛන් කියන එක හම්බ වෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛන් හම්බුනේ මට නෙමෙයි. යදනිච්ඡන් තන් දුක්ඛං කියලා හම්බුනේ යමක් අනිත්‍යද ඒ දුකයි කියලා හම්බුනේ මේ සකස් වීමක් සංස්කාරයක් තියෙනවා. මට හම්බෙච්ච දුක තමයි මුලින්ම අපි හොයාගෙන ගියේ. මට ලැබිච්ච දුක මේක ලැබුණේ ඇයි කියලා හොයාගෙන ගියේ. බෝධිසත්වයේ පවා ඇයි මේ ජාති ජරා මරණ හටගන්නේ කිස්මින් සති ජාති හෝති. මේ ජාති ජරා මරණේ හේතුව මොකද්ද කියලා. බෝධිසත්වය ආපස්සට කල්පනා කරගෙන ආවා. ඒ දුක ඒක පුජ්‍යලයාගේ දුක. අන හම්බ වෙනවා මොකද්ද මේ සංස්කරණයක්? මේක සකස් වීමක්. හේතුප්‍රත්‍යයෙන් ගොඩනගෙන දෙයක්. අන්න එතකොට මේ ලැබිච්ච දුකට නිර්වචනයක් දෙන්න මේ මට ලැබිච්ච දුකක් නෙමෙයි සකස් වීමක්. අන්න ඒක තමයි සංකාර දුක්ඛය. එතකොට එතනදිම ඒ යෙදීමත් එක්කම එනවා මෙතන මේ මට ලැබිච්ච දුකක් යෙදෙන්නේ නැහැ අන්න එතන තමයි අනාත්ම භවෙදී. ඉතින් ඒ නිසා මේ කාරණාව තේරෙන්න ඉස්සරලාම අනිත්‍ය භාවයත් එක ඊළඟට ඊළඟ සූත්‍රය පැහැදිලි කරනවා අට්ඨාන මේතම් වික්‍රේ අනවකාසෝ යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ මාතරං ජීවිතං ගෞරවපේය නේතං තාණං විජ්ජති තාණංචකෝ ඒතම් වික්‍රේ විජ්ජං පුතුජ්ජනෝ මාතරං ජීවිතං ගෞරවපේය තාණ මේතං විජ්ජති කවදාවත් දිට්ඨි සම්පන්න කෙනෙක් අතින් සිදු වෙන්නේ කුමක්ද අම්මා මරණවා කියන කාරණාව. ඒ කියන්නේ ආනන්තරී පාප කර්මය අම්මා මරණවා කියන කාරණාවක් කවදාකවත් ධිටි සම්පන්න කෙනෙක් අතින් සිදු නොවන දෙයක්. නමුත් පුතඥයා අතින් වෙන්න පුළුවන් දෙයක්. එයා කවදා මොකද ඒක කාටවත් නෑ කියන්න බෑ. සසර පැවැත්ම තියෙන කම්ම දර්ශනීයට යමු වෙන කම්ම ධිට්ඨි සම්පන්න නොවිච්ච කෙනාට අම්ම මරනවා කියන එක වෙන්න පුළුවන්. එතකොට මේ ජීවිතය විතරක් නෙමෙයි සසර යනවනේ. කොයි හරි තැනකදී වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැති කාරණාවක් ඒකාන්තයෙන් නොවන කාරණාවක් නෙවෙයි. නමුත් දිට්ඨි සම්පන්න කෙනා අතින් කවදාකවත් අම්මා මරනවා කියන එකක් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? එයාගේ මේ දර්ශනයේ තියෙන ස්වභාවයත් එක්ක. ඒ ආනන්තරීය පාප කර්ම ඉඩ යමු වෙන්නේ නැහැ. මොකද මේ ලෝකයේ තුලදී යම්කිසි ගැටීමක්, කැළීමක් යමුනාට එයාගේ ප්‍රබලත්වය තියෙනවා මොකද ප්‍රඥාව. චක්කුසේ තියෙනවා දිටි සම්පන්න කෙනා ගන්න ජටිල සූත්‍රය පැහැදිලි කරනවා ප්‍රඥාවන්ත කෙනා හඳුන ගන්න පුළුවන් දැනගන්න පුළුවන් ප්‍රශ්නයකදී අර්බුදයකදී නොසැලී ඉන්නවා. එයාගේ එන්නේ ප්‍රශ්නය. ප්‍රඥාවන්ත කෙනා හඳුන ගන්න පුළුවන් කියන කාලයක් ඇසුරු කිරීමෙන් සාකච්ඡාවෙන් ප්‍රඥාවන්ත කෙනෙකුට විතරේ හඳුන ගන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා හඳුනගන්නේ එයා තේරුම් ගන්න එයාට මේ ප්‍රශ්නේ අරමුදේදී ඉස්මතු වෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ඇයි පින්වතුන් ප්‍රඥාව ඉස්මතු වෙන්නේ? එයා මේ ධර්මයට යොමු වුනේ මේ දර්ශනයේ සුවිසුද්ධ වුනේ ප්‍රඥාව යොමු වෙන්න හේතුව මොකද්ද? මේ ලෝකේ හැමෝම මේ ධර්මයට යොමු වෙන්න හේතුව මොකද්ද? දුක නේද? Tamanta මේ ආපු දුක තේරුම් ගන්න නේද යොමු වෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන මේ දුකට දුක තේරුම් ගන්නටයි මේ තේරුම් ගැනීමෙන් තමයි ධර්මයට ආවේ. ධර්මයට ආව කෙනාට දුක එනකොට එහෙනම් මොකද වෙන්නේ? අන්න දුක නම් තේරුම් ගත්තේ ධර්මයට ආවට පස්සේ ධර්මයට ආව ගමන් දුක එනකොට ඉස්මතු වෙලා ඉන්නේ මොකද්ද? ඒ ප්‍රඥාව. එහෙමනම් తాවකාලික පුංචි තරහ ගියා කියලා එයාගේ ජීවිතේ ප්‍රශ්නයක් කරබුදයක් කෙනකොට කවදාකවත් ප්‍රඥාව මැඩගෙන ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ප්‍රඥාවේ අර ප්‍රශ්නේ මැඩගෙන ඉනවා. අන්න ප්‍රඥාවේ තියෙන ස්වභාවය. එතකොට එයාට මේ ලෝකයේ ඔස්සේ අවබෝධයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලොකු ප්‍රශ්නවලට යන්නේ නැහැ. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායන වාචය මනස යම් කිසි පවිතු කර්මයක් සිතින් කයින් වචනෙන් එන්න පුළුවන්. නමුත් අභෞයයි මෙන්න මේ කාරණාවෙන්ද. ඇයි පොඩි දෙයක් සිදු වුණාට ප්‍රශ්නයක් කරබුදයක් කියන තැනදී දැන් අපි දන්නවා අපට පීඩාවක් අසහනයක් එනකොට අපි කොච්චර අපට දුකක් එනවද අපට තැත ගැනීමක් එනවද? එතකොට අර ප්‍රඥා චක්කුසේ තියෙන කෙනාට එන්නේ මොකද්ද? ඒකයි ඉදිරියට එන්නේ. ඒ නිසා යාති මේ අම්මා ජීවිතයෙන් තොර කරනවා කියන කාරණාවක් කවදාකවත් එන්නේ නැහැ. ඒකට ඉඩ නැහැ. ඉඩ නැති වෙන්න හේතුවයි තමන්ගේ තියෙන ප්‍රඥාව. මොකද ආනන්දරි පාප කර්මම තියෙන්නේ කුමක් මත පදනම් වෙලා? ද්වේෂයත් එක්කනේ, තරහත් එක්ක තියෙන්නේ. එතකොට මොකද මේ තරහ කියන කාරණාව බුදුරණවහන්සේ මේ සූත් මේ අඟුත්තර නිකායෙන් පැහැදිලි කරනවා විපාක වැඩි. මොකද ඒක එච්චරට කියන්නේ තරහ කියන කාරණාවේ අකුසලයේ එන්නෙන් අර වැඩි ඒ කාරණා. ඉක්මනින් ප්‍රහාණය වෙනවා. නමුත් විපාකේ වැඩි. එතකොට එහෙනම් මේ ප්‍රශ්නේ එනකොට මේ කාරණාව තමන්ගේ ජීවිතේ පීඩනයක් නෙමෙයි. මොකද ආස්වාදයේදී පීඩනයක් නෙමෙයි එන්නේ. ඇලීමක් එන්නේ. ඒකට ගිජවීමක් එන්නේ. නමුත් අකමැති දේ දේශේනකොට පීඩනයක් එන්නේ. ඒකයි මේ දැන් සෝතාපන්න වෙච්ච කෙනා අනාගාමී වෙනකම්ම කාමරාගේ පටිකියත් එක්ක ඉන්නවනේ. රාගය රාගයත් එක්ක පැවැත්මට වඩා දැන් බලන්න බුදුරණවහන්සේගේ කාල ජීවිත පැවැත්ම කරපු සේක අය එක්ක කතා කරලා බලන්න කල්පනා කරලා තරහෙන් ඉතපු චරිතද තියෙන්නේ. නැත්තම් කාමයන් එක්ක හුවෙච්ච චරිතද තියෙන්නේ. කාමයන් එක්ක හුවෙච්ච ඒවා. ඒ කියන්නේ මේ රාගයත් එක්ක හුවෙච්ච දේවල්. මොකද තරහත් එක්ක ඒ ජීවිතේ යොමු වෙනවා කියන කාරණා, ඒක තරහ කියන කාරණා බැඳලා තියෙන්නේ කාමයට එක්ක. එතකොට අරක තියෙන නිසා මේක සියුම තියෙන නමුත් පැවැත්ම යොමු වෙලා තියෙන්නේ මේ කාමයට යොමු වෙච්ච නිසා. රාගයට යොමු වෙච්ච නිසා. ඒකත් එක්ක අනිත් පැත්ත සියුම තියෙනවා. අරක නිසා අල්ලගෙන ඉන්නවා. එහෙනම් මේ රාගය පැවැත්ම ආස්වාදයේ භුක්ති විඳින දේත් එක්ක අන්න ඒ ආස්වාදයක් ලැබිච්ච නිසා අහපෝ මොකුත් ඉස්පොතු වෙන්න ඕනේ නැහැ. තමන් සතුටින් මොකද සුඛකාමා නිබුතාන. සැපේටයි ලෝකයා කැමති. අන්න සැපයෙන් ඉන්නවා. එයාගේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තව වර්ධනය වෙන්න වෙන්න තමයි ඒ කාරණාව සත්‍ය දකින්නේ. එහෙමනම් පින්වතුනි මේ රාගය කියන කාරණාවට තියෙන ආස්වාදය නිසා ඒකේ පැවැත්මක් තියෙනවා. මොකද ද්වේෂය කියන කාරණාව එක්ක එයාට ඒක මතුවෙන්න මතුවෙන්න ඒක ඉස්මතු වෙනවා නම් එයාගේ ප්‍රඥාව එන්න එන්න වර්ධනය වෙනවා. හැබැයි නුවණ වැඩි වෙන්න වැඩි වෙන්න එයාට මේ කාමයන් ඔස්සේ එයා මේක දකිනවා. නමුත් අර ආස්වාදයක් භුක්ති විඳින නිසා ඒ ආස්වාදය තුළ එයා වාසය කරනවා. ඒකයි බුදුරණවහන්සේ මේ ආනන්තරී පාප කර්ම ඔක්කොම දැන් ඊළඟට කියනවා අට්ඨාන මේ දැන් අනවකාශෝ කවදාවත් වෙන්නේ නැහැ කියනවා මේ තාත්තා ජීවිතෙන් තොර කරනවා කියන්නේ තාත්තා මරනවා කියන්නේ ඒකත් ආනන්තරී පාප කර්මයක්. කවදාවත් සිදු වෙන්නේ නැහැ කියනවා රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කරනවා කියන කාරණාව. ඒ වගේම කවදාවත් සිදු වෙන්නේ නැහැ ධිටි සම්පන්න කෙනෙක් අතින් සාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දුෂ්ට සිතින් යුක්තව මේ ලේ සලවනවා කියන කාරණාව. ඒ වගේම කවදාවත් සිදු වෙන්නේ නැහැ ධිටි සම්පන්න කෙනා අතින් සෝතපන්න මාර්ගයට ආපු කෙනා අතින් මේ සංඝයා බිඳිනවා කියන කාරණාව කවදාවත් සිදු වෙන්නේ නැහැ. මොකද මේ සියල්ලක්ම තියෙන්නේ දේශය තරහ මේ කාරණා පාදක කරගෙන. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රශ්නේ අරබුදේ තමන්ගේ ජීවිතේ එන තැනදී මේ දීප සම්පන්න පුජ්‍යලයාට ඉස්මතු වෙලා එන කාරණා තමයි ඒ ප්‍රඥා චක්කුසය. ප්‍රඥා චක්කුසය ආවට පස්සේ එයාට මෙන්න මේ විදිහේ ඒ දුක කරා යන ස්වභාවය නැති වෙලා යනවා. නැත්නම් මේ ප්‍රශ්නේ කරා යන ස්වභාවය නැති වෙලා යනවා. ඊළඟට බුදුරණවහන්සේ තවත් කාරණා ටිකක් මේ ධිටි සම්පන්න කෙනා ගැන විග්‍රහ කරනවා. නෑ අටානමේතං සිදුවෙන්නේ නැති කාරණා විග්‍රහ කරලා පෙන්නනවා. අටානමේතං වික්ක අනවකාසෝ යන් ධිටි සම්පන්න පුද්ගලෝ අඤ්ඤං සත්හාරං උද්දිසෙයන් නේතං තාණං උජ්ජති තාණංච කෝවිතං වික්කවේ විජ්ජති යං පුතුජ්ජනෝ අඤ්ඤං සත්හාරං උද්දිසෙයන් තාණමේතං විජ්ජති. ධිටි සම්පන්න කෙනා කවදාවත් වෙන සාස්ත්‍රූ කෙනෙක් කරා යොමු වෙන්නේ නැහැ. හැබැයි දෙතිරම්බ නොවෙච්ච කෙනා යමු වෙනවා. මොකද යමු වෙනවා කියලා කියන්නේ හැමෝම කැමති සැපයටනේ. එතකොට එහෙනම් දැන් අද උනත් බලන්න අපට සමහර වෙලාවට අපේ ජීවිතේ අපි රැක ගන්නනේ සෝතාපන්නී රහත් වෙන හදන්නේ. ඉතින් අපි ඉක්මනින් එක ලැබෙනවා නම් බුදුරන් වහන්සේ නෙමෙයි සරණ යන්නේ වෙන කෙනෙක්. ඇයි? එතකොට අපි සාස්ත්‍රු අපි වචනයට කිව්වට බුදුරන් වහන්සේ කියලා අපි සරණ ගිහින් තියෙන වෙන කෙනෙක්. බුදුරන් වහන්සේ සරණ ගියා නම් පින්වතුනි අපි අනිච්චනා කියන වචනේ ඒකාන්තයෙන් හරි කියලා විශ්වාසයට යන්නේ නැහැ. මොකද එයා කියන කාරණා වරදින්න පුළුවන්. එයා කියපු කාරණා බුද්ධ වචනයක් නම් ඒ ඒක වචනේ හරි. එතකොට අපි වෙන කෙනෙක්ගේ සරණකට යමුනා නම් අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් යම් කිසි කෙනෙකුගේ දේශනාවකට යොමු විය යුත්තේ බුද්ධ වචනයට ගරු කරනවා. අන්න එහෙනම් යම්කිසි කෙනෙක් පින්වතුනි තමන්ට සැප ලැබෙනවා නම් තමන් ඉක්මනින් සෝතාපන්න කරලා සතුටු වෙනවා නම් තමන් ඉක්මනින් රහත් කරලා සතුටු වෙනවා නම් අන්න එතකොට යනවා අන්නේ ශාස්ත්‍රු කරා. නමුත් ditthi සම්පන්න යමු වෙන කෙනා පින්වතුනි කවදාවත් අන්නේ ශාස්ත්‍රු කෙනෙකුට යමු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමන් දැක්ක මොකද දැක්කේ? බුදුරණවහන්සේ කියපු දේ දැක්කේ වෙන දෙයක් නෙමෙයි. තමන් හැබැයි දැක්කේ. බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි පිළිගන්නේ. හැබැයි බුදුරණවහන්සේ කියපු දේ දැක්කේ. ඒතර බුදුරණවහන්සේ කියපු දේ දැක්කනම් ආය කවදාවත් අන්‍ය ශාස්ත්‍ර කෙනෙක් කරා යාවිද? අන්න ඒකයි බුද්ධේ ධම්මේ සංගය අවිච්ඡ අපසාදේ කියලා කියන්නේ. දැන් අර පුක්කුසාතිව පුක්කුසාති බුදුරණවහන්සේව දැක්කනේ ඇස් දෙකේ. නමුත් බුදුරණවහන්සේ දැක්කේ නෑ. දැන් පුක්කුසාති හොයාගෙන යන්නේ කවද? බුදුරජාණන් වහන්සේ. නමුත් ඇස් දෙකෙන් දැක්කේ බුදුරජාණන් වහන්සේ. නමුත් කුක්කුසාති ඇස් දෙකෙන් දැක්කේ මිනිස්සෙක්. ශාක්‍ය කුලයෙන් නික්මලා පැවිදි වෙච්ච ශ්‍රමණෙක්. බුදුරජාණන් වහන්සේව නෙමෙයි දැක්කේ. බුදුරජාණන් වහන්සේව දැක්කේ කොතනදද? ධර්මයේ දැක්කට පස්සේ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අවබෝධයෙන් නිර්මිත වෙච්ච කෙනාට. එහෙනම් මේ ධර්මයේ තුලින් අන්න මේ බුදුරන් වහන්සේ කියලා තේරුම් ගත්තා. නමුත් අද අපි ඔක්කොම බුදුරණවහන්සේ කියලා තේරුම් ගන්නේ අර ශාක්‍ය කුලයෙන් නික්මිච්ච ඒ රජ ඔටුන්න හිමි කුමාරයා ඒ මේ ශ්‍රමණ වෙස්ගත කුමාරයාට. ඒ වගේම ඒ අර 이르දි බලලාවි කෙනාට. සිල්වත් ගුණවත් මහා කරුණාවන්ත කෙනාට. බුදුරණවහන්සේ කියලා කියන්නේ ඒ දේට විතරක් නෙමෙයි. මොකද ওই දේවල් තව කෙනෙකුට තියෙන්න පුළුවන් මොන තරම්. අන්න අවබෝධයට. එතකොට ඒ අවබෝධය ඒ බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය යමෙක් දැක්කනම් කවදාවත් යා බුදුරණවහන්සේව අතහැරීමක් තියෙන්නේ නැහැ වෙන සාස්ත්‍රු කරා යොමු වීමක් වෙන්නේ නැහැ ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අට්ඨාන මේතා භික්ඛු අනවකාසෝ යං ඒකිස්ස ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධෝ මේ එකම ලෝක ධාතුවක බුදුරු දෙන්නෙක් පහළ වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ කියනවා ඒ කවදාවත් සිදු වෙන්නේ එක්කෙනයි එක ලෝක ධාතුවක බුදුවරු පහළ වෙනවා. ඒ ලෝක ධර්ම ස්වභාවයවල. කවදාවත් මොකද බුදු කියලා කියන්න බෑනේ නම් තව කෙනෙක් උපදිනව නම් ලෝකෙ. අට්ඨාන මේතම් වික්‍රේ අනවකාශෝ යම් ඒකිස්සස් ලෝක ධාතු ආදී රාජානෝ චක්කවර්ති සක්විති රජ වෙනවා කියන කාරණාව ලෝක ධාතුක දෙන්නේ එකවර සිදු වෙන්නේ නැහැ. සක්විති රජ වෙනවා කියන කාරණාව එකවර එක ලෝක ධාතුක එක්කෙනා සිදු වෙන්නේ. ඒකත් ලෝකයේ ධර්ම ස්වභාවයක්. සක්විති රජුරෝ කියලා කියන්නේ තෙස්මා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත කෙනා. මොකද ඒ ධාර්මිකව ගිහි ජීවිතයෙන් යුක්තවම පාලනය කරන කිරීම මේ පෘථුවිය. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ජීවිතේ නෙමෙයි මුළු මහත් ධර්ම රාය කියන්නේ සතර යන සත්‍යයගේ මේ පැවැත්ම තේරුම් අරගෙන මේ ලෝක ස්වභාවයට යටත් නොවි මේ හැමදැනම අභිභවා සිටීම. එතකොට එහෙම දෙන්නෙක් ලෝකේ ඉන්න බෑ. එක්කෙනා ඉන්න පුළුවන්. ප්‍රධානී එක්කෙනා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අට්ඨාන මේතම් වික්ඛවේ අනවකාසෝ යං ඉත්තිං අරහං සම්මා සම්බුද්ධෝ නේතං ඨානං ඉස්සියක් සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙනවා කියන කාරණාවක් කවදාවත් වෙන්නේ නැහැ. බුදු වෙන්නේ පුරුෂයෙක්මයි. දැන් මේම කිව්වහම සමහර මෝඩ අයට මහා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අද ගොඩක් වෙලාවට මේ පිමුතුම සමාට අහලා ඇති බුදු වෙච්ච ස්ත්‍රීවරුත් ඉන්නවා. එහෙනම් මේක බුදු දේශනාවට කවදාවත් ගැලපෙනවද? ඒක එහෙම වෙනවද කවදාවත්? එහෙම වෙන්නේ නැහැ. දැන් මම එක සැරයක් මේ වගේ දේශනා ටිකක් කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් කියලා තිබ්බා අම්මා කෙනෙක් නේ පිරිමි කෙනෙක් බිහි කරන්නේ ඉතින් ඇයි එහෙම වෙන්නේ කියලා. එතන බලන්නේ අනවශ්‍ය විදිහට කල්පනා කිරීම නිසා මේ සත්‍ය මිනිස්යන්ගේ වැහෙන හැටි. මේක ලෝක දහම් ස්වභාවය. ලෝකයේ දහම් ස්වභාවයක් තමයි කවදාවත් ස්ත්‍රියෙක් බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. දැන් ඒක අවස්ථාවක මේ පින්වතුන් අහලා ඇති මට මතක සෝමාතේරණියගේ ගාථාව වගේ මාර්ය ඇවිදින්න බුදුරන් වහන්සේ මේ මේ සෝමා රහත් තෙරණියට කියනවා මේ ඔබ ස්ත්‍රියක් ඇඟිලි දෙකේ නුවණක් තියෙන ඒ විදිහට පහත් කළ කතා කරනකොට මට ගාතාව සම්පූර්ණයෙන් මතක නැහැ. ඒ රහත් තෙරණිය කියනවා ස්ත්‍රි භාවය කියන්නේ මොකද්ද? මේ සත්‍ය දකිනකොට ඔය ස්ත්‍රි පුරුෂ භාවය ඔක්කොම ඉක්මවල යනවා. එතකොට මේ සත්‍ය දකින දර්ශනීය දෙක අදාළ නැහැ. ඔක්කොම ඉක්මවල යනවා. නමුත් මේ ලෝකයේ සත්‍ය ඉස්මතු කරලා පෙන්වන එකම එක්කෙනා බුදුජනන වහන්සේක ස්ත්‍රියෙකුට වෙන්න බෑ. ඒක පුරුෂයෙකුට තමයි වෙන්නේ. නමුත් ස්ත්‍රිභාවය පුරුෂභාවය මේ හැම එකක්ම තියෙන්නේ ලෝකේ සත්‍ය නොදැකීමත් එක්කමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අට්ඨාන මේතම් වික්කේ අනවකාසෝ යම් විත්ති රාජාස අන්න ස්ත්‍රී චක්‍රවර්ති ඒ කියන්නේ සක්විති රජ වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. සක්විති රජ වෙන්නේ පුරුෂයෙක්මයි. අට්ඨාන මේතම් වික්ක අනුමකාසයන් විත්‍යා අන්න ස්ත්‍රියක් සද්දෙවිඳු වෙනවා කියන කාරණාවක් වෙන්නේත් නැහැ. සද්දෙවිඳු වෙන්නේ පුරුෂයෙක්මයි. ස්ත්‍රියක් මායя වෙනවා කියන කාරණාව වෙන්නේත් නැහැ. මායя වෙන්නේ පුජ්‍යලයේ පුරුෂයෙක්මයි. ස්ත්‍රියක් බ්‍රහ්මයෙක් වෙනවා කියන කාරණාව වෙන්නේත් නැහැ. බ්‍රහ්මයා වෙන්නේ පුරුෂයෙක්මයි. එතකොට බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රි පුරුෂ ભેදයක් නැහැ. බඹසර රැකීමත් එක්කනේ බ්‍රහ්ම ලෝක කියන්නේ. බඹසර සමාධිය ධ්‍යාන වැඩිමත් එක්කනේ. එතකොට බ්‍රහ්ම ලෝකයේදී ස්ත්‍රී සහ පුරුෂ කියලා කොටස් දෙකක් නැහැ. ඔක්කොම බ්‍රහ්මයෝ ඉන්නේ පුරුෂයෝ. මේ ජීවිතේ යම් කිසි කෙනෙක් ස්ත්‍රියක් මේ බ්‍රහ්ම ලෝකයන් ප්‍රතිපදාවක යමු වුණොත් ඊළඟ ජීවිතේ ස්ත්‍රියක් නෙමෙයි. පුරුෂයෙක්. ඒ කියන්නේ බ්‍රහ්මී. එහෙනම් කවදාවත් ස්ත්‍රියක් බ්‍රහ්මීක් වෙන්නේ නැහැ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අට්ඨාන මේතම් වික්ක අනවකාසෝ යං කාය දුස්චරිතස්ස ඉත්තා කන්තා මනාපා විපාකා කවදාකවත් වෙන්නේ නැහැ කියනවා කාය දුස්චරිතේ හේතු කරගෙන ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙනවා කාය දුස්චරිතයෙන් ලැබෙන්නේ මොකද්ද? අනිෂ්ඨ අකන්ත අමනාපදීමයි. කවදාවත් ඉෂ්ඨකාන්ත විපාක කාය දුස්චරිතයෙන් ලැබෙන්නේ නැහැ. අට්ඨානමේත වික්‍රේ අනවකාසෝ යම් වචී දුස්චරිතං. වචී දුස්චරිතයෙන් කවදාකවත් සිදු වෙන්නේ නැහැ ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන දෙයක්. වචී දුස්චරිතයෙන් සිදුවන්නේම අනිෂ්ඨ දේ ලැබෙන එකමයි. කවදාවත් සිදුවන්නේ නැහැ මනෝ දුස්චරිතයෙන් ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙන එකක්. මනෝ දුස්චරිතයෙන් සිදුවන්නේ අනිෂ්ට අකන්ත අමනාප විපාකයක්මයි. එතකොට එහෙනම් අපි මොන විදිහට හිතින් වැරදි වෙයි තරහින් හිතුවොත් කවදාවත් ඒක සැප විපාක ලැබෙන්නේ නැහැ. කයින් ක්‍රියා කරොත් වචන කතා කරොත් කිසි දවසක ඒකෙන් අපට නැවත සැප විපාකයක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා තමයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ මේ පෙන්ලා දීලා තියෙන්නේ යම් කිසි කෙනෙක් දැන දැන කර කර්මයන්ගේ විපාක නොවන සසර කෙලවර කිරීමක් නැහැ කියලා සංකේත කරදකාය සූත්‍රයේ අංගුත්තර නිකාය 6 දේශනා කළා කියනවා. මොකද කරේ යම් කිසි විදිහකට සිත කය වචනේ මුල් කරගෙන දුක් වූ දෙයක් නම් ඒකේ දුක් විපාකයට ලැබෙනවා. හැබැයි ලැබෙන ක්‍රමේ වෙනස් වෙන්න පුළුවන්. ඒක ලැබෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් සුඛ විපාකයේ පිණිස යමක් කරා නම් එයාට ඒක ලැබෙනවා. ලැබෙන ක්‍රමේ වෙනස් වෙන්න පුළුවන්. එක ක්‍රමය වෙනස් වෙන ආකාරය පිළිබඳව ටිකක් තේරුම් ගන්න පුංචි කාරණාවක් කියන්න. මේ සමාජයේ තියෙන කාරණාවත් එක්ක. මොකද අපි හිතන්නේ අපි ගොඩක් කාලවට අපිට හිතන දේ තමයි අපි හොඳ කරාම නරක ඉවත් වෙනවා කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. හොඳ වීකේ හොඳ විපාකات නරකකේ නරක විපාකات දෙකම භුක්ති විඳින්න වෙනවා. මේ පින්වතුන් සමහරවිට දැකලා ඇති නේද මේ සමාජය තුළදී සමහර අය පුදුම විදිහට වැරදිමයි කරන්නේ. වැරදි විදිහටමයි ජීවත් වෙන්නේ. හැම දෙයක්ම වැරදි. අනුන්ට ගිනිගෙඩි දෙනවා, වැරදි විදිහට කටයුතු කරනවා, මිත්‍යා ජීවෙන් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන්න වෙන්න ධනවත් වෙනවා. දැකලා නැද්ද එහෙමයි? සමාජ ඉන්නවා. කීර්තියෙන් බලයෙන් බබලනවා. දැන් ටිකක් හිතලා බලන්න මේ ලෝකයේ දිහාම ධනවත් බලවත් ඉන්නේ බෞද්ධ වෙච්ච අයද නැත්නම් අනිත් අයද? මිත්‍යා දෘෂ්ටිකය නේද? ඒතර මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැති අය. ඒතර මේ සමාජයේ ওই ලක්ෂණ දකින්න නැද්ද? එතකොට මෝඩ කෙනාගේ ඇහැට පේන්නේ මොකද්ද? මේක ආගම් ભેදයකුත් නැහැ. මේ හොඳ නරක ප්‍රශ්නෙකුත් නැහැ. මේ නරක කරන්න කරන්න හොඳනේ හම්බෙන්නේ කියලා අන්න මෝඩ කෙනාගේ ඇහැට පේන්නේ. ලෞකික සම්මාදිට්ඨිය කල්පනා කරලා බලනකොට පින්වතුනි මෙන්න මේ වගේ දෙයක් පේන්න තියෙනවා. එවැනි ජීවිතයක් ගත කරන කෙනෙකුට කවදාකවත් නැවත සුගතියකට කාලාන්තරයකට සුගතියකට යමු වෙන තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් නිත මිත්‍යා දෘෂ්ටි කටේ කොහොමද දුගති යන්නේ? වැරදි විදිහටම නම් ජීවිතය ගත කරන්නේ එයාට කවදාවත් ඊළඟට ලේසියෙන් දුගතියකට යමු වෙන සුගතියකට යමු වෙන සම්භාවිත අඩුයි. හැබැයි කර සුගති සැප විඳින්න කරපු කර්ම තියෙනවා. දැන් මොකද වෙන්නේ? කාලාන්තරයකට සුගතියකට ජීවිතය යමු වෙන්නේ නැත්නම් මේ ජීවිතේ කොහොමරි සැපට ඉගෙනලා ඉවර කරන්න ඕනේ. අන්න සැප ලැබෙනවා. කාලාන්තරයකට සුගතියකට යන්නේ නැත්නම් අර සැප විපාක ටික මේ ජීවිතේ ගෙවන්නට ඕනේ. මොකද නිරේ ගිහිලා තිරිසන් ලෝක ගිහිලා සැප විඳින්න බෑ. අන්න එහෙනම් අර කලින් කරපු පුණ්‍ය කර්මය මේ ජීවිතේ විඳවන්න වෙනවා. වැරදි කරන්න කරන්න යා ධනවත් වෙලා බබලනවා. හැබැයි බබලන්නේ ඇයි? ඊළඟට කල්ප ගානකට සුගතියක් හම්බෙන්නේ. අර සැප විපාක ලබන්න. සමහර අය ඉන්නවා ධර්මයේ හැසිරෙනවා කිසිම වැරද්දක් කරන්නේ නැහැ. බණ භාවනා කරගෙන ලැබෙන පුංචි දේ හරි අනිත් අයට දීගෙන දම්පැන් දීගෙන හැමදේම කරගෙන ඉන්නවා. නමුත් එන්න එන්න බහභෝග සම්පත් පිරිහෙනවා, කරදර, දුක, කම්කටොළු, මානසික පීඩාමයි එන්නේ. එහෙම යන්නේ නැද්ද? එහෙම යතින්නවනේ. එතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ධර්මයේ හැසිරුණා කියලා අර්ථයක් නැහැ නේ කියලා. අන්න මෝඩ කෙනාගේ පේන කෝණේ. සමහර අයට මාරාන්තික ලෙඩ සමහර අය කුණු වෙවි ඉන්නේ. හැබැයි හොඳට ධර්මයේ හැසිරෙන සිතින් කයින් වචනින් වැරද්දක් කරන්නේ හොඳට ධර්මයේ දන්න. ඇයි ඒකට හේතුව? එයාගේ ජීවිතේ යොමු වෙලා තියෙනවා කුමකටද? නැවත දුකකට නොයන ස්වභාවයකට. සමහරලාට අවබෝධයකට කරා යන ස්වභාවයකට. නැවත දුක්ඛ ජීවිතයකට එන්නේ නැති ස්වභාවයකට. හැබැයි කරපු කර්ම තියෙනවා දැන් විඳවන්න. කොහෙද කරන්න තියෙන්නේ විඳවන්න තියෙන්නේ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගිහිලා ඉන්නවද තියෙද? අවබෝධ කරගෙන නම් ඒ කරපු දුක් කර්ම ඉඳවන්න තියෙන්නේ. අර මනසිත කය වචනේ අපිරිසුදු කර කරපු කර්ම විඳවන්න බෑ. දැන් මේ ලැබිච්ච කයට විඳවන්න වෙනවා. අන්න ඒ කර්මය විඳවනවා. ඒකට හේතුව ඇයි? නැවත එයාගේ ජීවිතයේ දුගතියකට යොමු වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ විඳවන්නේ. ඔන්න ඔය කෝණේ මේ ලෝකයට පේන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් බින්දුලි කවදාවත් කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් සැප විපාක හොඳ දේවල් ලැබෙනවා කියන එකක් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ විදිහට දුක් සැප විපාක ලබන්නේ ඒ කරන කාය දුස්චරිත නිසා නෙවෙයි. ඒක නිසා දුක් විපාක ලබනවා. කලින් කරපු සුචරිත වැඩ නිසා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අට්ඨාන මේතං අනවකාසෝ කාය සුචරිතං අනිත්තං අකන්තං අමනාපං විපාකං. කවදාකවත් කාය සුචරිතය නිසා අනිෂ්ට දුක් විපාකයක් ලැබෙන්නේ නැහැ. එයාට ඉෂ්ඨකාන්ත මනාප දෙයක්මයි ලැබෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් ඒ විදිහට හොඳින් ජීවත් වෙනකොට ඒක නිසා එයාට ඒ විදිහ ලැබෙන්නේ නෑ. එයාට ඒ නිසා හොඳ සැප විපාක ලැබෙනවා. නමුත් පූර්ව කරපු දෙයක් එයා විඳවනවා. කවදාවත් සිදු වෙන්නේ නෑ කාය දුස්චරිතය නිසා, කාය දුචරිත වචී සුචරිතය නිසා අනිෂ්ඨාකාන්තමනාප විපාකයක්, යටිෂ්ඨකාන්තමනාප විපාකයක්මයි ලැබෙන්නේ. කවදාවත් මනෝ සුචරිතය නිසා අනිෂ්ඨ අකාන්ත අමනාප දෙයක් ලැබෙන්නේ නෑ. ඉෂ්ඨකාන්ත මනාප දෙයක්මයි එයාට ලැබෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අට්ඨාරමේතම් වික්ඛ අනෝකාසෝ යං කාය දුස්චරිත සංනිදානං සම්පත්‍යං කායස බේදා පරණවන සුග්ගතිං සග්ගං ලෝකං උපද්දි කවදාවත් වෙන්නේ නැහැ කියනවා කාය දුස්චරිතය කියන හේතුව නිසා කාය දුස්චරිතය කියන හේතුව නිසා ඊළඟ ජීවිතේ සුගතිය උපදිනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ කියනවා මහා කමිමඟ සූත්‍රයේදී අර එක එක අයට 이르දීන් පේනවා සමහර අය මේ වැරදි වැඩ කරලා ඊළඟ සුගතියට යනවා සමහර අය හොඳ වැඩ කරලා ඊළඟදී දුගතියෙත් යනවා. ඔන්න දැන් දැන් මම අර මුලින් විග්‍රහ කරේ මේ ලෝකයේ තුල මිනිසුන්ට පේන කෝණේ. දැන් අර මාතයිම්බගේ සූත්‍රයේ ලෝකයේ ස්වභාවයත් එහා ගිහිල්ලා මේ 이르දිමලලාභින්ද පේනවා මොකද්ද මේ කාය දුස්චරිතය කරපු කෙනා සුගතිය යනවා කාය දුස්චරිතය කරපු කෙනා දුගතිය යනවා එතන බලන්න අපට කොච්චර කෝණයක් බලන්න තියෙනවද ඒකට හේතුව වෙයි කාය දුස්චරිතය නිසා නෙමෙයි එයා සුගතිය ගියේ ඒ කරපු කාය දුස්චරිතයට වඩා ප්‍රබල කුසලයක් ඉස්මතු වෙලාව අන්න කර්ම විපාකේ දෙන විදිය අපට කියන්න බෑ. දැන් කරපු කාය දුස්චරිතයට වඩා ප්‍රබල කුසල විපාකයක් ඉස්මතු වෙලාව. ඒකන සුගතිය ගියේ අර කාය දුස්චරිතය නිසා නෙමෙයි. යම් කිසි කෙනෙක් කියනවා කාය සුචරිතය කළ දුගතිය යනවා. කාය සුචරිතයට වඩා ප්‍රබල අකුසලයක් ඉස්මතු වෙලාව. ඒ නිසා දුගතිය ගියා. හැබැයි අර කාය සුචරිතය නිසා නෙමෙයි දුගතිය ගියේ. එතන බලන්න මේ ලෝකේ මේ අපට දැන් මේ සමාජයේ පේනවා වගේම තමයි ඉදි බල ඇති කරගත්ත අයලා දෘෂ්ටි හට ගන්නවා. මෙන්න මේ ඉදි දක්වන. මොකද ඒකට හේතුවත් ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීම නැහැ. එතන බුදුරණවහන්සේ පෙන්වා දෙන කවදාවත් මේ කාය දුක්චරිතයේ හේතු කරගෙන සුගතිය යන්නේ නැහැ. කාය දුක්චරිත හේතු කරගෙන යන්නේම දුගතියමයි දුක්ඛිපාතමයි ලැබෙන්නේ. කවදාවත් කාය වචී දුක්චරිත හේතු කරගෙන සුගතිය යන්නේ නැහැ. කාය මනෝ සුචරිත හේතු කරගෙන සුගතිය. සුගතිය යන්නේ නැහැ. කාය දුස්චරිතයේ, වචී දුස්චරිතයේ, මනෝ දුස්චරිතයේ හේතුයෙන් යාට ලැබෙන්නේ දුක් විපාක. ඒ තමයි දුගතිය ගිහිල්ලා ලැබෙන දුක් විපාක. අට්ඨානමේ තම් වික්‍රමකාසයන් කාය චරිතේහි සම්නිදානං සම්පත්‍ය කායස් වේද පරම අපායන් දුක්ගති. කවදාවත් කාය සුචරිතේ හේතු කරගෙන දුගතිය කියලා දුක් විඳවන්නේ නැහැ. කාය සුචරිතේ දුගතිය කියලා දුක් විපාක ලැබෙන්නේ නැහැ. වාචික සුචරිතයේ දුගතිය කියලා දුක් විපාක ලැබෙන්නේ නැහැ. මනෝ සුචරිතයේ දුගතිය කියලා දුක් විපාක ලැබෙන්නේ. අපි හිත මේ ජීවිතේ කාම සුචරිතයෙන් ඉපදිච්ච කෙනෙක් ඊළඟ ජීවිතේ දුගතිය යනවනම් ඒ දුගතිය ගියේ මේ කරපු නිසා නෙමෙයි. වෙන කාය වෙන කරව අකුසලයක් ප්‍රබලව මත වුණා. ඒකටයි ගියේ. එහෙනම් කවදාවත් කාය සුචරිතයේ වාචික සුචරිතයේ මනෝ සුචරිතයෙන් දුගතිය යනවා කියන කාරණාවක් සිදු වෙන්නේ නැහැ. එයා සුගතියේම තමයි ගිහිල්ලා උපදින්නේ. ඉතින් අපි එහෙනම් අද උදේ මේ ටික අවසන් කරමු. දැන් එහෙනම් අද මේ සෝතාපන්න කෙනා පිළිබඳව සහ මේ ලෝකයේ මේ සිදුවෙන ධර්ම ස්වභාවය අට්ඨාන මේතං අනවකාසෝ කවදාවත් සිදුවෙන්නේ නැති කියන විග්‍රහය. නැත්තම් සිදුවෙන කාණ මෙහිතං විජ්ජති සිදුවෙන සහ සිදු නොවන මෙන්න මේ කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී පැහැදිලි කරලා පෙන්වා දීලා තිබේ. ඉතින් ඒ කාරණා ටික ඇත්තටම අපි ඒ විදිහට ඉගෙන ගැනීම අපට ගොඩාක් අපේ ජීවිතේ සත්‍ය අවබෝධය කරා යන්නට හේතුවක් වෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ උතුම් ධම් කාරණා ටික ප්‍රයෝගී කරගන්න. හොඳයි දරුවන් සරණයි. අද සීමිත කාලයක් තිබෙච්ච නිසා මේ පැය භාගයකට ආසන්න කාලයක් තමයි ධර්ම සාකච්ඡාව. ඒ නිසා කාලය යොමු කරන් වැඩි අපත යවන්න නැතුව 11 ඉඳලා 11:25 වගේ වෙනකම් ලියලා එවුවොත් දැනගන්න තියෙන දේවල් ඒ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි ඊළඟ සූත්‍ර ටික බලමු. අංගුත්තර නිකායේ එකදම් පාළියම තමයි තියෙන්නේ. මේ කාරණාව මේ සූත්‍ර ටිකේ තියෙන කරුණු ටිකක් අපට ප්‍රායෝගික පුරුදු කරන පැත්තත් එක්ක විග්‍රහ කරන එකක් තියෙන්නේ. ඒක ධම්මෝ වික්‍රී භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවචති කතමේ කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති අයංකෝ වික්‍රී ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවචති මාන්නේ එක ධර්මයක් භාවිතා කිරීමෙන් ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධයේ උපසමයේ පිණිස හේතු වෙනවා. ඒ තමයි බුද්ධානුස්සතිය. දැන් මේක අපි බලන්නට ඕන ටිකක් කල්පනා කරලා. බුදුරජාණන් වහන්සේ ගැන අනුස්සත කිරීම නිවන පිණිස ඒකාන්තයෙන් හේතු වන විදිය. මේක ඇත්තටම සංයුතනිකායම දේශනා මේක අඟුතනිකාය හරි තියෙනවා දේශනා වගයක් තියෙනවා. මේක වඩන හැටි එතන විග්‍රහ කරලා පෙන්නනවා නිරෝධය නිවන අරමුණු කරගෙන කියලා. ප්‍රතිසම්බොජ්ජංගයත් ඒ කියන්නේ බොජ්ජංග විග්‍රහ කරන විදිහටම නිවන අරමුණු කරගෙන භාවනා කරන ක්‍රමයක් පැහැදිලි කරනවා. ඒ වගේම මහානාම සූත්‍රයේ අඟුත්තර නිකායේ චක්කනීපාදේ පැහැදිලි කරනවා. ඒක නම් සේක කෙනා, ඒ කියන්නේ මෙතන පැහැදිලිම් කරනවා නිවීමටනේ කියන්නේ. සේක කෙනාගේ ජීවිත පැවැත්ම සිදුවෙන්නේ කොහොමද කියලා. සේක කෙනා වඩන ආකාරය පිළිබඳව එතන විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මෙතන මේ පැහැදිලි කරන බුද්ධානුස්සතිය කියන එක ගැන අපි ටිකක් සිහි කරන්නට ඕන. ඒක ඒකයි නිවන පිණිස හේතු වන්නේ බුද්ධානුස්සතිය. දැන් බුදුරජාණන් වහන්සේ කියනකොට බුදුරන් වහන්සේ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාර සත්‍යදේවන්සන බුද්ධ භගවා කියන ගුණයෙන් යුක්තයි. එතකොට ඔක වචන දෙකකින් අපි දන්නේ අරහන් කියනකොට අපේ කෝණයෙන් අපි බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවා. දැන් අර පුක්කුසාති ගැන හිතලා බලන්න පුක්කුසාති බුදුරන් වහන්සේගේ කය දැකපු තැනදී ආ මේ බුදුරන් වහන්සේ කියලා දැක්කේ නැහැ නේද? අපට නම් ඒ වගේ කයක් දැකපුවාම දැන් ඔය පිළිමයකින් දැක්කම අපට කොච්චර සතුටක් ඇති වෙනවද? එතකොට ඒ වගේ රූපකය දැක්කහම ඒත් බුදුරජාණන් වහන්සේ කියලා දැක්කේ නැහැ. අරහං සම්මා සම්බුද්ධ චරණ ගුණය රූපකයට පේන්නේ නැහැ. ඒ ගුණේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන කෙනාගේ ස්වභාවයත් එක්ක. එහෙනම් සැබෑවට බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන හරියට දන්නවනම් එයා බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවද නැද්ද? පහදිනවමනේ. බුදුරජාණන් වහන්සේ කයෙන් දැකපු කෙනා සමහර කට්ටිය බනිනවා. දැන් ඒක දේශනාවක් තිබ්බත් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ දෙවියෝ විදිහට බනිනවා බුදුරණවහන්සේට. දෙවියෝ මිනිස්සු නෙමෙයි දෙවිවරු. එතකොට දෙවිවරු කියලා කියන්නේ මනුස්ස ලෝකෙින් එහා ගිය පුණ්‍ය විපාක විඳින කට්ටියනේ. අනික 이르දි දිව්‍ය දිව්‍ය චක්කු දිව්‍ය සෝත මේ හැමදේම තියෙන බුදුරණවහන්සේගේ ආශ්චර්ය දේවල් දකින්න. එහෙම තියෙද්දි බුදුරණවහන්සේට බනිනවා. බුදුරණවහන්සේ කරුණු පැහැදිලි කරලා තිබ්බ බනිනවා. අපහාදේ. එතකොට එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේව කියන්නේ එහෙම දකින්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධයත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේව කවුද කියලා අපි හරියට දැනගත්තහම ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නේ අර ලස්සනට පේන දේ නෙමෙයි. ඒ බුදුරන් වහන්සේ ගැන සිහි කරන්නේ බුදුරන් වහන්සේගේ අර සාමාන්‍ය ක්‍රියා ටික නෙමෙයි. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සුගත ලෝකවිදුවාදී මෙන්න මේවත් එකයි බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ. එතකොට ඒ ටික සිහි කරන්න පුළුවන්කමක් ලැබෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ ඒ වගේ නිර්මාණය වුණේ කොහොමද කියන එක දන්නේ නැතුව. දන්නේ නැතුව කරන්න බෑ. එහෙනම් ඒ විදිහේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් බුදුරයන් වහන්සේව අනුස්මරණය කරන්න අන්න එයා ඒකාන්ත නිබ්බිදා විරාගා නිරෝධා නිවන පිණිසම යොමු වෙනවා. මොකද හිත ඒ බුදුරන් වහන්සේ ගැන සිහි කරනකොට හිත සතුටටපත් වෙනවා. හැබැයි අපි අර සාමාන්‍යයෙන් හිතනවා වගේ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් බුදුරන් වහන්සේ ගැන කියනකොට අපට වචන ටිකයි, රූපයයි, ආශ්චර්ය ටිකයි මතක් වෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ කියලා කියන්නේ ලෝකේ මනුසත්වයත් ඉක්මවලා, දේවත්වයත්, බ්‍රහ්මත්වයත් සියල්ලක්ම ඉක්මවලා අවබෝධයකින් නිර්මිත වෙච්ච කෙනාට කියන බුදුරජාණන් වහන්සේ. අන්නේ අවබෝධයෙන් නිර්මිත වෙච්ච ගතියත් එක්ක තමයි අරහං සම්මා සම්බුදු උජ්ජාචරණාදී මෙන්න මේ ටික පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට එහෙනම් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මහානම සූත්‍රයේ පැහැදිලි කරනවා සේක කෙනා නැත්නම් එතන පැහැදිලිවම කියනවා අරහත් මේ ආගත ඵලෝ ඵලයට පැමිණි සෝතපන්න කෙනාගේ ජීවිත ප්‍රවැත්ම තියෙන්නේ මෙන්න මේ බුද්ධානුස්සතිය වඩනවා එත ඒ වැඩිමත් එක්ක ප්‍රමුජිතභාවයේ ප්‍රීතිය සැපය මෙන්න මේකත් එක්ක ජීවිතය ගත කරනවා කියලා. මොකද එහෙම නැත්නම් බුද්ධානුස්සතියක් වඩන්න යනවා නම් අපට අර වචන ටික මූලන එක සහ අපට තේරෙන ආශ්චර්ය ටිකක් හිතන එක විතරයි සිදු වෙන්නේ. සැබෑවට බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය නැත්නම් බුදුරන් වහන්සේ කියන්නේ කවුද බව දැනගන්නේ තේරෙන්නේ මේ ධහම දැන ගැනීමත් එක්කමයි. ඒ නිසා තමයි මේ බුද්ධානුස්සතිය වැඩිමත් එක්ක ඒක නිබ්බිදා විරාග නිරෝධ පිණිස නැත්නම් ඒක විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං උස්සග්ග පරිණාමින් ආකාරයට ඒක භාවිතා වෙන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඒක ධම්මෝ වික්‍රේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදා විරාගා නිරෝධා උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවේ කතමේක ධම්මෝ ධම්මානුස්සති. ඊළඟට ධර්මය. එතකොට ධර්මය අනුස්සතිය කරනවා කියනකොට ධර්මයේ සිහි කරනවා කියනකොට ස්වාක්ඛාර සම්දිත්තික කාලික එහි පස්සේ කෝපනායක ආදී ගුණයන්ගෙන් යුක්ත බුදුරණවහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් සත්‍ය අනුස්මරණය කරන. දැන් මේකනම් සාමාන්‍යයෙන් අපට ධර්මයේ මෙනෙහි කිරීම කියන එක ඒ කියන්නේ දැන් අර අරහත්පත් සූත්‍රය එහෙම පැහැදිලි කරනවා පටිපදාවක් ධම්මොද්දච්ච කියලා. එතන මෙන්න මේ වගේ ධර්මයන් සිහි කිරීම බුදුරණවහන්සේ පෙන්න පෙන්නවදාළ මේ ධර්මයේ කුමක්ද කියලා මේ සත්‍ය ධර්මයේ ඉමසීම. මෙන්න මේකත් එක්ක කොහොමත් ප්‍රමුජිත භාවයේ හට ගන්න මොකද ධර්මයෙන්ම තමයි මේ මාර්ගයට යන මූලිකම කාරණා. වෙන දෙයක් නෙමෙයි. ඒක සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් ඒ ධර්මයේ සිහි කිරීමෙන් කවදාවත් නිබ්බිදාව නොවන එකක් වෙන්න විදියක් නැහැ. එහෙනම් ඒ ධර්මයේ සිහි කිරීමම තමයි විමුක්ති මාර්ගයේ බවට පත් වෙන්නේ. ඊළං කාරණාව තමයි සංඝානුස්සති. එතකොට සංඝයා කියන්නේ කවුද කියන එක. සංඝයා කියලා කියන්නේ මේ පුරුෂයන් 8 දෙනා. කියන්නේ මගඵලලාභී මාර්ගයෙන් 4යි ඵලයේ 4යි මෙන්න මේ අය. එතකොට අපිට මේ කට්ටිය ගැන හම් වෙන්නේ කොහොමද? සෝතාපන්න කෙනා. අත අපි සෝතාපන්න එක පැත්තකින්ද මොකද ඉස්ලාම් මේක බුදුරණවහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකයා රහතන් වහන්සේනේ. මොකද නිවීම පිණිසනේ තියෙන්නේ. දැන් අපට රහතන් වහන්සේ ගැන හිතෙන්නේ අර බුදුරජාණන් වහන්සේ ගැන හිතච්ච ටිකමනේ. සාමාන්‍ය ලෝකේ එතකොට ඒක සැබෑවටම අර සංඝ කියන කාරණා බුදුරණවහන්සේගේ ශ්‍රාවක කියන කාරණාව නෙමෙයි හම්බෙන්නේ. දැන් ඒ වගේම ගුණයන් වලින් යුක්ත අය හිටියා බුදුරණවහන්සේ කලින් ශාස්ත්‍රවල අරක ශාස්ත්‍රවල වෙලා ඉන්න කාලේ ඒ වගේම විවිධාකාර විදිහේ ගුණදම් පුරපුවයි හිටියා. නමුත් ඒ කට්ටිය මේ සංඝ කියන නෙමෙයි. විශාල ගුණයන්, විශාල හැකියාවල් තියෙන හිටියා. නමුත් ඒකට මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන විශේෂත්වය තියෙනවා. ඒ තමයි මේ සසර යන වැඩපිළිවෙල ඉක්මවීම. ඒකත් එක්ක තියෙන ගුණයන් තියෙනවා බාහිරින්. නමුත් ඒ බාහිර ගුණයන් එක්ක නෙමෙයි ශ්‍රාවක සංගයා කියන කාරණාව එන්නේ මේ නිදහස් වීම කියන කාරණාවත් එක්ක. ඊතර වීම සහ ඊතරන ප්‍රතිපදාව. එහෙනම් ඊතර වීම සහ ඊතරන ප්‍රතිපදාව මෙන්න මේ කාරණාව හම්බ වෙන්නේ ඒ සත්‍ය තේරුම් ගැනීමත් එක්ක මේ කාරණාවත් මේ මහා නම් සූත්‍රයේදී පැහැදිලි කරනවා. සරහවටම මේ ප්‍රතිපදාව වුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කාරණාව තේරුම් ගැනීමත් එක්ක අන්න යා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමි මෙන්න මේ ආකාරයට ඒ සංගානුස්තිය වැඩෙනවා එයා වඩනවා ඒ වඩන්නේ හැබැයි මේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ තියෙන අර සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිචිපටිපන්න මෙන්න මේ බව. එතකොට සුපටිපන්න කියන්නේ මේ පයින් වේදෙන එකක් නෙමෙයි. කෙලින් මාර්ගික යනවා කියන එක නෙමෙයි උජුපටිපන්න කියන්නේ. නේද? එතකොට මොකද්ද මේ මාර්ගය? ඒකත් එක්කනේ සංගය හම්බෙන්නේ. දැන් අපට සංගය හම්බෙන්නේ බාහිර දේත් එක්කනේ. එතකොට ඒක නෙමෙයි සැබෑම සංඝ කියන කාරණාව හම්බ වෙන්නේ. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමුජිපටිපන්න කියන කාරණාත් එක්ක එතකන් අපිට මේ හම්බ වෙන කාරණාව ඇතර මේ ලෝකේ අපේ කෝණයෙන් අපට දකින්න ටික විතරයි. සැබෑවට මේ වචන ටිකේ අර්ථයත් එක්ක අපි බැලුවොත් එහෙම ඒ අර්ථය අපට නිකන් වාචික අර්ථයකින් ගන්න බෑ. ඉතින් ඒ සංගානුස්සතිය එහෙම වඩනකොට ඒක නිබ්බිදා විරාගා නිරෝධා උපසමීතින්ස හේතු වෙනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා සීලානුස්සතිය. සීලානුස්සතියත් දැන් අපිට අපි දැන් ආරේකාන්ත සීලයට යොමු වෙනකම් අපි සියලු දෙනාම සීලයකට යොමු වෙලා තියෙන්නෙම අපේ රැකවරණය පිණිස. ආරේකාන්ත සීලයේදී තමයි පැහැදිලි කරලා පෙන්නන්නේ සමාධියට හේතු වන විදිහ සීලයක් වඩන්නේ. ඒ වගේම නුවණතියයි ප්‍රශංසා කරන සීලයක් වඩන්නේ. දාසභාව නිදහස් වන සීලයක් වඩන්නේ. එතකොට මෙන්න මේ සීලය ඒකත් එක්ක සමාධියට හේතු වන විදිහට අන්න ඒ විදිහේ වඩන්නට ඕන. එතනත් විවේක නිසිත විරාග නිසිත නිරෝධ උස්සග්ග පරණාමී බවට පත් වෙන්නට ඕන. අන්න ඒ සීලානුසුති වැඩින ආකාරයත් මේ මහා නාම සූත්‍රය තුළදී පැහැදිලි කරනවා. ඒකත් ඒක කෙනාගේ ප්‍රතිපදාවක් එක තමයි පැහැදිලි කරන්නේ. එහෙම නැතුව අපිට දැන් සමහර අය ඉන්නවා සීලෙන් සතුටු වෙනවා. හැබැයි ඒකෙන් යම් කිසි විදිහකට එයාගේ ප්‍රමුචිත භාවයකුත් හට ගන්නවා. සමහර අයගේ තියෙන උපාදානයත් එක්ක. එතකොට මාර්ග අංගයක් එක්ක නෙමෙයි මේ සීලය එයා අනුස්සතියකට පුරුදු කරන්නේ. සීලය අනුස්සතියක් හැටියට පුරුදු කරන්න මාර්ග අංගයක් එක්ක තියෙන්නට ඕනේ. දැන් මේ සූත්‍ර එකක් නෙමෙයි මේ විග්‍රහ කරේ. එක එක සූත්‍ර. අන්න ඒකයි වෙනස තියෙන්නේ. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දැන් මේක විස්තර කරන අවස්ථාවේදී ඔන්න වික්ෂුවක් හොඳට බුද්ධ අනුස්සතිය භාවිතා කරනවා වෙන්න පුළුවන්. නේද? බුදුරජාණන් වහන්සේට කියනවා දැන් මේ වික්ෂුවට කියන්නේ හොඳට ওই බුද්ධ අනුස්සතියම වඩන්න. ඔක නිබ්බිදා විරාගියෝද පිණිස පවතිනවා. ඔන්න ධම්මානුස්සතියත් එක්ක වික්ෂුවක් වාසය කරන විදිහට. එයාට කියනවා ඔන්න ඔහොම වඩන්න. ඔක ඒකාන්ත නිබ්බිදා විරාගයේ සෝදනේ එක සූත්‍ර එකක් නෙමෙයි මේ. බුද්ධානුස්සතිය වඩන එක ගැන එක අවස්ථාවක කියන්නේ. ධම්මානුස්සතිය තව කෙනෙකුට. සංඝානුස්සතිය තව අවස්ථාවක. සීලානුස්සතිය තව අවස්ථාවක. ඊළඟට ආයේ කියනවා චාගාන. ඒතර ඒ ඒ කිනාට අදාළව ඒ කිනා කරන දේත් එක්ක අන්න විමුක්තිය පිණිස පවතින ප්‍රතිපදාවක් ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට දැන් අර මහානාම සූත්‍රයේදී ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා ආගත ඵලයේ ඵලයට ආව කෙනා මේක කොහොමද පුරුදු කරන්නේ කියලා. දැන් මෙතන පැහැදිලි කරනවා එක එක සූත්‍රී ඒ ඒ කෙනාට එයාගේ කෝණියත් එක්ක එයා හුරු කරපු හුරු කරගෙන යන ප්‍රතිපදාවට. ඉතින් අපි අන්නේ න්‍යායත් එක්ක දැක්කේ නැත්නම් එහෙම අපිට ගොඩක් වෙලාවට වැරදි කෝණ අපි ඇති කරගන්න ඉඩ තියෙනවා. ඊළඟට ඡාගානුස්සතිය අතහැරීම දැන් ඡාගය පිළිබඳව අපි අහලා තියෙනවා මේ පින්තුන් අහලා ඇති දාසිභංග සූත්‍රයේ උතුම්ම ඡාගයේ රාග දේශ මොහ අතහැරීම. එතකොට මේ ඡාගානුස්සතිය පිළිබඳව එක භික්ෂුවකට, ඒ කියන්නේ එක දේශනාවක් පිරිසකට හරි එක්කිනුට හරි ඒ භාවිතා කරන කෙනෙකුට නැත්නම් භාවිතා කළ යුතු කෙනෙකුට එයාට ඉස්මතු කරපු කාරණාවක්. මෙන්න මේ ඡාගානුස්සතිය වඩන්න කියනවා. ඒක නිබ්බිදා විරාගය නිරෝධය පිණිස උපකාර වෙනවා. එතකොට මේ ඡාගානුස්සතිය වඩන ක්‍රමයේදී එහෙනම් එයාට හම්බ වෙනට ඕන මොකද්ද? දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන, රාගයේ, දේශේ, මෝහය අතහැරෙන එක මේ හැමදේම හම්බ වෙන්නට ඕන. එහෙම ප්‍රතිපදාව එක හුරු වෙනකොට තමයි ඒක මොකද නිවීමේ ප්‍රතිපදාව වෙන්නට ඕනේ. දැන් සමහර අය ඉන්නවා දැන් වේලාම බ්‍රාහ්මණයා කියලා කියන්නේ අතහැරිය අතහැරිය නමුත් මේ පිනත් මහත්වර නැති බව පැහැදිලි කරන්නේ. මොකද ලබන පාසලේ හිටියන ඒගොල්ලෝ ඒ ඒ ත්‍යාගය ඒ කෙනාට අදාළව එයා කරන දෙයක් වෙන්නට ඕනේ. එහෙම නැතුව හැමදාත් හැම ත්‍යාගයක්ම හැම කරන එකක්ම නෙමෙයි. ඒකයි මේ ඒ කෙනෙකුට අදාළව බුදුරණවහන්සේ ඒ ප්‍රතිපදාව විශ්මතු කරලා පෙන්නන්නේ. එතකොට මේකේ අර්ථය අපට ගන්න මෙතනින් බෑ. මේකේ අර්ථය ගන්න වෙනම අටුවාවක් වෙනම අර්ථකථනයක් වෙන සූත්‍රයක් එක බලන්නට ඕන. අන්න එතකොට තමයි කොයි විදිහටද මේ ත්‍යාගානුශිතින් මෙහෙම වැඩෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරේ. මොකද මෙතන සරලව පුංචි සූත්‍රයක් කාට හරි එක්කෙනෙකුට කියලා දෙනවා. කරුණාව, කාරණාවක්. එයාගේ ඒ කෝණයත් එක්ක. ඉතින් ඒක නිසා අපි ඒ විදිහට හැම වෙලෙම බලන්න ඕනේ. එහෙම නැතුවොත් එහෙම අපි ලොකු අවුලකටපත් වෙනවා. මොකද අපි මේ පරිසරය දකින්නේ නැහැ. මේ කුමන පරිසරයක් ඔස්සේද මේක කිව්වේ? ඊළඟට මෙහිම කීප කාරණා කොහොමද වැඩෙන්නේ කියලා අපේ අර්ථ විශ්ලේෂණය සමාජයේ තියෙන අර්ථ විශ්ලේෂණය කරන්න කිව්වොත් වරදිනවා. ඒ ඡාගානුස්සතිය සීලානුස්සතිය ඒක කොහොමද විග්‍රහ කරන්න කියලා ආයේ බුද්ධ දේශනාවකින් බුදුරණවහන්සේ කියපු දෙයකින් ගන්නට ඕනේ. මොකද අපි කියපු දෙයකින් අපට තේරෙන දෙයකින් ගන්න කිව්වොත් අන්න වරදිනවා. ඉතින් අද අපි ගොඩක් අය මේක කාරණාවක් අරගෙන අපට තේරෙන දෙයකින් අපි ගන්නවා. බුදුරණවහන්සේ කියපු විදිහකට ගන්න යන්නේ නැහැ. ඉතින් ඒ කාරණා අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ එක එක සූත්‍ර මිසක් එක සූත්‍රයක් නෙවෙයි කියන එකත් හොඳට මතක තියාගන්න. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දේවතානුස්සතිය. දේවතානුස්සතිය වඩන කොටත් ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ උපසමීපින් සේතු වෙනවා. ඒතර ඒක කොහොමද? ඔන්න මේකටත් සුත්ත ගණනාවක් තියෙනවා. දේවතානුස්සතිය වඩන්නේ දෙවිවරු වෙලා උපදිනවා. ඒතර එතනේ දෙවිවරු විග්‍රහ කරලා පෙන්වන්නේ මේ සාමාන්‍ය දෙවිවරු නෙමෙයි. මේ මාර්ගයත් එක්ක ගිය දෙවිවරු පෙන විග්‍රහ කරන්නේ. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ඡාගයෙන්, ප්‍රඥාවෙන් යුක්තවයි මේ දෙවිවරු මේ දිවි ලෝකෙ ඉපදුනේ කියන්නේ. එතකොට එහෙනම් එයාට මේ දේවතානුස්සතිය සිහි කරන්නේ මේක මට මතක විසාකා උපාසිකාව වගේ විග්‍රහ කරන්නේ ඒ දේවතානුස්සතිය සිහි කරන්නේ මේ කරුණ පහත් එක්ක. මේ දෙවරුන්ට මේ කරුණ පහ යුක්තයි. එහෙනම් මේ කරුණ පහ ඇති කරගන්න. අන්න ඒකත් එක්ක දේවතානුස්සතිය සිහි කරනවා. එතකොට එහෙනම් යාල සද්ධා සම්පන්න භාවයේ සීලවත් භාවයේ ඊළඟට සුතය, ඡාගය, ප්‍රඥාව මේ කාරණාවත් එක්කයි සිහි කරන්නේ. වෙන දෙයකින් නෙමෙයි. එහෙමනම් පින්වතුනි මේ දේවතානුස්සතිය පිළිබඳව අපි නිකං දෙවියන් ගැන හිතන එකක් නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. ඒක බුදුරන් වහන්සේ විග්‍රහ කරපු වෙන දේශනාවකට ගිහිල්ලා බලන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අන්න අනිවාර්යයෙන්ම අපට මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනවා. දැන් මේ දේවතානුස්සතිය ගැනත් එක සූත්‍රයක්. මහණෙනි මෙන්න මේ ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධයේ මිනිස පවතිනවා මේ දේවතානුස්සතිය සීකිරීම. ඒකත් එක්ක. ඔච්චර බුදුරණවහන්සේ කියන්නේ ඒ කරන කෙනාට නම් කියන්නේ කවුරු හරි කරපු කරපු කෙනෙකුට යාගේ තවත් ඒ කාරණාව ඉස්මතු කරලා පෙන්වන්න යාට ඒක ප්‍රමුජිත භාවයේ ඒක ඒ කරන ප්‍රතිපදාව තවත් සතුටු කරවන්න බුදුරණවහන්සේ මේක පැහැදිලි කරනවා. එක සූත්‍රයක්. එතකොට අපිට මේකේ අර්ථය ගන්න අපි තේරෙන කෝණකින් ගිහිල්ලා හරියන්නේ නැහැ. අන්න බුදුරණවහන්සේ මේක කොයි විදිහට විග්‍රහ කරලා පෙන්වුවේ? අන්න එතෙන් අපි යන්නට එන අර්ථය ගන්න. අන්න එතනදී බුදුරණවහන්සේ විග්‍රහ කරනවා මේ ශ්‍රද්ධා සීල සුද්ධාග ප්‍රඥාවලින් යුක්ත වීමත් එක්ක දෙවිවරු බවට පත් වෙනවා. මෙන්න මේක මමත් ඇති කරගන්නට ඕන බව මෙන්න මේකත් එක්කයි සිහි කරන්නේ. එතකොට නම් ඒ කරුණ ටික ඇති කර ගැනීම ප්‍රතිපදාව. එහෙනම් මේක ඇති කරගෙන ඒක භවිදා කරනකොට අරහත්ත්වයටපත් වෙන්නේ නැද්ද? අරහත්ත්වයටපත් වෙනවා. අන්න දේවතානුස්සතිය. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඒකාන්ත නිබ්බිදා විලාග නිරෝධය පිණිස පවතින ආනාපාන සතිය. දැන් ඒ අපි අර ඔක්කොම ටික අතහර අතහැරමුකෝ. දැන් අපි කරන භාවනාවන් මේ ආනාපාන සතිය. අපි ඔක්කොම ටික අර ටික අතහරිනවා. ඒක ඒක අපි දැන් සාමාන්‍යයෙන් මේ අදාළ දේ අතහැරලා දාමු ආනාපාන සතිය ගැන. දැන් මොන අපිට ආනාපාන සතිය. මෙච්චර උදව්වනවාද කියන්නේ. නම් අපි ගිහිල්ලා කොට හරි ගිහිල්ලා හුස්ම රැල්ල ගැන බලන් ඉන්නවා. නැත්නම් අපි කවර කියන දේක් කරනවා. එතකොට අපිට කියපු දේ වැඩේද? බුදුරණවහන්සේ මේ කියපු ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ ප්‍රතිපදාව ආනාපානහතිය වැඩේද? වැඩෙන්නේ නෑ. අන්න බුදුරණවහන්සේ වෙනම විග්‍රහ කරලා පෙන්නනවා. දැන් අරිට සූත්‍ර පැහැදිලි කරනවා අරිට සූත්‍ර භික්ෂුන්ගේම බුදුරණවහන්සේ අහලා මහණෙනි නුඹලා ආනාපානහතිය වඩනවද? වඩනවා. කොහොමද වඩන්නේ? අන්න අරිට භික්ෂුව කියනවා ස්වාමීනි අතීත කාමයන් අපේක්ෂාව අතහරිනවා අනාගත කාමයන් බලාපොරොත්තුනේ වර්තමානයේ ආධ්‍යාත්මික පටක සංඥා දුරු කළාම සිහියෙන් ආසපස්සස කරනවා. අරිට මම ඔක වැරදි කියන්නේ නේ. නමුත් මම කියන්නේ මේකයි කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. මොකද අපට තේරෙන ප්‍රතිපදා අපට හම්බ වෙනවා. දැන් අතීත කාමයන් බලාපොරොත්තු වෙන ඒක කියන්නේ කාම සංකල්ප පත හැරියන අනාගත කාමයන් අපේක්ෂාවකුත් නේ ආධ්‍යාත්මික පටික සංඥාව දුරු කරලා සිහියෙන් ආස්වාස කරමි සිහියෙන් ප්‍රස්වාස කරමි තමයි මම ආනාපානිය වඩන්නේ. බුදුරණවහන්සේ වැරදි කියලා කියන්නේ නේ. නමුත් මම කියන්නේ මේකයි කියලා. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා මේ නිවීම පිණිස පවතින විදිය ආනාපාන සතිය. මොජ්ජංග ධර්ම වැඩෙමි, සතිපට්ඨානිය වැඩෙමි, විද්‍යාවේ මුත්‍ති සාක්ෂාත් වෙන ආනාපානති විග්‍රහ කරලා දැන් මෙතන ඒක නෑනේ. මේ විග්‍රහයේදී බුදුරජාණන් කියන විතරයි. එහෙනම් ඒ කියන්නේ ඒ කාරණාව දන්න, ඒක තේරෙන ඒක එක්ක වඩන කෙනාට මේ කියන්නේ ඒක. එහෙනම් අපිට මේක තේරුම් ගන්න අපි බලන්නට ඕනේ බුද්ධ දේශනාවේ මේක කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ. ඒ විදිහම තමයි අනිත් කාරණා ටික. එහෙනම් මේ ආනාපාන සති භාවිතා බහුලීකృత කරන්නේ කොහොමද කියන එක අපි ආනාපාන හද සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිනිවානන්ද සූත්‍රය, සූත්‍ර ගණනාවක් වෙනවා. මෙන්න මේ වගේ විග්‍රහයට යන්න ඕනේ. එතකොට තමයි නිවීම පිණිස පවතින දේ අපට හම්බ වෙන්නේ. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මරණ සතිය මරණ සතියත් නිබ්බිදා විරාගයේ නිරෝධය පිණිස පවතිනවා. දැන් එහෙනම් අපි ඒකත් බලන්න ඕනේ. දැන් අද මැරෙනවා, හෙට මැරෙනවා, අද මරණය නිත්‍යයි. මේ අපි දැන් කතා කරනවානේ. ජීවිතය අනිත්‍යයි. ඒ කියමුණත් පොඩි වැරද්දක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය මරණානුස්සතියේදී අපි කතා කරනවා නේද? මරණය නිත්‍යයි ජීවිතේ මොකද්ද? ජීවිතය අනිත්‍යයි, මරණය නිත්‍යයි නේ? මරණය නිත්‍ය කොහෙද? මරණය අනිත්‍යද නැද්ද? මරණය නිත්‍යද අනිත්‍යද? මරණය අනිත්‍යයි. ඒ මරණය අනිත්‍යයි. ජාතිය නිසානේ තියෙන්නේ. නේ? මරණ නිට්ටයයිද? මරණයත් අනිත්‍යයි. ජාතියත් අනිත්‍යයි මරණයත් අනිත්‍යයි. නමුත් අපි සාමාන්‍යයෙන් අපට හම්බෙන්නේ මොකද්ද? ජීවිතය අනිත්‍යයි මරණය නම් නිට්ටයයි කියන්නේ. මරණයත් අනිත්‍යයි. මොකද මරණය තියෙන්නේ හේතු නිසා. හේතු නැත්තම් මරණේ නෑ. ජාතිය සති ජරා මරණෝ හෝති. ජාතිය සති ජරා මරණ නොහෝති. ඉතින් මරණය කොහෙද නිට්ටය වෙන්නේ? මරණයත් අනිත්‍යයි. ඒතර බලන්න සාමාන්‍ය අපේ කෝණයද කොච්චර විවහාර තුල සමහර කාරණා පටලැවෙනවාද? එහෙනම් මරණානුස්සතිය අපි ඉස්සල්ලාම මරණානුස්සති සම්බන්ධයෙන් සූත්‍ර කිහිපයක් තියෙනවා. එතකොට ඒ කුස්මාරං පහලට හෙරනකන් ජීවත් වෙන්න දන්නේ නැහැ කියලා අපි ඉස්සල්ලාම මරණය සිහි කරනකොට අපට ඇති වෙන අප්‍රමාදය මරණයත් එක්ක. අප්‍රමාදයෙන් මරණය ගැන හිත හිතා ඉන්නවා නෙමෙයි අප්‍රමාදයෙන් ප්‍රඥාව ප්‍රියමු වෙනවා. අන්න අප්‍රමාදී භවෙන් ප්‍රඥාවට යොමු වෙන ආකාර ධාතු විභංග සූත්‍ර විග්‍රහ කරනවා. එහෙනම් මරණානුස්සතියත් එක්ක යොමු වෙන්නේ අප්‍රමාදීට. අප්‍රමාදී ප්‍රඥා වර්ධනයත් එක්ක විමුක්තිය කරා යොමු වෙනවා. නැත්තම් මරණය නිත්‍යයි ජීවිතය නිත්‍යයි කියලා හිතන එක නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රතිපදාව බුදු දේශනාවෙන් කොහොමද ඉස්මතු වෙලා එන්නේ කියලා බුදුරණවහන්සේ කියන එක අපි ඉගෙන ගන්නට ඕනේ. අපට තේරෙන විදිහට ආහාරය කියලා තේරුම් ගත්ත කියලා හරියන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා කායගත සති. කායගත සතිය. ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා. කායගත සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. කායගත සතිය පිළිබඳව වෙනම වර්ග පිටින් තියෙනවා. මේ කායගත සතිය වඩන්න මේක නිවන පිණිසම හේතු වෙනවා. ඇයි දැන් අනික් වනේ එහෙම කියන්නේ නැහැ. චිත්තානුපස්සනාවට, වේදනානුපස්සනාවට, ධම්මානුපස්සනාවට වෙන වෙනමම කියන්නේ නැහැ. මොකද කායගත සතියද කියන්නේ. චේතනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන දේවල් බුදුරණවහන්සේ කීප විදිහට අල්ලගන්න අපට මූලිකව ප්‍රතිපදාවකට ගිහින් ඉන්න ඕනේ. අපට මේ කායගත සතිය කය අරමුණු කරගෙන වෙනවා කියන කතාව ප්‍රකටයි. ඒ කියන්නේ මේ කය අරමුණු කරගෙන දැන් කායගත සතිය අපි දන්නවානේ. ආනාපාන සතිය, සම්පජන්ණය, කිරියාපතිය, ධාතු මනසිකාරය, පටික්කුලය ඊළඟට නවසීවතික ඔය ටිකනේ. එතකොට මේ කරුණ අපට ගෝචර ගෝචර සත්‍යයක් හම්බෙන්නේ. අගෝචර සංකල්ප දෙයකට ගිහිල්ලා අපිට සත්‍ය කරා යන්න බෑ. ගෝචර සත්‍ය ස්වභාවයක් අපිට ඉස්සලා හම්බෙන්න ඕනේ. ඒක ඔස්සේ තමයි අපිට ඒ අපි දන්න කාරණාවට එහා ගිහිපු දෙයක් බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ප්‍රකට කරගන්න තියෙන්නේ අපි තුල ගෝචර දෙයක් එක්ක අගෝචර දෙයක් එක්ක නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කායගත සතිය තමයි මේ විමුක්තියට ඒකායන මාර්ග එක මාර්ගයේ මූලික මාර්ගයේ මේක වැළුවොත් නිවීම කරා යොමු වෙනවා කියලා විග්‍රහ කරලා පෙන්නන්නේ අපේ ගෝචර දෙයකින් පටන් ගන්න හැම දෙයක්ම තියෙන පින්වතුනි ගෝචර දෙයක් ඔස්සේ මොකද ඒකයි අර සද්ධා සුත්තදත සුතාරත වචසා පරිත්‍ත මනසාන්පටි විකේ සුප්පටි විද්දා මේ කරුණු වෙන්නට ඕනේ අපිට යමක් තේරුම් ගන්න. එනනම් කායන වචනාව කියන කාරණා අපිට ගෝචර දෙයක්. අපිට ප්‍රකට දෙයක්. අපිට තේරෙන දෙයක්. ඒකත් එක්ක තමයි අපට ඒ කායනපස්සනාවේ විග්‍රහ කරලා තියෙන විදිහට අර සමුදය සංගමයේ මෙන්න මේ කාරණා සත්‍ය දකිමින් අර මාර්ගයට යොමු වෙන්න ඕනේ. ඒක තමයි මූලිකම තැන. ඊට පස්සේ තමයි යාට මේ තවන්ට ප්‍රත්‍යක්ෂ කාරණාවේ තියෙන අසත්‍ය භාවය හමුනහම වෙන ප්‍රත්‍යක්ෂ දෙයක් හම් වෙනවා වේදනාවත් එක්ක. ඒ වේදනාව හම් වෙන්නට ඕනත් මෙන්න මේ සත්‍ය ස්වභාවය දැනගත්තට පස්සේ මූලික සත්‍ය අපි අතහැරලා දාලා තින්න කියලා කියන්නේ අද අපි ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් කරනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න දැන් මේ යුද්ධයක් නෙමේ හිතත් එක්ක කරන එකනේ. කායික යුද්ධයට වඩා විශාල යුද්ධයක් නේ හිතත් එක්ක කරන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා විශාල හමුදා ප්‍රතිශතයක යුද්ධ කරලා ජය භූමියකට යන්න අදහසකින්. එයා මොකද කරන්නේ? එයාට ආයුධ මුකුත් නැහැ යුද්ධ කරන්න. අපි හිතමු ලොකු කන්දක් මුදුනට යන්නේ කියලා. ආයුධ කිසි දෙයක් නැහැ. හැබැයි මේ කන්දට යන්න පුළුවන් හැංගි හැංගි. වටේම ඉන්නවා එක එක විදිහේ සේනාංකාල් අරගෙන මේ කෙනා හැංගි හැංගි මගහැර මගහැර මගහැර මේ සේනා ඔක්කොම මගහැරලා කන්ද මුදුනටම යනවා. කන්ද මුදුනට අර කට්ටියන්ට එන්න අමාරුයි. අර සතුරු ටිකට නැත්නම් අර සේනාකට. එතකොට දැන් මෙයා එතන ගිහිල්ලා හිතුව ජයගත්තා කියලා හරිද වැරදිද? වට කරලම තියෙන්නේ සතුරු ටික. ඒක උඩ ඉන්නකන් හොඳයි. ආපස්සට එනකොට සතුරු ටික වට කරගෙන ඉන්නේ. සම්පූර්ණ විනාශ කරලා යනවා. යම් කිසි කෙනෙක් ඉන්නා ඔන්න ආයුධ ටික එකතු කරගෙන අර හඳ මුදුනට යන්න උත්සාහ කරනවා. හැබැයි ආයුධ වලින් එන එන සතුරට පහර දෙනවා. සියලු සතුරු ටික මරනවා. ටික ටික මරාගෙන මරාගෙන මරාගෙන ඔක්කොම සතුරු මරලා ඉවර වෙලා අර ස්ථානට යනවා. එතකොට එයාට ආයි සතුරු ගැන හොයන්න තියනවාද? සම්පූර්ණයෙන් රැකවරණේ තියෙනවා. අද අපි ගොඩක් වෙලාවට මගහැරමින් යන ප්‍රතිපදාවට යමු වෙනවා. අපි Tamanට දැන් ලැබෙන දේ තුල සත්‍ය දකිමින් යන ප්‍රතිපදාවට යමු වෙන්නේ. එහෙනම් අපිට මේ කායන පස්සනාව කියන කාරණාව තමයි මූලිකවම අපට දැන් ඒ කායන පස්සනාව කය මුල් කරගෙන අපේ කෙලෙස්ය සිදුවෙන ආකාරයේ ඒ හතුරත්වය අපි දුරු කරගන්නට ඕනේ. ඒක අපි මගහැරලා ගිහිල්ලා වෙන දෙයක් අල්ලගෙන හරියන්නේ නැහැ. ඒකේ සත්‍ය දැකලා එතන තියෙන ක්‍රියාකාරීත්වයෙන් හේතු ප්‍රතිධර්ම සකස් වීමත් එක්ක හටගන්න කෙලෙස් ස්වභාවය අන්න ඒක අපි ඉක්මවන්නට ඕනේ ඊළඟ එකට යමු වෙන. ඒකයි බුදුරණවහන්සේ කායන පස්සනාව ගැන හැමතැනම පැහැදිලි කරලා පෙන්වන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන උපසමානුස්සතිය. උපසමය කියන්නේ සංසිඳීම කියන එක. දැන් සංසිඳීම කියනකොට අපට සංසිඳීම කීපයක් තියෙනවානේ. අපට සංසිඳෙන්න පුළුවන් සාමාන්‍ය සම්මතියත් එක්ක. එතකොට එහෙනම් මේක ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස යම් කිසි කෙනෙකුට හේතු වෙනවා කියලා කිව්වොත් මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විතර සියලු දෙනාට මදාලා ඉන්නේ. එහෙනම් හැමෝම සමාධිය ඇරුවට පස්සේ හැමෝම සංසිඳුණාට පස්සේ හැමෝම රහත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක කිව්වේ එක දේශනාවක් යම් කිසි පිරිසකට අදාළ කෝණකින් අදාළ කටියන්න මේ සංසිඳීම ගැන කිව්වේ. එතකොට මේ සංසිඳීම මොකක් විය යුතුද? රාග, ද්වේෂ, මෝහ සංසිඳීමක් එක්ක යන ප්‍රතිපදාවක්. උපසමය ගැන විග්‍රහ කරලා පෙන්න බුදුරණවහන්සේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ මෙන්න මේ රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ වගේ සංස්කෘති බව හම්බෙන්නට ඕන. උපසමයේ සංස්කෘතිය හම්බෙන්නට ඕන. එතකොට නම් මේ සියල්ලංගෙම රාගය දේශ විතරක් නෙමෙයි. දැන් අපිට රාගය දේශ සංසිඳින කාරණා නම් ප්‍රකටයි. නමුත් මෝහය සංසිඳන එක ඒක ඒක අපට හම්බෙන්නේ නැහැ මොකද? ඒක අපට හම්බෙන්නේ නැත්තේ අපට මෝහය සංසිඳෙන්න මෝහය තුරමනේ ඉන්නේ. එහෙනම් සංසිඳෙන්න මොහේ සහ මොහේ නැති බවත් එක්ක යමු වෙනට ඕනේ. අන්න මොහේ තේරුම් ගත්ත කෙනා රාග දේශ මොහ තුනම සංසිඳෙන ප්‍රතිපදාවකට සමාවි චිත්තසංතාන යමු වෙනවනම් එතන තමයි නිබ්බිදා මාර්ගය, විමුක්ති මාර්ගය. රාග දේශ විතරක් නෙමෙයි. බුදුරන් වහන්සේ බෝධිසත්වයන්ට විග්‍රහ කරලා පෙන්නනවා බෝධිසත්ව කාලේ අරක සුනෙත්ත ශාස්ත්‍රවරයා ඉන්න කාලේ විත රාගෙ විත දෝෂී. බෑ විත මොහි කියන්නේ නැහැ. මොකද විත මොහි විග්‍රහ කරන්න බෑ විත මොහි කියලා කියන්නේ මෝහය කියන කාරණාවත් ඉක්මවන්නට ඕනේ. නමුත් මෝහය ඉක්මවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණු ටික බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නිවන පිණිස හේතු වෙනවා කියලා එතන සූත්‍ර 10ක් විතර විග්‍රහ කරලා පෙන්නනවා. සම්පූර්ණයෙන්ම වෙන්වෙන් වශයෙන් එක එකයිල කියපුවා. දැන් අපිට මේ එකටම තියෙනකොට අපිට ඒ දෙනවා නිබුදුරණවහන්සේ ඒ අවස්ථාවේ එහෙම කියප එක නෙමෙයි. මේ එක දිගට ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා මතක තබා ගැනීමට ගොනු කරා. සමහරවිට මේ බුද්ධ ධර්මසතිය කියපු එක තේහා අවුරුදු ගාණකින් පුළුවන් අනිත් කාරණාවක් ඉන්නේ. නමුත් මේ කියපු ටික එක පිළිවෙලකට මතක තබාගෙන අනිත් අයට උපකාරය පිණිස සංගායනාවේදී මේක ඉදිරිපත් කළා මේ විදිහට ආවේ. ඊළඟ දේශනාව නාම වික්‍රයන්යන් එක ධම්මපි සමනුපස්සාමි ඒන අනුප්පන්නාව අකුසල ධම්මා උප්පජ්ජති උප්පන්නාව අකුසල ධම්මා බියභාවය වේපුල්ලාය සංවසති ධම්මික්කේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කස්ස දික්ඛේ අනුප්පන්නා චේව අකුසල ධම්මා උප්පජ්ජති උප්පන්නා චකුසල ධම්මා බියභාවය වේපුල්ලාය සංවසති මහණෙනි මේ වෙන එකද ධර්මයක්වත් නැහැ කියන මෙන්න මේ තරම් නූපන් අකුසලයන් උපදින්න උපන් අකුසලයන් බියභාවය වැඩි දියුණු වෙන්න කුමතරම්ද මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය නිසා තමයි නූපන්න කුසලයන් උපදින උපන්න කුසලයන් වැඩෙන්නේ. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා යේන අනුප්පන්නාව කුසල ධම්ම උපදින නූපන් කුසලයන් උපදින්න උපන් කුසලයන් වැඩෙන්න හේතු වෙනවා මොකද්ද සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හේතු වෙන්නේ නූපන් කුසලයන් උපදින්න උපන් කුසලයන් වැඩෙන්න ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නාහම් බික්ක වේක අඤ්ඤං එක ධම්මම්ප සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා අනුප්පජිතන උප්පන්නාවා කුසල ධම්මා පරිහායන් තතේරම් වික්කේ මිච්ඡාදිත්‍ති මිච්ඡාදිත්‍තිකස වික්කේ අනුප්පන්නා චේව කුසල ධම්මා මිච්ඡාදිත්‍ය නිසා මොකද වෙන්නේ නූපන් කුසල ධර්මයන් උපදින්නේ නැහැ උපන් කුසල ධර්මයන් පිරිනව මිච්ඡා දෘෂ්ටිය නිසා ආය කුසල ධර්මයන් උපදිනවා කියන දයක් වෙන්නේ නැහැ උපන් පිරිලා යනවා මිච්ඡා දෘෂ්ටිය නිසා ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරන සම්මා දිට්ඨිය නිසා නූපන් අකුසලයන් උපදින්නේ නැහැ. උපන් අකුසලයන් ප්‍රහාණය යනවා. එහෙනම් බලන්න මේ කුසල් අකුසල් දෙක අකුසල් දුරු වීම කුසල් ඉපදීම කියන ප්‍රතිපදාවට ඇති වෙන්නේ කුමක්ද? දෘෂ්ටියේ තියෙන වෙනස්කම. සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා නහ බික්කයන්යන් ඒක ධම්මපි සමුනපස්සාමි යේන අනුප්පන්නාවා මිච්ඡාදිට්ඨි උප්පජ්ජති උප්පන්නා මිච්ඡාදිට්ඨි පවර්ධ ජතේලම් බික්කේ අයෝනිසෝ මනසිකාරු අයෝනිසෝ බික්කේ මනසිකරවතු අනුප්පන්නාචේව මිච්ඡාදිට්ඨි උප්පජ්ජති උප්පන්නාචි මිච්ඡාදිට්ඨි පවර්ධති මිච්ඡාදිට්ඨිය උපදින්න මොකද හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය සම්මාදිට්ඨිය ඊළඟ විග්‍රහ කරන්නේ ආහම්බික්කයන් ඒක ධම්මම සමුනපස්සාමි යේ අනුපන්නාව සම්මාදිටි උප්පජිති උප්පන්නාව සම්මාදිටි පවද්දිත චිදම් බික්කේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ බික්කේ මනසිකරෝතෝ අනුපන්නාචේව සම්මාදිටි උප්පජිති උප්පන්නාච සම්මාදිටි පවද්දති එහෙනම් සම්මාදිට්ඨියට හේතුනේ මොකද්ද යෝනිසෝ මනසිකාර මෙතන නූපන් සම්මාදිට්ඨිය උපදිනවා උපන් සම්මාදිට්ඨිය වැඩෙනවා කියන්නේ එතකොට දැන් සම්මාදිට්ඨියේ මූලිකම තියෙන දුක්ඛේ ඥාන සමුදය නිරෝධේ මග්ගේ ඥාන හතර එතකොට සම්මාදිට්ඨිය තව තවත් යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න මොකද වෙන්නේ? දැන් ඔන්න යාට හේතුඵල ධම හම්බ වුණා. එතකොට දැන් සම්මාදිට්ඨිය කියන්නේ දැන් අපිට මේ ඔක්කොම වචන ටික හම්බ වෙනකොට මතක් වෙන්නේ මොනවා හෝ අර අහසේ පායනවා වගේ 아무තු ප්‍රතිපදාවක් කරන එකක් නේ. සම්මාදිට්ඨිය කියලා විග්‍රහ කරන්නේ දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන. එහෙනම් ප්‍රතිපදාවේදී හම්බ වෙන්නට ඕන මොකද්ද? දුක පිළිසිඳ හොයාගෙන යන වැඩි පිළිවෙලා. ඒකත් එක්ක සමුදය ප්‍රහාණය වෙන එක. ඒකත් එක්ක නිරෝධේ සාක්ෂාත් වෙන එකක් මග වැඩෙන එකක්. එහෙම නැතුව අපි මේ නිකන් ඔහේ ඉන්න ගතියක් නෙමෙයි. සම්මාදිටියේ පත්වීම කියලා කියන්නේ එයාට අපිටම නුවණක් ආවා. නුවණ ආවට පස්සේ දැන් තමන්ට මේ ලෝකේ ගෝචරයි. ඇස කන නාසය දිවකය මනත් එක්ක මේ ලෝකේ සකස් වීමක් තියෙනවා. දැන් සම්මාදිටිය යොමු කරන්නට ඕනේ. ඇස ඔස්සේ රූපයක් දකිනකොට අන්න ලැබිච්ච දුක පිරිසිදු වෙන්නේ. එතකොට යෝනිස මනසිකාරයෙන්ද කරන්නේ අයෝනිස මනසිකාරයෙන්ද? යෝනිස මනසිකාරයම කරන්න ඕනේ මේ දුක හැදුනේ කොහොමද කියලා පිළිසිත හොයාගෙන යන්නේ. එතකොට මේ යෝනිස මනසිකාරයෙන් උපන් සම්මාදිට්ඨියක් වර්ධනය වෙනවා නූපන් සම්මාදිට්ඨිය හැදෙනවා. කනින් ශබ්දයක් අහනකොට නාසින් ආග්‍රහණය කරන දිවෙන් රස ලබනකොට කයෙන් පහඳ ලබනකොට මනසින් හිතනකොට මේ ජීවිතේ පැවැත්ම සිදුවෙන අවස්ථාවේදී මේක සිදුවන්නේ කොහොමද කියලා යෝනිස මනසිකාරයෙන් කරන්න තියෙන්නේ. නුවණ අර සබ්බාසූත්‍ර පැහැදිලි කරනවා මේ යෝනිසෝ මනසිකාරය දන්න දකින කෙනාට ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. යෝ එතන යෝනිසෝ මනසිකාරය පැහැදිලි කරලා පෙන්නනවා මේ මනසිකාර කළ යුතු දේ කරන්නට ඕනේ. මනසිකාර නොකළ යුතු දේ මනසිකාර කරන්න ගියොත් එහෙම අවුලෙන් අවුලටපත් වෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්නේම නුවණින් යුක්ත කෙනා. අනික් කෙනා මේ දෙකම දන්නේ නැහැ. ප්‍රශ්නේ එන්නේම අපිට මේ වෙන දේවල් ගැන හිතන්න. අපි දැන් ඔන්න අතන බාහිර ලෝකෙ මොකද්ද වෙන්නේ? නැත්නම් රහතන් වහන්සේ මොකද්ද කරන්නේ? දැන් අපට නුවණින් මෙනෙහි කර යුත්තේ කරන්නේ නැහැ. නුවණින් මෙනෙහි නොකළ යුත්තේ මානසිකාර නොකළ යුත්තේ මානසිකාර කරනවා. එතකොට ඒක යෝනිසෝ නෙමෙයි අයෝනිසෝ. අන්න එතනදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආස්ව වැඩෙනවා. උපන් ආස්ව වැඩෙනවා. නූපන් ආස්ව උපදිනවා. විවිධ දෘෂ්ටි වලට යොමු වෙනවා. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය කිරීම කියන කාරණාව අන්න අපිට දැනගන්නට ඕන යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්වතුනි මේ අපට අපේ ජීවිතයේ මේ දැන් වර්තමානයේ ගෝචර දෙයක් එක්ක යන තැනක් වෙන දෙයක් නෙමෙයි අතීතයේ කියන දේවල් නිරුද්ධ වෙලා අනාගතයේ ඇවිදින්න නැහැ අපට දැන් ගෝචර අපට දැන් ලැබිච්ච දෙයක් තියෙනවනේ මෙන්න මේකත් එක්ක තමයි මේ පැවැත්ම ගැන නුවණ නිමසන්න තියෙන්නේ අපි කියන හොයන්න තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කරනකොට නූපන් සම්මාදිට්ඨිය උපදිනවා. උපන් සම්මාදිට්ඨිය වර්ධනය වෙනවා. අයෝනිසෝ මනසිකාරය කරනකොට නූපන් මිත්‍යාදිට්ඨිය උපදිනවා. උපන් මිත්‍යාදිට්ඨිය වර්ධනය වෙනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛුයන්යන් ඒක ධම්මම්පි සමනුපස්සාමි යේනියෝ සත්තා කයස්ස බේදා පරම්මන්න අපාය දුගති විනිපාද නිරයන් උපජ්ජති යතේ ධම් භික්ඛුවේ මිච්ඡාදිච්ච මිච්ඡාදිච්ච තියා භික්කවේ සමන්නාගත සත්තා කයත් වේදා පරම්මන්නා අපායන් දුක්ගතින් විනිපාත නිරයන් උපදිත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා උපදිනවා කොහෙද අපාය දුගති ඒක සිදුවෙන කාරණාව ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මිත්‍යා දෘෂ්ටි කෙනාට වෙන උපතක් නැහැ නාභික අඤ්ඤයික ධම්මම සමනුපස්සාමි යේනේව සත්තා කායස වේදා පරම්මන සුගතින් සග්ගං ලෝකං උපජ්ජති ධම්මික්කේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය වික්‍රේ සමන්නාගතෝ සත්තා කායස්ස වේදා පරම්බන්න සුගතින් සග්ගන් ලෝකං උපජ්ජති සම්මාදිට්ඨිය නුක්ත කෙනා උපදිනවා කොහෙද සුගතියේ උපදිනවා එතකොට එහෙනම් අපේ ජීවිතේ අපි සම්මාදිට්ඨිය දැන් ලෞකික සම්මාදිට්ඨිය කියන එකත් හරියට ඇති කරගන්නවා කියන එක අමාරුයි ගොඩක් ඒකයි ලෞකික සම්මාදිට්ඨිය හරියට තියෙන කෙනා සුගතිය යනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ඒකාන්තයෙන් සුගතිය යනවා කියලා නිර්වචනය දෙන්න පුළුවන්. ලෞකික සම්මාදිට්ඨිය හරියට තියෙන කෙනා කිසි වෙලාවක තමන්ගේ ජීවිතයේ අකුසලයකට යොමු කරගන්නේ නැහැ. ඒකයි වෙනස. එතකොට යාගේ කරන කාරණාවත් එක්ක යාගේ සුගතියකට ජීවිතය යොමු වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ සූත්‍ර ගණනාවක් එකට විග්‍රහ කරලා පෙන්නනවා. මෙතන මේ මේ එකට පැහැදිලි කරන මේ සූත්‍ර ගණනාව එකම විදියට ටිකක් තියෙන්නේ. මිච්ඡාදිට්ඨිකස්ස වික්කේ පුද්ගලස්ස යංචේව කාය කම්මං ඊතාදිට්ඨින් සමත්තං සමාධින්නම් මේ කාය කර්මය හේතු කරගෙන මේ යම් කිසි කෙනෙක් පුරුෂයෙකුගේ දෘෂ්ටිය අනුරූපව කාය කර්මය හේතු කරගෙන ඒ කාය කර්මය ඒ වචී කර්මය ඒ මනෝ කර්මය ඒ දෘෂ්ටියට අනුකූලවමයි තියෙන්නේ ඒ එයාගේ කාය කර්මය වචී කර්මය මනෝ කර්මය චේතනාව ප්‍රාර්ථනාව පිහිටීම ඒ සංස්කාර ක්‍රියාවලිය ඒ සියල්ලක්ම තියෙන්නේ එයාගේ දෘෂ්ටින අනුකූල මිත්‍යා දෘෂ්ටි නුක්ත කෙනා නම් ඒකට අනුකූලවමයි තියෙන්නේ යම් කිසි කෙනෙකුගේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් එයාගේ කාය ක්‍රියාව, වාචික ක්‍රියාව, මනසින් හිතන දේවල් ඊළඟට දෘෂ්ටිය, ඒ වගේම එයාගේ චේතනාව, ප්‍රාර්ථනාව, පිළිහිටීම, සංස්කාර ක්‍රියාකාරීත්වය සියල්ලක්ම තියෙන්නේ ඊට අදාළව අනිෂ්ට අකන්තමනාපදී උදාහරණයක් දෙනවා. මොකද්ද මේ බීජයක් තිත්ත බීජයක්, කටුක බීජයක් වපුරනකොට එතකොට ඒ පෘථිවි රසය ගන්නේ බීජය ඊට අදාළ කොහොඹැටයක් දැම්මොත් එහෙම පෘථිවි රසය ගන්නේ කොහොඹැටි නදාලව. කොහොඹැටි කවදාවත් උක්‍රසක් වෙන්නේ නැහැ. දැන් ඒ පොළොවේමයි උක්තලය හදන්නේ. එතකොට ඒ උග්ගහගන්නේ ඒ උක්පලයට දාල් රසය. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය නම් තියෙන්නේ. කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයේ, චේතනාව පිහිටීම ඔක්කොම තියෙන්නේ මොකද්ද? ඊට අදාළවමයි. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. අන්න ඒ වගේ තමයි අනිෂ්ඨ අකන්ත අමනාප දුක් විපාක පිණිසෙමයි මෙන්න මේ දෘෂ්ටිය හේතු වන්නේ දික්ටි වික්‍රේ පාපි කතා මේ දෘෂ්ටිය කියලා කියන්නේ පාපයෙන් යුක්තව හේතුවක් අන්න ඒ නිසා තමයි ඒ දෘෂ්ටිය පාදක කරගෙන හිතන කතා කරන සියලුම දේවල් වැරදි විදිහටමයි යොමු වෙන්නේ ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන සම්මා දිට්ඨිකස්ස භික්කවේ පුරුෂ පුද්ගලස්ස යංච කාය කම්මං යතහා දිට්ඨින් සමත්තං සමාදින්නම් අංච වචී කම්මං. දැන් මෙතන අර කාය කර්මය කියන එක වෙනම සූත්‍රයක්. වචී කර්මය කියන එක වෙනම සූත්‍රයක්. මනෝ කර්මයේ ප්‍රාර්ථනාව ඊළඟට අදහස හිතීම සංස්කාර කියා එකින් එක සූත්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ මේ කරුණු එයාගේ කායික ක්‍රියාව එයාගේ වාචික ක්‍රියාව මානසික ක්‍රියාව ප්‍රාර්ථනාව අදහස පිහිටීම මේ හැම එකක්ම මොකද්ද? ඊට අදාළවමයි තියෙන්නේ. හරියට උදාහරණයක් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා කොයි වගේද? මිදි මිදි ඇටයක් පළ කරනවා. නැත්නම් අපිට මුග් ගහ. එතකොට මේ පොළව ගන්නෙ මොන රසද? දැන් අපිට මුග් ගහ ළඟම තියෙනවා කියලා කොහොම වැටි? කොහොම පැලේ? නමුත් මේ අදාළ බීජිට අදාළ දේ ඒ පොළවෙන්ම ගන්න දක්ෂයි මේ බීජි. අන්න ඒ වගේ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සම්මාදිට දාලා දෙය ගන්නවා. මිච්ඡාදිටි නුක්තගෙන මිච්ඡාදිටිට දාලා දෙය ගන්නවා. මෙන්න මේ බුදුරණවහන්සේ මේ විදිහට පැහැදිලි කරලා පෙන්නනවා. එනම් මේ දෘෂ්ටිය තුල තියෙන ස්වභාවය, දෘෂ්ටියේ තියෙන කාරණාව මේ හැම දෙයකටම හේතු වෙනවා. එතකොට එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයත් එක්ක අපට තේරුම් ගන්න පුළුවන් මේ දෘෂ්ටිය කියන කාරණාවත් ඒක මත තමයි මේ සංකල්පය කියන එක. දැන් අර මුලින්ම විග්‍රහ කරලා පෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ඒ එයාගේ තියෙන දෘෂ්ටිය සම්මාදිට්ඨිය ඒකට අදාළ සංකල්ප. දැන් එතකොට ඒ හැඟීම ඇතිවෙච්ච කෙනා මේ සත්‍ය ස්වභාවයේ තේරිච්ච කෙනාට මේ ලෝකේ දිහා බලන කෝණය තියෙනෙත් එක්ක. අනිත් කෙනාගේ ලෝකේ දිහා බලන කෝණය තියෙන්නේ නිට්ටයයි සපයි ආත්මයි කියන පදනමත් එක්ක. ඉතින් ඒක නිසා අපේ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සත්‍ය ධර්මයේ සත්‍ය කාරණාව අපි තුල ඇති කරගන්න අපි තුල තේරුම් ගන්න ඒ බුදුරණවහන්සේ කියපු දේ අපි ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. අපි ඒ විදිහට ඒ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ අපි ටික ටික උත්සාහ කරන්නට ඕනේ. ඒකේ අර්ථය තව තවත් ඒ බුද්ධ වචනේ තුලින්ම තේරුම් ගන්න. ඒකයි මේ ධර්ම ඉගෙන ගැනීමේ වැදගත්කම. දැන් අපට සමහර දේශනා තේරෙන්නේ නැහැ. ඒ කාරණා ඒ කියපු දේ තුලින් සියලු අර්ථය ගන්න බෑ. එතකොට ඒ අර්ථය අපි තව කෙනෙක්ගෙන් අහුවොත් එයාගේ අර්ථයක් නේ තියෙන්නේ. ඒකේ අර්ථය තව විදියකින් අපට තේරුම් ගන්න ඒක වෙන විදිහකින් විග්‍රහ කර බුදුරණවහන්සේ පෙන්වා දුන්න කාරණාවකට යන්නට ඕන. අන්න එතනදී තමයි අපට ඒකේ අර්ථය ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒකයි බුදුරණවහන්සේව සාස්ත්‍රෝත්වයේ තියා ගන්නවා කියන්නේ. අන්න ඒක තමයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයේ යුක්ත වෙනවා කියන්නේ. ඉතින් ඒ සඳහා අපි ඒ උතුම් බුද්ධ වචනෙම ඉගෙන ගන්නට ඕන. ඒ වචනයට අනුවම අපේ ජීවිතේ ගත කරන්නට ඕන. එහෙමනොත් අපට මේ ධර්මයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ උතුම් බුද්ධ භාෂිතත් ඔබ සියලු දෙනාට තේරුම් ගැනීම පිණිස ඒ වගේම අපට මේ අවබෝධයක් කරා ඔබ අප සියලු දෙනාට අවබෝධයක් කරා යාම පිණිස උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න මේ පැය භාගයක් කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡා කරන්න. ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේ මෝහය නැතිවන්නේ නැතිවන්නේ උපේක්ෂාවෙන්ද ඒ සඳහා උදේවය වශයෙන් වශයෙන් භාවනා කිරීම හරියද මෝහය නැතිවන්නේ උපේක්ෂාව කිව්වහම උපේක්ෂාව ලෝකයේ උපේක්ෂාව කතා කරාම මේක මෝහයමයි මට මතක සල්ල සූත්‍රයේ වගේ තියෙන සුත්ත කීපයක මේක තියෙනවා සුඛ වේදනාව රාගානුසයත් දුක් වේදනාව පටිඝානුසයත් අධික්කම සුඛ වේදනාව අවිජ්ජානුසයත් ඊළඟට වේදල්ල සූත්‍රයක තියෙනවා මේ අදුක්කම සුඛ වේදනාවත් එක්ක පෙරනගින දේ අවිද්‍යාව කියන එක. රාගයේදී සත් අවිද්‍යාව තියෙනවා. නමුත් රාගයේදී ප්‍රත්‍යක්ෂ අවිද්‍යාවට වඩා රාගයේදී අපට ප්‍රකට වෙන්නේ අවිද්‍යාවට වඩා මේ සැපයේදී රාගානුසය. ඊළඟට දුකේදී පටිඝානුසය ප්‍රකට වෙන්නේ. නමුත් රාගානුසය, පටිඝානුසය ඉඳ තියෙන්නේ අවිද්‍යානුසයත් එක්ක. අදුක්කම සුඛයේදී රාගානුසයකුත් නැහැ, පටිඝානුසයකුත් නැහැ. නමුත් අවිද්‍යානුසය තමයි අදුක්කම සුඛයේදී තියෙන්නේ. අදුක්කම සුඛ වේදනාව දැන් රාගයටත් සුඛයටත් මේ අවිද්‍යානුසය තියෙනවා, දුක්ඛයටත් අවිද්‍යානුසය තියෙනවා. එතකොට අදුක්කම සුඛයේදී දැන් මජ්ජේ සූත්‍රය පැහැදිලි කරනවා සුඛ වේදනා එකවන්තු අදුක්කම සුඛ වේදනා ද්විතීයවන්තු එනේ අසුඛා වේදනා ඒකවන්තෝ දුක්ඛා වේදනා ෘතිවන්තෝ අදුක්ඛම සුඛා වේදනා මග්ගේ. එතකොට අදුක්ඛම සුඛ වේදනාව කියන කාරණාවදී අපට ඒකෙන් ප්‍රකට වෙන්නේ කුමක්ද කියන කාරණාව හම්බ වුණා නම් එතනදී උදේවය නැත්නම් පටිසමුපාදේ නැත්නම් පංචපාස්කන ක්‍රියාවලිය හම්බ වෙන්නට ඕන. එහෙම හම්බුණා නම් අන්න අදුක්කම සුඛය කියන කාරණාවත් එක යාට ප්‍රකටව හම්බ වෙනවා අවිජ්ජානසය කියන එක. හැබැයි අදුක්කම සුඛයත් එක්ක අවිජ්ජානුසය හම්බ වෙන්නේ අර මනින්න ඕනේ හැකියාව තියෙනවනේ දැන්. රාගය සහ රාග නැති අවස්ථාව අපට මනින්න පුළුවන්කම තියෙනවනේ. දැන් ඔන්න රාගය තියෙනවා. දැන් ඔන්න රාගය නැහැ. එතකොට මේ දෙක සාපේක්ෂව අපට මනින්න පුළුවන්කම තියෙනවනේ. දැන් ඔන්න දේශය තියෙනවා. දැන් ඔන්න දේශය නැහැ. මේ දෙක වෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් මෝහය දැන් මෝහය නැහැ කියන කාරණාව තේරුම් ගන්න තියෙන්නේ කොහොමද? අදුක්කම සුඛයත් එක්කිනන මෝහය හැබැයි රාගයත් ද්වේෂයත් මෝහය තමයි. එතකොට මේ මේ සැපයි දුකත් මෝහය. නමුත් සැප දුකදී රාග ද්වේෂනේ හම්බෙන්නේ. මෝහයට වඩා. අදුක්කම සුඛයේදී අන්න මෝහය එන මෝහ නැති බව හම්බුනේ මෝහේ කොහොමද කොයි විදිහටද? හේතුප්‍රත්‍ය ධර්මයේ දකිනකොට ලෝකේ සකස් වෙන ආකාරය දකින තැනදී අන්න මෝහය කියන එක දුරු වෙන එක. එතකොට අදුක්කම සුඛය මෝහය අදුක්කම සුඛය මෝහය බව හම්බෙන්නේ මොහ නැති බව හම්බුණාට පස්සේ. ඒ තමයි හේතුප්‍රත්‍ය ධර්මයන්ගින් මේ සකස් වෙන දේ දැක්කහම තමයි අදුක්කම සුඛය තුළ මොහේ හම්බෙන්නේ. එතකොට රාගයේත් මොහේ දේශෙත් මොහේ හම්බ නමුත් රාගයේ දේශේ මේ සපේ දුකේ දේශ රාගයේ දේශේ තමයි ප්‍රකට තියෙන්නේ මොහේනේ. අදුක්කම සුඛය කතා කරනකොට ඒක මොහේ බව හම්බ වෙනවා. ඒක මොහේ බව හම්බ වෙන්නේ විත මොහේ බව අන්න අනිත්‍ය දේ දුක් දේ අනාත්ම දේ ආකාරයෙන් දකින තැනදී හේතුපත්‍ය ධර්මයේ ආකාරයෙන් දකින තැනදී උදේවයි දකින තැනදී උදේවයි දකිනවා කියලා කියන්නේ පංචීපාදනස්කන්ධයේ සකස් වෙන ආකාරය සහ සකස් නොවන ආකාරය මේ දෙකම ප්‍රකට වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපට මේ ලෝකයේ සකස් වීම සහ සකස් නොවීම මේ දෙකම ප්‍රකට වෙච්ච තැනදී තමයි අපට උපේක්ෂාව කියන කාරණාවේ මෝහයෙන් යුක්ත බව හම්බ වෙන්නේ. උපේක්ෂාව නැති බවදි අන්න මෝහය නැති බව හම්බ වෙනවා. ඉතින් මේ කාරණාව අපට දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන නැත්නම් පංචපාස්කන්ධ ක්‍රියාවලිය, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේක තේරුම් ගන්නේ නැතුව විත මෝහි බව තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතුව මෝහි බව තේරෙන්නේ නැහැ. ඒතර අදුක්කම සුඛයම මෝහයක් බව අන්න හම්බ වෙනවා. උපේක්ෂාව කතා කරනකොට අපි අදුක්කම සුඛයත් ලෝකයේ උපේක්ෂාව උපේක්ෂා බොජ්ජංගයක් බවට පත් වෙනවා. උපේක්ෂා බොජ්ජංගය කියලා කියනකොට බොජ්ජංගයක් අපි භාවිතා කරනකොට මීට මෝහී වෙලාම නැහැ. මොකද අපි බොජ්ජංගය තුළ ඉන්නවා. හැබැයි අපට මීට මෝහී බව ප්‍රකට වෙනවා. මොකද සත්‍ය දැකීමත් එක්ක එක තියෙන්නේ. මීට මෝහී බව සාක්ෂාත් වෙච්ච තැන දැන් අපි හිතමු දැන් රහතන් වහන්සේ කියන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයනේ. එතකොට රහතන් වහන්සේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය උනාට පස්සේ රහතන් වහන්සේට දැන් රාගය නැති වුණා, ද්වේෂය නැති වුණා, මෝහය නැති වුණා කියලා එහෙම දෙයක් නැහැ. ආයේ රාගය, ද්වේෂය, මෝහය කියලා මේ මැනීමකට යොමු වීමක් නැහැ. ඒක සාක්ෂාත් වෙලා මැනීම ඉක්ම වෙලා. නමුත් සේකත්වයේ තුල ඉදි තමයි මේ රාගක්කේ, දෝසක්කේ, මෝහක්කේ පිළිබඳව තියෙන ස්වභාවය සහ නැති ස්වභාවය පිළිබඳව ප්‍රකටත්වයක් හම්බ අසේක වීමේදී මේ මැනීම ඉක්ම වෙනවා. දැන් රාගය නැද්ද? දැන් දැන් මගේ රාගය නැහැ, දැන් ද්වේෂය නැහැ, දැන් මෝහය නැහැ කියලා ඒ පැනවීම රහතන් වහන්සේට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේගේ సంతානිය තුල පැනවීම නැහැ. අපට මේ ලෝකයේදී කතා කරනකොට රහතන් වහන්සේ කියන්නේ රාගක්කේ දෝසක්කේ මොහක්කේ. නමුත් මේ సంతානියේදී රාගයේ අනික් කෙනෙක්ගෙන් නෙමෙයිනේ බලන්නේ. ද්වේෂය තමන්ගෙන්නේ බලන්න තියෙන්නේ. ඒකෝට හේතුව දුරු කරන එකයි අර කජ්ජේ සූත්‍රය පැහැදිලි කරනවා. රහතන් වහන්සේ ගැන විග්‍රහ කරනකොට අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ. එතකොට දැන් අනිච්චනාට තියෙනවනේ සේකයට හික්මෙන්න දෙයක්. දුරු කරන්න දෙයක්. රහතන් වහන්සේ අල්ලගන්නෙත් නෑ අතහරින්නෙත් නෑ. එකතු කරන්නෙත් නෑ විසිරුවන්නෙත් නෑ. මොකද අත හැරලා නම් තියෙන්නේ විසිරේලා නම් තියෙන්නේ අර අනික් කාරණාව පනවන්න බෑ. ඒක හම්බෙන්නේ නෑ. ඒ මැනීම අත හැරෙනවා. එතකොට ඒ ඒ විතරාගී විත දෝෂී විත මොහේ කියන අරහත්ත්වය අපි කතා කරනකොට ඒක අපි මේ ලෝකයට එක්ක පැනවෙනදී මොකද අපට හම්බෙන්නේ මේක තිබීම දෙය නැති වෙච්ච බව රහතන් වහන්සේගේ හිම ස්වභාවයක් නෙමෙයි රහතන් ඒ సంతානිය තුල. හැබැයි අපට විිත මොහි බව අපට ප්‍රකට වෙනවා. මෙන්න මේ දුක්ඛ ඥාන, සමුදය නිරෝධයේ මග්ගේ ඥානත් එක්ක ප්‍රඥා චක්කුසේට හැබැයි විිත මොහි බව සාක්ෂාත් වෙලා නැහැ. මොකද මොහි බව දැන් විිත රාගී බව සාක්ෂාත් කරගන්න පුළුවන්. විිත මොහි බව සාක්ෂාත් වෙනවා නම් අරහත් වේවි. විිත මොහි බව සාක්ෂාත් වෙනවා කියන කාරණාවෙන් දැන් රාග විරාග බව විතරාගි බව විත දෝෂි බව පුජ්‍යල సంతානයක සාක්ෂාත් වෙනවා. විතරාගම වෙච්ච දෝෂී බව. නමුත් විතමෝහි බව පුජ්‍ය సంతානයක සාක්ෂාත් වෙන්නේ කියන්නේ. ඒ විතමෝහි විතමෝහි වෙන්නේ පුජ්‍යල භවයේ තියෙන වැරද්දත් එක්ක. විතමෝහි බව හම්බෙන්න තියෙන්නේ පුජ්‍යල භව වැරද්දත් එක්ක. ඒ කියන්නේ නිට්යයි සැපයි ආත්මයි කියලා පදනමත් එක්කයි මේ මෝහී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත් එක්ක මේ සම්පූර්ණයෙන් අස්මිමානය දිරුණාට පස්සේ තමයි මේ විිත මොහි කියන එක හරියටම තේරුම් ගන්න. ඒ කියන්නේ සාක්ෂාත්ත්වයම කතා ගන්න පුළුවන්. නමුත් විිත මොහි බව අනිත්‍ය දුක්ඛ නාම දැකීමත් එක්ක ප්‍රකට වෙනවා. අන්න එතනදී යාගේ ප්‍රකටත්වය ප්‍රඥා චක්කුසේට. දැන් අර විරාගී බව විතරාගී සහ විිත දෝෂී බව සාක්ෂාත් වෙන පුජ්‍යලයා වගේ විිත මොහි බව සාක්ෂාත් වෙන සේක පුජ්‍යලයක් නෙමෙයි ඉන්නේ. විිත මොහි කියන කාරණාව තේරුම් ගැනීමක් තියෙනවා මොකද ප්‍රඥා චක්කුසේට සහතන් වහන්සේටත් සාක්ෂාත් වීමක් වෙන හැබැයි සාක්ෂාත් වෙන අර විතරාගී විතදෝෂී සාක්ෂාත් වෙනවා වගේ අර පුජ්‍යල භාවයක් කතා කරන්න බෑ. ඒක විතමෝහය කියන එක. ඒක ගොඩක් ගැඹුරු කාරණාවක්. මොකද අපිට විතරාග විතදෝෂී කියන අපිට මේ ලෝකයේ රාග්‍ය දිසනීමත් එක්කනේ අපිට ප්‍රකට වෙන්නේ. නමුත් මෝහය දුරු වීම කියන කාරණාව මෝහයේ තිබීමම පුජ්‍යලත්වයක් එක්ක. එහෙනම් මෝහය දුරු වෙච්ච කෙනා කියන කාරණාවක් හිතෙන්නේ නැහැ. ඉතින් මේක අපට පංචපාස්කන්ධයේ උදේවයි දැකීමත් එක්ක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඒක ඒ විදිහටම වටහා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අකුප්පා චේතෝ විමුක්තිය නොසැලෙන චේතෝ විමුක්තිය ලෙස හැඳින්වෙනවා. මායිත චේතෝ විමුක්තිය, කර්මා චේතෝ විමුක්තිය ආදී විමුක්ති පිළිබඳව හැඳින්වීම කෙලෙසද? අකුප්පා කියනකොට නොසැලෙන තමයි චේතෝ විමුක්තිය කතා කරන්නේ. ඊළඟට මෛත්‍රී සහ කරුණා මුදිතා මේ චේතෝ විමුක්තිය පිළිබඳව විග්‍රහයක් දේශනා ගණනාවක මේ චේතන විමුක්තිය විග්‍රහ කරලා පෙන්නනවා. චේතන විමුක්තිය කියලා කියන්නේ සිතින් නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ එක දෙයකට විතරක් යොමු වෙලා. මෛත්‍රියට විතරක් යොමු වෙලා අනිත් දේවල් නිදහස් වෙලා තියෙනවා. කරුණාවට විතරක් යොමු වෙලා අනිත් දේවල් නිදහස් වෙලා තියෙනවා. මුදිතාවට විතරක් යොමු වෙලා අනිත් දේවල් නිදහස් වෙලා තියෙනවා. අන්න තමයි චේතන විමුක්තිය. මෛත්‍රී චේතන මුත්‍ය කියන ද මෛත්‍රී අපි දැන් අපි දැන් අපි දැන් අද අද කතා කරන අපි ධ්‍යාන පිළිබඳ විග්‍රහ ගොඩක් කතා කරනවා. බුදුරණවහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී සමාධි කියලා කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්ති. කරුණා චේතෝ විමුක්ති. මුදිතා චේතෝ විමුක්ති. එතකොට චේතෝ විමුක්තිය කියන්නේ ඒකට විතරක් කියමු වෙලා තියෙනවා. වෙන එකකටවත් අනිත් සියල්ලංගෙම අයින් වෙනවා. මෛත්‍රිය වඩන ආකාරය බුදුරණවහන්සේ අනුබුද්ධ සූත්‍රය පැහැදිලි කරනවා. එක අරමුණකට යොමු වෙලා ඒ කියන්නේ මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ දැන් අපේ සිතුවිල්ලක් අපේ ඉක්මවා ගියපු දෙයක්. කර්මයේ සොත් පැහැදිලි කරන්නේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දරුවාට තියෙන ආදරය යම් වගේද අන්න ඒ වගේ. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාට තියෙනවද යම් ආදරයක්. අන්න ඒ වගේ කියනවා මේ මෛත්‍රිය. කර්මයේ සොත් පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඒ අම්මා ඒ දරුවා කෙරෙහි ආයාසකින් හිතන්න ඕනේ නැහැ. මගේ දරුවාට යහපතක් වේවා. මගේ දරුවාට සුවපත් වේවා. මගේ දරුවා කරන හොඳ වේවා කියලා අම්මා හිතන්න ඕනේ ඒ අම්මගේ තුල පිහිටපු දේ මොකද්ද? ඒ හැඟීම. අන්න ඒක තමයි චේතන මුත්‍ය කියන්නේ. ආයාසයෙන් දාගන්න එකක් නෙමෙයි. අන්නේ දරුවට තියෙන දේ වගේ ලෝකෙ ඔක්කොටම තියාගන්න. ඉතින් බලන්න මේක ලේසියටද අමාරුවද? අනුරුද්ධ සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේ සමහර කට්ටිය මේ එක ගහක් වටේ විතර. ඒ ගහ වටේ ඉන්න අය. සමහර අය ගස් දෙකක් වටේට. සමහර අය එක ඒ කියන්නේ එයාගේ හැකියාවට අනුව. ඒ කියන්නේ අර අම්මා දරුවාට තියෙන ඒ හැඟීම දැන් අපිට පුළුවන් මේ හෝල් එකේ ඉන්නකොටම ඒ කියන්නේ අවංකවම ඒක ඒක අර හිතවිල්ලක් නෙමෙයි. දැන් අපිට පුළුවන් මේ ඔක්කොම සූපත්වේ වගේ හිතන්න. අපිට පුළුවන් මේ ඔක්කොටම වගේ නැති වගේ හිතන්න. නමුත් අර හැඟීම කියන එක සහ මේ හිතීම කියන එක දෙක. අන්නේ හැඟීම තමයි මාත්‍ය චේතු විමුක්තිය කියන්නේ. ඒ අදාළ කරුණාව තමයි කර්මා චේතු විමුක්තිය. ඒ ඒ විදිහට මුදිතා තමයි මුදු ඥානීය විමුක්තිය. ඒ විදිහේ උපේක්ෂාව තමයි උපේක්ෂා චේතු විමුක්තිය කියලා කියන්නේ. අකුප්පා කියනකොට සෙලවෙන්නේ නැති. අකුප්පා චේතෝ විමුක්ති සෙලවෙන්නේ නැහැ කියනකොට අරහත්ත්වයට එක්ක විග්‍රහ කරන්නේ. එතකොට ඒක චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දෙකම එක්ක විග්‍රහ කරන අරහත්ත්ව විග්‍රහ කරනකොට ඒක තමයි නොසෙලෙන එක. අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය දුගතිගාමී වීමට හේතුවක් නම් සම්මා දෘෂ්ටියක නොව දෙවරු දෙව්ලොව සිටින බව සම්මා දෘෂ්ටික නොවන දෙවරු දෙවෝල සිටින බව දහම් දෙසම වල අසා තිබෙනවා. මෙතෙක් ආගමික විශ්වාස පුරන අය සුගතියේ ඉපදිනට අවස්ථා නැතිද? වෙනත් ආගමකට කරුණාවෙන් පහදා දෙන්න. සම්මා දෘෂ්ටික නොවන දෙවරු දෙවුලව සිටින්නේ සම්මා දෘෂ්ටියෙන් යුක්ත දෙවිලෝ කියන නිසා. එතකොට මේ සම්මා දෘෂ්ටි ලෞකිකයි. ඒ කියන්නේ මෙලව පරලව දැන් මම මේක විග්‍රහ කළා මම පෙන්ලා තියෙන ගොඩක් කරුණු වලදී අපි දිව්‍ය ලෝක අතහරිමු. දැන් මේ මනුස්ස ලෝකෙත් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. මනුස්ස ලෝකෙත් මම අර කලින් කියපු උදාහරණෙදි පැහැදිලි කරලා පෙන්නවා. ගොඩාක් ධනවත් අය ඉන්නේ මිත්‍යා දෘෂ්ටික. එතකොට වෙනත් ආගම් විශ්වාස පුරන අයට සුගතිය ඉපදින්න අවස්ථාවක් නැද්ද? විශ්වාසය නැතුව අපි කියන්නේ මේ කොහොමද වෙන්නේ? විනපව පිළිබඳ විශ්වාසය නැති හැඟීම නැති සත්‍ය තේරුම් ගත්තේ නැති කෙනාට ඒ ඉලක්කය ඒක නෙමෙයි තියෙන්නේ. එයා හිතන්නේ වෙන දෙයක්. ඒ හිතන කාරණාව ලෝකයට එහා ගිහින් වැරදි පැත්තක්. එතකොට ලෝකයේ පැවැත්ම පිළිබඳ දැන අනිත් දේවල් වලදී සත්‍ය ස්වභාවය නෙමෙයි පිළිගන්නේ. ඒ කියන්නේ මේ වගේ දැන් අපි හිතමු අපට දෙවි කෙනෙක් හැමදේම අපට කරන්න පුළුවන් නම් අපට හිතන්න පුළුවන් ඇයි මේ දෙවිවරු දුක මේ විදිය අසරණකමකින් මැව්වේ. එතකොට අපිට ඉපි ඉල්ලන විදියට දෙවිවරු දෙනවා නම් දැන් අපි මේ හැටියට බෝධින් වහන්සේට මොනවා හරි ඒවා දෙනවා නම් ඉතින් මේ ලෝකේ කවුරුත් දුක් විඳිනයි නෑ නේ පින්වතුනි. මේ ලෝකේ කිසි කෙනෙක් දුක් විඳිනයි නෑ. මොකද හැමෝම ඉල්ලන්නේ හොඳනේ. ඉතින් එහෙනම් ඒ දෙවියා නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේ බෝධියේ චෛත්‍ය එහෙනම් එච්චර කරුණාවක් තියෙනවා නම් මේ ලෝකෙ කිසි කෙනෙක් දුක් විඳිනේ නැහැ. ඒ ඒ ඒ විදිහට ලැබෙනවනේ. එතකොට එහෙම ඉල්ලන හැඟීමම බොරුවක් නේ. ඒක සත්‍ය නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ වැරදි වැඩ පිළිවෙලක් නේ ඒක. ඉතින් වැරදි වැඩ පිළිවෙලක් තියෙන කෙනෙකුට ඒකෙන් ලෝකයේ තියෙන වැඩපිළිවෙලම වැරදි විදිහකට ගිහිල්ලා. ඇයි ඒක ලෝකෙ සිදුවෙන දෙයක් නෙමෙයි. අසත්‍යයක්. වැරදි හැඟීමක්. වැරදි චින්තනයක්. ඉල්ලුවම ලැබෙන්නේ නැහැ. යාඥා කිරීමේ යෙදීමේ ප්‍රාර්ථනාවකින් ලැබෙන්නේ නැහැ. ඉතින් නොලැබෙන දෙයක් දැන දැන කරන්නේ. දැන දැන දැන දැන හෝ නමුත් අසරණකමට හරි මොනවා හෝ ක්‍රමයකට අර සත්‍යම දැකීම කියන දේත් එක බොරු වැඩකට යොමු වෙලා. ඉතින් වැරදි වැඩකට යොමු වුණා නම් හරියක් ලැබෙන්නේ කොහෙද? බුදුරණවහන්සේ පෙන්වා දෙනවා දැන් අපි අපි හිතනවානේ මිත්‍යා වෙන අපේ ආගමේ අපි ඔක්කොම සම්මා දෘෂ්ටි කියලා. අපිත් මිත්‍යා දෘෂ්ටි තමයි හරියට සම්මා දෘෂ්ටි නැත්තම්. අපිත් ඔය අදහස නම් තියෙන්නේ. අයි වෙන ආගමකට යන්න ඕනේ. ඒත් මිත්‍යා දෘෂ්ටි තමයි. අපිත් වෙනපාව විශ්වාස කරන්නේ නැතිනම්, අපිත් මෙලොව පරලොව නැතිනම්, අපටත් මේ හැඟීම නැත්නම් අපිත් තියෙන්නේ ප්‍රාර්ථනාවකින් යෙදීමෙන් ආයාචනයකින් නම්, ඒ හැඟීම තුළ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මොකද අපිත් අපිට තියෙන්නේ මේ ඉල්ලුවාම ප්‍රාර්ථනාවකින් යද්දාම ලැබෙනවා කියලා. එතකොට අර මේ ලෝකේ රාමුවෙන් එක එක ආගම් තිබ්බට අපේ සැබෑ බුදු දර්ශනය කියනකොට ඒ ලෝකේ සම්මාදිට්ඨියත් එක්ක අපට ගෝචර නම් මොකද ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තමයි සැබෑ බුදුරණවහන්සේගේ දර්ශනය තියෙන්නේ. නමුත් ඕකත් එහා ගියපු කෙනාට මේ සමාජයෙන් පිරිසක් එක්ක හිටියා කියලා ඒක බුදුරණවහන්සේගේ දර්ශනය නෙමෙයි. හැඟීම වෙච්ච දෘෂ්ටිය. ඉතින් වැරදි වැඩ පිළිවෙලක් නම් තියෙන්නේ කොයිද හරිද ඒකට යන්නේ? එයා යන්නේ දුගතියමයි. එතකොට එහෙනම් ඒ චින්ත ඒ හැඟීමත් එක්ක කෙනෙකුට මේ ලෝකේ මොන දේ කරත් ඊට අදාළව තමයි පැවැත්ම තියෙන මේ හැඟීමත් එක්ක තියෙන්නේ. එතකොට යම් හරි අර යහපත් චේතනාවක් කෙනෙකුට යම් කිසි කෙනෙකුට කරුණාවක් කෙනෙකුට යාගේ තියෙනවා. ඒ කරුණාවත් එක්ක අන් අයට යහපතක් කරන චේතනාව. හැබැයි එතකොට යාට ඒකෙදි ඒ කරුණාවයි මෛත්‍රියත් එක්ක මේ දුෂ්චිය නිරවුල් වෙන්නට ඕනේ. ඒ දෘෂ්ටිය නිරවුල් වෙන්න නැත්නම් පිනපව විශ්වාසී මේකට යොමු වුණාට පස්සේ තමයි එයා ඒ කරන කියන දේවල් එක්ක යහපත් දෙයක් වෙන්නේ. නැතුව අර මිත්‍යා දෘෂ්ටියත් එක්ක එයා හිතන කාරණාව වෙනස් දෙයක් යන්නේ. ඉතින් ඒ නිසා වෙන ආගම් අනිත් ආගම් කියන කතාව අදාළ නැහැ. මිත්‍යා දෘෂ්ටි ඔක්කොම කට්ටි එකයි තියෙන්නේ. ඒකෝර මිත් ඔය චින්තනය නම් යම් කිසි කෙනෙකුට තියෙන්නේ. මේ ආගමේ හරි අර ආගමේ හරි මොන ආගමේ හරි තියෙන්නේ. යැදීමෙන් ප්‍රාර්ථනාවකින් ආයාචනයකින් නැත්තම් කාගේ හරි වැවීමකින් බෝධියට හරි බුදුන් වහන්සේට බෑ මේ දේ කරන්න. අපි අපි හිතන බුදුරන් වහන්සේට හිතනවා විභාගේ පාස් කරලා දෙන්න පුළුවන්, අස්ථාව හරි ගසලා දෙන්න පුළුවන්, නැත්තම් ලීඩේ සූපත් කරලා දෙන්න පුළුවන්, මරණයෙන් අයින් කරලා දෙන්න පුළුවන් කියලා. ඒක බුදුරන් වහන්සේට කරන්න පුළුවන් දේකුත් නෙවෙයි කරන්නෙත් නෑ. අපි හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා. බුදුරන් වහන්සේටත් බෑ, දෙවියන්ටත් බෑ, කාටවත් බෑ. ඉතින් බුදුරන් වහන්සේට එහෙම පුළුවන් නම් මහා කරුණික බුදුරන් වහන්සේ මේ ලෝක කවුරු ලෙඩ කරනවද? කවුරු මේ මේ විභාග පෙර කරනවද? කවුරුත් කරන්නේ නෑ. ඒ දෙවියන්ත් ඒක පුළුවන් නම් එයා කරන්නෙත් නෑ. කාටවත් ඒක කරන්න බෑ මේ ලෝකේ. ඒක අපි කරන අපේ චින්තනයත් එක්ක තියෙන. ඒකෝට අපි එහෙම කරනවා කියලා හිතනවනම් ඒක අපේ චින්තනයේ විකෘති වීම. අන්නේ විකෘති චින්තනයේ ප්‍රකෘති පැවැත්මක් එන්න විදියක් නෑනේ. එයාට තියෙන විකෘති විපාකයක් නම. ඒකයි මිත්‍යා දෘෂ්ටික කෙනාට දුගතියෙම හිමි වෙන්නේ. හැබැයි මේක නැති කරන්න පුළුවන් කෙනෙකුට. අන්න ඒකයි වෙනස තියෙන්නේ. ආනන්තරී පාප කර්ම කරගත්ත කෙනාට නැති කරගන්න බෑ. මෙයාගේ ඇති වෙන්නේ කොහමද? මේ විකෘති සමහම වැරදි බව තේරුම් ගත්තා නම් සාමාන්‍ය ලෝකේ කල්පනා කරා නම් සාමාන්‍ය කල්පනා කරා නම් අපිට පුළුවන් දේ ඇලීමකින් ආයාචනයකින් ප්‍රාර්ථනාවකින් කාගෙන වැහිීමකින් අපිට මේ දෙකෙන් නිදහස් වෙන්න කියලා සුළු පුංචි කල්පනාවක්. ඒකෙන්ම තේරුම් ගන්න බලන්න එහෙම වෙන්නේ නැහැ කියලා. ඒකෙන් මේක වැරදි කියලා හිතා ගන්න පුළුවන් අදහස. අන්න ඒ තමන්ගේ චින්තනය වෙනස් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. වෙනස් කරාට පස්සේ එතකොට දුකදී මොදෙන්නේ නැහැ. මොකද චින්තනය වෙනස්නේ. ඉතින් ඒක නිසා මේ ඒ අපේ හැඟීමේ ස්වභාවයත් එක්ක අපි මේ සුභති දුගති කියන කාරණාව තේරෙන්නේ තීරණය වෙන්නේ. ස්වාමීන් වහන්සේ කාම ගුණයට ධම්ම අයිති වෙන්නේ අයිතිනවන්නේ ඇයි? ඇසින් රූපයක් දකින විට රූපයක් ඇති බවගෙන රූප ස්වરૂපය මොකද්ද කියා තෝරා ගැනීමේදී මනෝ සංජේතන ක්‍රියාත්මක වෙනවා. කාම ගුණයේ ධම්මා අයිති නොවේ කියන්නේ මනට ලැබෙන ධම්මනේ. කාම ගුණය කියනකොට දැන් අපි කොහොමද ධම්මයන් කියන කාරණාවක් අපට මේ ලෝකේ ඇත්තටම අපි මනසට බාහිර තමයි අරමුණ. නමුත් පංචකාමයන් කියන අපේ කාමී සංකල්පයෙන් කාම ගුණයන් නිර්මාණය වෙන්න අපට බාහිර භෞතික දෙයක් බාහිර ලෝකයක් අනිවාර්යෙන් අර අපි දකින බාහිරත්වයක් තියෙනවා. නේද? ඇහැට පේන දෙයට, කනට ඇහෙන්න, නාසයට ගන්ධයට, දිවට රසයට, කයට පහසට අපිට මේ ලෝකේ බාහිර අපි ලෝකේ අපේ ලෝකයෙන් අපි දකින බාහිරත්වයක් එනවා. නමුත් මනට ධම්ම කියන කාරණාවට එහෙම බාහිරත්වයක් ලෝකේ අපි දකින බාහිරත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒකත් බාහිර තමයි. නමුත් අපි මේ ලෝකේ දකින බාහිරත්වය නෙමෙයි. එතකොට නම් කාම ගුණයන් කියලා අපට හම්බ වෙන්නේ බාහිර ලෝකේ. එතකොට දැන් ඇත්තට මේ කාම ගුණ කියන කාරණා ස්වභාවයත් අරහත්ත්වය කියන එක ඉක්මවීමක් තියෙන අරහත්ත්වෙයි. එතකොට දැන් මොකක් කතා කරන්න බෑ. නමුත් පුතඥන කෙනාට පුළුවන් මේ කාම ගුණයන් කියන කාම කාම සංකල්පමේ කාම ඉක්මවන්න. නමුත් කාමයන් සංකල්පයෙන් ඉක්මවාට මනසේ හටගන්නේ එතනත් ආධ්‍යාත්මික බාහිර ප්‍රවැත්මක් තියෙනවා මේ ලෝකේ අපි ගත්ත බාහිර කියන ලෝකේ අපටම දැනට තේරෙන බාහිර කියන ලෝකයට එහා ගිය ප්‍රවැත්මක් එක්ක ආය ආධ්‍යාත්මික බාහිර ප්‍රවැත්මක් තියෙනවා. ඒක අපේ මනසයි අරමුණයි කියන කාරණාවත් එක්ක. ඉතින් ඒ නිසා තමයි කාම ගුණයන් කියන එක ලෝකේ සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන ප්‍රවැත්මත් එක්ක තියෙන මොකද ඒක තමයි අනිත්තරත් එක නිදහස් වෙන්න පුළුවන්. නමුත් කාම ගුණය කියන කාරණාව මනට ධම්මයක් කියන කාරණාව කතා කරන්නේ මොකද ඒකට ඒක කාම ඒක කාමයමයි. දැන් සංකල්පමී රාගයක් නේ කාමය කියන්නේ. එතකොට අර මනට ධම්ම කියනකොට කාම ගුණයක් කතා කරන්න බෑ ඒකට. මනසින් කල්පනා කිරීමනේ කාම වෙන්නේ. අපි මේ කාමයක් කල්පනා කරා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගත්තේ වගේ ඒ කල්පනාව කාමයේ. මනට ධම්ම කියලා කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් අරූපාවචර සමාධියම. හැබැයි ඒක කාමයක් නෙමෙයි. ඒ කියන්නේ හුදු. දැන් එතන බුදුරණවහන්සේ වේදාල වේදාල සූත්‍රයට මතක හැටියට හුදු කාමයන් ඉක්මවල තමයි රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණා ඉක්මවල මනසේ හුදු ක්‍රියාව තමයි අරූපාවචර ස්වභාවය. එතකොට එතනදී අර මේ මනරට ධම්ම කියන කාරණාවර කාම කියන සංකල්පමය දේරත් එහා ගියපු කාරණාවක් තියෙනවා ධම්ම කියන එකත් එක්ක. ඒ තමයි අරූපාවචර ස්වභාවයේ මේ කාරණා පහෙන් ගෙන් වෙලා තියෙන්නේ. රූපයෙන් ඉක්මලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාම ගුණ කියන කාරණාව අපට යොදන්න බෑ. මේ බුදුර ඒ කියන්නේ ඒක යෙදෙන එකක් නෙමෙයි ලෝකේ. ධම්ම කියන කාරණාවත් එක්ක. අසින් රූපයක් දකින රූපයක් ඇති බවගෙන රූපේ මොකද්ද කියලා තෝරාගෙන මනෝ සංජේතනා ක්‍රියාත්මක වද. රූපයක් ඇති බව ලැබීම ගෙන කියන එතනම ලැබීම. මොකද ගෙන කියනකොට ගන්න කෙනා ඉන්නවනේ අපි රූපයක් ඇති බව ඇසට පෙනුනාට පස්සේ රූපයක් ඇති බව ලැබුණා. ඇති රූපේ මොකද්ද කියන එකට අපට මනෝ සංචේතනාවේ ප්‍රාත්මිකම තියෙනවා. මොකද ඇසට රූපයක් ඇති බව ගන්නකොට මොකද්ද සංචේතනාව? රූප සංචේතනාවනේ. කනට ශබ්දයක් ඇති බව ගත්තාම ශබ්ද සංචේතනාව. නාසයට ගන්ධයක් ඇති බව ගන්ධ සංචේතනාව. දිව රසයක් ඇති බව රස සංචේතනා කායන පහසක් ඇති බව පොට්ටබ්බ සංචේතනා මනසට අරමුණක් ඇති බව ධම්ම සංචේතනා මනෝ සංචේතනා කියන්නේ මොකද්ද ඇහැට රූපයක් ඇති බව ගත්ත දේ රූපේ මොකද්ද කියලා ලැබෙන්නේ මනෝ සංචේතනාවත් එක්ක කනට ශබ්දයක් ඇති බව ධම්ම සංචේතනා හමුන ශබ්දේ මොකද්ද කියන එක මනෝ සංචේතනාවත් එක්ක නාසයේ ගන්ධයක් හම්බුනහම ගන්ධ සංචේතනාවත් එක්ක ලැබුණාට පස්සේ ගන්ධය මොකද්ද කියන එක මනෝ සංචේතනාවත් එක්ක දිව රසයක් ආවට පස්සේ රස සංචේතනාව ලැබුණාට පස්සේ ලැබුණ රසය මොකද්ද කියන එක මනෝ සංචේතනාවත් එක්ක කයර පහසක් ආවට පස්සේ පොට්ටබ්බ සංචේතනාව වෙනවා පොට්ටබ්බ සංචේතනාවත් එක්ක ලැබුණ පොට්ටබ්බේ මොකද්ද කියනකොට මනෝ සංචේතනාවත් එක්ක මනස ධම්මයක් කියනකොට ධම්ම සංචේතනාව ලැබුණ ධර්මය මොකද්ද කියනකොට මනෝ සංචේතනාවත් එක්ක ඒකයි මේ ඔක්කොම සොකිය රාමුව කියන්නේ අන්න තමන්ගේ රාමුව තමන්ගේ මානසික ගොඩනගච්ච ලෝකේ තමයි රූපේ මොකද්ද ගැතියන්නේ කරන්නේ. ශබ්ද මොකද්ද ගැතියන්නේ කරන්නේ. අර මනෝ සංචේතන ක්‍රියාකාරීත්වයත් එක්ක. ධාතු සූත් ධාතු සංයුත් සූත්‍රයක් තියෙනවා රූප සංචේත රූප රූප සංඥා රූප සංචේතන. එතකොට මේ ඔක්කොම ඉන්නේ පස්සයත් එක්කනේ. ළඟට රූප සම්පස්සේ කියලා එකක් තියෙනවා. චක්ක සම්පස්සේ නේ රූප සම්පස්සේ. එතකොට අපි චක්ක සම්පස්සේ විතරනේ දන්නේ. රූප සම්පස්ස ඒක රූප සම්පස්ස කියන්නේ රූපයේත් එක්ක සම්පස්සන. අර පුස්සන්ති පුස්ස ස්පර්ශ ස්පර්ශ කරනවා බුදුරණවහන්සේ ධාත ගණනාවක දේතන පස්සන සූත්‍රයෙන් ගණනාවක් පැහැදිලි කරනවා. ඒතර මේ ස්පර්ශ ස්පර්ශ කරමින් යන වැඩ පිළිලක් අන්න ඒක මොකද්ද? ඒ ස්පර්ශය තමයි අපි නැවත අපේ ලෝකෙන් අපි දැන් අපි දන්නවනේ හැම එකම මානසික කල්පනා කරලා ගන්න. හැබැයි මේ මානසික කල්පනා කරන දේට අපි දැන් සාමාන්‍ය අපට තේරෙන විග්‍රහ කරගෙන ගියොත් ඒක පටලැවෙනවා. අපි අපිට තේරෙන විදිහට මේක දැන් ඔන්න මම මේ මම නෙමෙයි දැක්කේ මනසින් දැක්කේ අපි එහෙම පටලැවෙනවා. අපි හරියට හිතනවා නම් ඔන්න රූප සංජේතනාව ඊළඟට මම හිතනවා නෙමෙයි මනෝ සංජේතනාව ක්‍රියාත්මක වෙලා මොකද්ද කියන කාරණාව තේරුම් ගත්තා. අන්න ඒ දැක්ක රූපේ මොකද්ද? මෙතන හම්බුණා කැමරාව. කැමරාව උනේ මනෝ සංජේතනාවත් එක්ක. පෙනෙන දෙයක් ඇති බව රූප සංජේතනාවත් එක්ක. ධම්මයේ තේම වෙන මනර ධම්මයක් ආවම ධම්ම සංජේතනාවත් දැබුණු අරමුණ මොකද්ද? දැන් ඔන්න ධර්ම විතර කියක්. දැන් ඔන්න සංචේතන සහ විග්‍රහ කරනවා. අන්න ඒක මනෝ සංචේතනයි. එතකොට ඒක පුජ්‍යල අනුබද්ධිත පුජ්‍යලයි කෝණයත් එක්ක අපි අපේ කෝණයෙන් තේරුම් ගන්න කාරණාව. මේක ඇත්තටම ගොඩක් ගැඹුරු කාරණාවක්. මේ පිළිබඳව තව කල්පනා කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන හැටි සකස් කරන සියලු දේ අනාත්මයි නොකියන්නේ ඇයි? සම්මා දිට්ඨිය ලැබුවෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම දුටු අයෙකුට මව්පිය හේතු නැති වෙන කෙනෙක් අසන්න පුළුවන්. මව්පියා හේතුන් නැති වෙන කෙනෙක්. රහතු රහතුන් හැර වෙන කෙනෙක් අසන්න පුළුවන්. මෙතන මුලින්ම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන හැටි සකස් වෙන සියලු දේ අනාත්මයිනෝ කියන්නේ ඇයි කියන එක. අනිත්‍ය කියනකොට දැන් අපි හිතමු අපට ඉස්සල්ලාම අනිත්‍ය භාවකට යොමු කරගන්න තියෙන්නේ ලෝකයේ ඇති බවක් ගත්ත එක නේද? අපි අනිත්‍යයි කියලා දකින්නේ. දැන් අපි හිතමු මගේ ඔන්න ලෝකෙට හම්බුණා මේ පොත කියලා. දැන් පොත මොකද්ද කියලා අපි හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා මොකද්ද? අන්න සංස්කරණ ක්‍රියාව. එතකොට ඒක දකිනකොට අපට මේ පුජ්‍යල භාවයක් අවිද්‍යාව කියන්නේ පුජ්‍යල භාවයක් එක තමයි අපි මේකට යමු වෙලා තියෙන්නේ. මේ පැවැත්මකට යමු උනේ. පුජ්‍යල භාවයක් එක. අවිද්‍යාව නිරුද්ධ වුණාම පුජ්‍යලව නැති වෙලා යන්නේ. එතකොට ඒකෙන් එක්කලම චිත තමයි දුක කියලා අපේ සංස්කාරය හම්බුනේ. ඒකෝර මේක එක නෙමෙයිනේ අනාත්ම කියන වෙන්නේ. අයියා. මුජ්ජල භාවයක් එක තමයි මේ වැරදි වැඩපිළිවෙල ගියේ. ඒතර මේකට අනාත්මයි කියලා දාන්න බෑ. කොහොමද අනාත්ම නැති අනාත්මයි කියලා කෙනෙක් එක්ක නිර්වචනයක් දෙන්නේ. මම එක්ක නිර්වචනයක් දෙන්නේ. පුජ්ජලෙක් එක්ක නිර්වචනයක් දෙන්නේ. පුජ්‍යලයට එක්ක අනාත්මව නිරෝධය දෙන්න බෑ. මේ අනිත්‍ය බව දුක බව අනාත්ම බව කියන එක ඇත්තට මේක මේ නෝනක් එක්ක මූලික අනිත්‍ය භාවයත් එක්ක දුක අනාත්ම භාවය හම්බෙන එක. නැතුව අපට අනාත්ම භාවය කොච්චර කල්පනා කරත් හම්බෙන්නේ නැහැ. මොකද අඳුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ගිය සූත්‍රයේ අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව සංතහසයි. අනාත්ම සංඥාව පිටනවා. මොකද අනාත්ම සංඥාව අපට කවදාවත් අනිත්‍ය සංඥාවට නැතුව අනාත්ම සංඥාවට යන්න බෑ. අනිත්‍ය සංඥාව තමයි කළ යුතු කරනවා. අනාත්ම සංඥාව නෙමෙයි. අනිත්‍ය සංඥාව කරන තැනදී අනාත්ම වශයෙන් ලැබීමක් නෙමෙයි තියෙන්නේ. අනාත්මයි කියලා මම නැහැ කියලා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. ඒක සාක්ෂාත් වීමක්. දැන් අර සබ්බාසූත්‍රය පැහැදිලි කරනවා දෘෂ්ටි ගණනාවක්. ඒ තමයි ආත්මයක් තියෙනවා කියන එක දෘෂ්ටියක්. ආත්මයක් නැහැ කියන එක දෘෂ්ටියක්. එතකොට බලන්න ආත්මයක් තිබ්බ කියලා දෘෂ්ටියක් ආත්මයක් නැහැ කියලා දෘෂ්ටිය. දැන් අපිට අපිට අපි අනාත්ම බව අපිට හම්බෙන ආත්මයක් නැහැ කියන එකත් එක්ක. ඊළඟට ආත්මයක් තුල ඉඳලා අනාත්මයක් හඳුනා ගන්නවා කියන එක දෘෂ්ටියක්. අනාත්මයක් තුල ඉඳලා ආත්මයක් හඳුනා ගන්නවා කියන එක දෘෂ්ටියක්. අනාත්මයෙන් අනාත්මය හඳුනා ගන්නවා කියන එක දෘෂ්ටියක්. අපි හැම වෙලෙම මේ විග්‍රහයට නිර්වචනයට යන්න උත්සාහ කරන්නේ කොතන හරි මම ඉඳගෙන. ඒ මම ලැබිච්ච මට තමයි මේ අපි කොතනින් හරි මේ විග්‍රහයට යන්න හදන්නේ. එහෙමනම් ඒ ලැබිච්ච මමත් එක්ක කරන විග්‍රහය සියල්ලක්ම ආත්මයක් මත පදනම් වෙලා. ඒක සංකල්පයක් විතරයි. ඒක සත්‍ය දැකීමක් නෙමෙයි. එහෙනම් සත්‍ය දැකීමට එනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවට යොමු වෙන්නට ඕනේ. ඊළඟට සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙකුට මේ මව්පියා ආසමහර වෙනක් නසන්න පුළුවන්ද? බුදුරණවහන්සේ නසන්නේ නැහැ කියලා ටිකේ දිග කියනවා මට කියන්න බෑ නසනවා කියලා. මට කියන්න නසන්න නැහැ කියලා. මොකද ඒක මගේ ගෝචර එකක් නෙමෙයිනේ. ඒ නිසා බුදුරණවහන්සේ දේශනා කරන්නේ පංචානන්තරී පාප කර්ම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම නීති මිසෘෂ්ටි ගන්නෙ නැහැ කියලා. එතකොට එතනින් යා මම කියන්න ගොත් එහෙම අනික්ව වෙනවා කියලා එක මගේ අදහසක්. අනික්ව වෙන්නේ නැහැ කිව්වොත් ඒකත් මගේ අදහසක්. ඒ නිසා ඒක මට නිර්වචනයක් දෙන්න බෑ. බුදුරණවහන්සේ දේශනා කරනවා පංචානන්ත විපාක කර්ම වෙන්නේ නෑ. නියත මුස්තරුස්ති ගන්න නෑ කියලා. එච්චරයි කියන්න පුළුවන්. මම දන්නේ නෑ එතනින් එහාට. ඒක මට කියන්න මොකද අපි කියන්න කිව්වොත් දැන් අපිට කල්පනා කරලා අපි කියන්න කිව්වොත් එහෙම ඒ අදහස අපි මේකෙන් තමන් ගත්ත කෝණයක් වෙනවනේ. එහෙම ගත්තොත් අපි කවුරු හරි කිව්වොත් මරණවා කියලා ඒක තව කෙනෙකුට වැරද්දක්. කවුරු හරි කිව්වොත් මරන්නේ නෑ කියලා ඒකත් තව කෙනෙකුට වැරද්දක්. ඒක නිසා අපට මේ දෙකෙන් එකක්වත් කියන්න බෑ. අපි බුදුරණවහන්සේ කියපු දේ විතරයි ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මම ওই ගොඩාක් කාරණා තුලදී දැන් මේ මේ සෝතපන්න කෙනා ගැන තව විග්‍රහ ගොඩක් පෙන්වා දීලා තියෙනවා. ඊට රහතන් වහන්සේ ගැන විග්‍රහයක් ඒක අපිට දැන් දේශනා අධ්‍යයනය කරද්දී හම්බ වෙයි. ඒකදී අපි මේ බුදුරණවහන්සේ ඒ ඒ කිව්වේ ඒ ටික නේද බුදුරණවහන්සේට කියන්න තිබ්බනේ. අනේ නේ අනික් කට්ටිය මරනවා. අනේ අනික් කට්ටිය මරන්නේ නැහැ. ඒක ඒක කියන්නේ නැත්තේ බුදුරණවහන්සේ. ඒක අදාළ නැහැ. මොකද ඒක එහෙම කිව්ව ගමන් දැන් අපි දන්නවා පුංචි සූත්‍රයක් සරකාණි සූත්‍රය. බොන කෙනාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්ව ගම ඔක්කොම බොන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙනම් ඊළඟට දැන් විගසාර සූත්‍රය ගත්තට පස්සේ ඒක එක එක සූත්‍රවල එක එක කාරණා තියෙන කෙනාට අදාළව කියලා. අපි ඕක විග්‍රහ කරගෙන යන්න ගියොත් එහෙම එතකොට මේ ධර්මයේ පෙන්නපු කාරණාව නෙමෙයි යන්නේ වෙන පැත්තක්. නමුත් අපේ සීලය මූලිකව අපි මේ කරගෙන මොකද කවුරු දුස්සිනුනොත් ඒක දුක් විපාකද සුඛ විපාකද තියෙන්නේ. දුක් විපාකනේ. එහෙනම් කෙනෙකුට කවදාවත් මේ දර්ශනයත් එක්ක කතා කරනකොට මේක කතා කරන්න බෑ. දැන් මිගසාර සූත්‍රය පැහැදිලි කරනවා දුස්සීල කට්ටිය ඉන්නවා මේ එතකොට එයාට බනින්න එපා කියනවා. එතකොට දැන් අපි තව කෙනෙක්ගේ දුස්සීලත්වයක් අපි බනිනවනම් වැරද්ද එයාගේ දුස්සීලත්වද මගේ වැරද්දද කියන්නේ. මගේනේ වැරද්ද තියෙන්නේ. එතකොට එහෙනම් අපි වෙන කෙනෙක් දුස්සීලයි කියලා අපි බනිනවනම් අපි එයාගේ වැරද්දක් හොයනවනම් එයාගේ එයා වැරදි නෑ. එයාගේ වැරද්ද එයා තුල. අපි අපේ වැරදි කරන්නේ නැතුව අපි වැරද්දක් කරගන්නවා. ඒතකොට බුදුරණවහන්සේ හැම තිස්සෙක තිස්සෙම හැම දෙයකින්ම යොමු කරන්නේ අනුන්ගේ දෙයකට නෙමෙයි කොමකටද? තමන්ගේ දෙයකට. ඉතින් එහෙනම් තමන් සිල්වත් වීම තුළ තමන්ට යහපතක් දා යහපතක්. තමන්ට යහපතක්. අනුන් දුස්සීල වුණා කියලා ඒක අපට යහපතක් අයහපතක් දාලා නැහැ. හැබැයි අනුන්ගේ දුස්සීලත්වයේ මම මනින්න කිව්වොත් ඒක තමන්ට යහපතද යහපතද? ඒකත් තමන්ට අයහපතක්. ඉතින් එහෙනම් අපට හැම දෙයකින්ම හොඳ දේ තමයි ගන්න පුළුවන්. ඒ නිසා කිසි වෙලාවක අපි ඉතුරු දෙයක් ඒකාන්ත කරලා නිර්වචනය කරන්න යන්න හොඳ නැහැ. බුදුරන් වහන්සේ යමක් කිව්වද ඒකට එහා කියපු දෙයක් කියන්න යන්න බෑ. බුදුරන් වහන්සේ මරන්නේ නැහැ කියලා කියලා නැහැ කියලා අපිට අපිට එතනින් අපි මරනවා කියලා කියන්නේ නැහැ කියලා අපි මරන්නේ නැහැ කියලා ඒක අපර කියන්නත් බෑ. ඒක තමයි බුදුරන් වහන්සේ ඉක්මවා ගියපු දෙයක්. ඒතකොට එහෙනම් බුදුරන් වහන්සේ කියපු ටික විතරයි අපි දන්නේ. එතනින් එහා අපි යන්න ගියොත් අපි වෙන ප්‍රතිපදා වෙන පැත්තකට අපි යමු වෙනවා. බුදුරන් වහන්සේ හැමතිස්සෙම යොමු කරේ තමන්ගේ පැත්ත හොයන ප්‍රතිපදාවක්. ඉතින් ඒ නිසා තමයි මේ ධර්මයේ හැම එකක් එකක්ම සවාක්කාද සම්දිප්තික අකාලික ඒහිපස්සික උපනායක පච්චත්ත වේතා විඤ්ඤුයි කියන මේ ඔක්කොම ගුණයන් නිර්ම කරලා තියෙන කොතැනද? තමත් එක්ක. අනුන් එක්ක නෙමෙයි. එහෙනම් තමත් එක්ක දකිනකොට මේ ප්‍රතිපදාව ඇත්තටම අපට සුන්දර ප්‍රතිපදාවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ අප එකක් අහන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන ලෞකික ඔව් මේ මහා තියෙන මහා චත්තාරීසක සූත්‍රය. මහා චත්තාරීසක සූත්‍රයක පැහැදිලි කරනවා ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස. ලෞකික සම්මාදිට්ඨි දසවස්තුක සම්මාදිට්ඨි. එතකොට සම්මා සංකප්පය, අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම එක ලෞකිකයි. ඊළඟට වාචා කතා කරනකොට බොරු නොකීම ඒ ටික ලෞකිකයි. කම්මාන්ත කතා කරනකොට ඒ ටික ඔක්කොම දේශනා ලෞකෝත් මේ චත්තර සූත්‍රය පැහැදිලි කරනවා. ඊළඟට කායික ක්‍රියාව යහපත් කියන්නේ ප්‍රාණඝාත ආදී වෙන්වීම ලෞකිකයි. ඊළඟට ඒකේ ලෝකෝත්තර විග්‍රහ කරන්නේ ඒක ගොඩාක් ගැඹුරු එකක්. ලෝකෝත්තර විග්‍රහ කරන්නේ සම්මා දිට්ඨිය විග්‍රහ කරන්නේ චත්තර සූත්‍රයේ දුක්ඛ ඥාන නෙමෙයි. ඒක ඒක ඥානයෙන් යුක්ත පුද්ගලයා තමයි අපිට සම්මාදිට්ඨියේ මූලික කාරණා දන්නේ ඥානයෙන් යුක්ත පුද්ගලයා. ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ ආර්ශිත වඩන අනාවශ්‍ය දෙයක් යුක්ත කෙනාගේ යම් පඤ්ඤායින්දය පඤ්ඤා බලයක් ධම්මහි සම්බොජ්ජංගයකද මේක සම්මා දිට්ඨියයි. සම්මා සංකප්පය විග්‍රහ කරන්නේ ආර්සිත තියෙන අනාර්සිත තියෙන යුක්ත කෙනාගේ මේ සත්‍ය දර්ශනය පිණිස අපනා ව්‍යප්පන අභිරෝපණ. සත්‍ය දර්ශනයට වඩවනවා යොමු කිරීමක් ඇද්ද? වචී සංඛාරයක් ඒක එක්ක වචී සංඛාරයක් ඇද්ද? අන්න ඒක තියෙනවා සම්මා සංකප්පය. එතකොට ඒක වෙනම විග්‍රහයක් තියෙනවා. ඒක ලොකු විග්‍රහයක්. මහා චත්තාරික සූත්‍රයත් එක්ක සම්පූර්ණ ලෝකෝත්තර මාර්ගයේ ස්වභාවය. එතකොට ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයේ වඩන පුජ්‍යලයාගේ විග්‍රහය තමයි හතිපට්ඨාන සූත්‍රයේදී. ඒක තියෙන්නේ සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන හැටියට. දුක්ඛේ ඥාන, සමුදය නිරෝධේ, මග්ගේ ඥාන. අතන තියෙන්නේ දුක්ඛේ ඥාන හැටියට නෙමෙයි. එතන මාර්ගයත් එක්ක තියෙන. මෙතන මාර්ගය වටන පුජ්‍යලයාත් එක්ක. ඒතකොට මේ පුජ්‍යලයාගේ තියෙන සම්මා සංකල්පය අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම. ඊළඟට ප්‍රාණඝාත ආදී නොකිරීම කියන ඒ පුජ්‍යලයා වඩන දේ. අරක මාර්ගයේ ස්වභාවය. ඊළඟට ලෞකික දේ විග්‍රහ කරනවා පුජ්‍යලය තමයි කොහොමද ලෞකිකදී. ඒක ලෞකික ස්වභාවයේදී රසවස්තුක සම්මාදිට්ඨියත් එක්ක අර කාරණා පහ මේ කරුණ ටික විග්‍රහ කරනවා. ඉතින් මේක මම හිතන්නේ මගේ දේශනාවක් ඇති මග නොමග හඳුනා ගැනීම හරි මම කරේ. අන්න ඒක මම ওই ටික සම්පූර්ණයෙන් විග්‍රහ කරලා සැබෑ මග පුරුදු කරමු හරි මොකක් හරි එකක් තියෙනවා. ඒකේ ওই ටික වින් කරලා විග්‍රහ කරලා පෙන්නනවා. එකමයි. එකමයි. මෝහය කියන්නේ ඉතින් අවිද්‍යාව කියන්නේ මෝහයමයි. කියන්නේ දුක්ඛ අඥාන, සමුදය නිරෝධය, මග්ග අඥාන කියන මේකම තමයි මෝහ සත්‍යම දැකීමනේ. අවිද්‍යාව කියන්නේ සත්‍යම දැකීම. අපි අවසන් කරමු නැත්නම් දානෙට වෙලා කියනවා. හොඳයි එහෙනම් අද දවසේදී ගොඩාක් වටිනා සූත්‍ර කාරණා අපි සාකච්ඡා කරන්නට ඉදුණා. ඒ වගේම අපි ශ්‍රවණය කරන්නට ඉදුණා, ඒ ධර්ම ඉගෙන ගන්නට ඉදුණා. ඉතින් අද දවසේදීත් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම්ති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා දෙවියන්ගේ ආයු වරණ සැප බල ප්‍රඥා වැඩිත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවන්න ඔබ අප සෑම සියලු දෙනාටම සලසත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා සාදු කියලා පින් අනුමෝදන් රස්කර ගන්නට දෙන සීල පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය සීල මලගේ ඥාතින අනුමෝදන් කරමු අනුමෝදන් වේත්වා පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු රැස් කරගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරුදේවයන් වහන්සේ වගේ උපාධ්‍යයන් වහන්සේ මේ ලෝක ශාසනයේ දහම රකින ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට නමෝදන් වෙත්වා මේ ගෞතම සාන් නිවේසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් නමෝදන් කරනවා. රැස් කරගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ ධම්රවි පදනමේ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ආදී සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවන්නේ සැලසෙත්වා ගෞතම සාසතුන් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා ප්‍රසාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ මෑණින් වහන්සේලාට ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණි ඔබ සියලු දෙනාට නන් ආයුරින් ධර්මයේ ශ්‍රවණය කරපු විදාකාර විදියට සජීවීද ධර්මයේ ශ්‍රවණය කර සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමේ මේ ගෞතම සාසන නිවේසනසෙන්ද මේ සියල්ලක් උපකාරයක්ම වේවා කියලා සාදු කියලා පින්නනවා